අපි අල්ලන්නේ එක පදයක් තමයි ඕක. හොඳට යමක්කමක් තියෙන කටින් විතරයි ලොකු පිනක් කරගන්න පුළුවන් දානමානයක් දීලා කියන අදහසක් අද වෙනකොට බොහෝ අය අතරේ තියෙනවා. හැබැයි මේ අදහසේ සත්‍යතාවය බුදුදහම අනුව බලන්න ඕන. තියෙන අයට විතරයි දන් දීලා පින් කරගන්න පුළුවන්. බැරි අයට ඊට වඩා එහෙම අඩුපාඩුවක් තියනවාද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් අපිට ගොඩාක් වට කාලය ගත කරන්න අවශ්‍යයක් නැහැ. කුලියන් විසඳන තියෙන ප්‍රශ්න. අනේ පිට සිරිදමා මහා ගණයක් වේදන් කරලා ජේතවනාරාමයේ හැදලා පූජා කරපු අවස්ථාව ගැන සඳහා වෙනවා. බොහෝම ගෞරවයෙන් සාදුකාර දෙදී හිත ප්‍රහාරයට පහර කරපු පුද්ගලයෙක් එතන හිටියා. උපාසක මහත්තයෙක්. සතයාකාත් වේදන් කරුවේ නැති කෙනෙක්. යාර වේදන් කරන්න නැහැ. එයා වේදන් කරන්න ඕනෙත් නැහැ. කෝටිපතියට හිඟන්නේගේ හතේ ඕනේ. ඒ වගේ තත්වයක්. මහා ධනෙ තියෙන හිරුවරයෙකුට පුංචි මිනිහකින් කීයක් හරි ආධාරයක් ඕනේ සොච්චමක් අවශ්‍ය නැහැ අර වැඩේ. සංකහවන වතුරලා ඉඩම අරගෙන ඒ ආකාරයෙන් ජේතවනාරාම හදන්න මහ බලයක් තිබුණා පරම්පරා හතක ධනෙ තිබිච්ච කෙනෙකුට. ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ඔක්කොම විඳන් කළා තමයි කෝටි ගණනක යන්නේ විඳන් කළා ජේතවනාරාමේ ගොඩ නැගුවා. ඒ වැඩේ බලන්න චිත්ත ප්‍රහාදයේ පහල කරමිදී එක්තරා උපාසක මහත්තයෙකු සොය හිටියා. එක අවස්ථාවක මුගලා මහරහතන් වහන්සේ සෞතිසා දෙව්ලොවට වැඩපු වෙලාවක ලස්සන විමාන දෙකක් තියෙනවා දැක්කා ජේතවනාරාමේ වාගේමයි බලතලේ. දැකලා නම් විසුණු ඉන්න දෙවියන්ගෙන් අහනවා දේවතාවුනි අර ඉන්න විමාන දෙක කාගේ? මේ අනික් කටවඩා විශේෂයි. අපි වැඩ ඉන්නේ ජේතවනාරාමේ වාගේ. අරගෙනයි. ඒ මාර්ගය අනේ පිට සිටුතුමා ජේතවනාරාමයේ බුදුරන් වහන්සේට පූජා කරන වෙලාවේදී එයාගේ පින්බල මහිමයෙන් එයාට ඕක පහළ වුණේ මෙහි. තව එයා එහි. මොකද එයා වෙනුවෙන් පහළ වෙච්ච විමානය තමයි පේන්නේ කිව්වා. ඊට ඉහළින් හතරම් උඩ හැරිච්ච විමානයක් තියෙනවා. ඒක හතරම්. ඒතර උඩ තියෙන ඒ જાතියම හතරම් විමානය. චිත්ත ප්‍රහාදීන් හොද ගැන්වි ගැනීම හිටියා ඒ කරා වාසක මහත්තයෙකුට. අන්‍යා විනය පහළ වෙනවා උඩු දිනීමා. සත්ලා විවා. ඔච්චර ධනයක් වේදන් කරලා ඔක්කොම කරලා ක්‍රියාත්මක වෙච්ච එකලාට හිදීමානෙකුයි හිත ප්‍රහාදී මොද වෙලා හිටපු තව එක්කෙනෙකුට හතරයි ඒ වෙනුවෙන් ඒ විනේ හතරයි මානෙකුයි පහළ වුණා හතරයි මානෙ හිත ප්‍රහාදී මොද වෙලා හිටපු එකලාගේ ඒ විනේ විනා කරගන්න ඕන නම් පල්ලි නැතර පින් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා එක්තරා මිනිසියෙකුට හිතුණා බුදුරජාණන් වහන්සේ වඩනවා කියලා ගමකට වඩනවා කියලා ආරංචි වෙච්ච වෙලාවේ දානයක් දෙන්න. ගමේ ඉන්න මිනිසුන්ට දානේ ලැහැත්ති කළා එක එකනා බාර අරගෙන ලොකු ලොකු මිනිස්සු ඔක්කොම වැටිව බාරගත්තා. ප්‍රණීත අන්දමින් විශාල දානයක් ඔක්කොම හදලා බුදුරජාණන් වහන්සේටයි භික්ෂුන් වහන්සේටයි දන් දෙන්නේ. කාලත්ින් අවස්ථාවක් වෙන පුළුවන් පුළුවන් හරියට සහභාගී වෙන්න. එක මිනිසෙක් ඉන්නවා ඒ මිනිසයාට මසු කහවණු ආදී ඒ කාලේ තිබිච්ච මොදලකුත් නැහැ මොනවා. බොහොම දුප්පත්. ඒ මනුස්සයා කල්පනා කළා අනේ මං වාගේ කාලකන්ණියේ දානයක් දෙන්න දෙයක් හදාගන්නත් මට හැකියාවක් නැහැ. මටත් පුළුවන්කම තිබුණා නම් කොච්චර හොඳද? මෙහෙම හිතලා කල්පනා කරනවා දෙන්න මොනවත් දෙයක් නැහැ විනිහා. දානේ දවසක් ඇවිදින්න. දැන් කල්පනා කරනවා ඇත්තටම මට මොකුත් නැහැ. කන්න බත්තටයක් අහලා ඇටයක්වත් නැති ගෙදර මොනවෙන් දන් දෙන්නේ. එදා වේල කන්නවත් ඒ විදිහට අහලා ඇටයක්වත් ගෙදර නැහැ. ඒ මෙහි අතපත ගහලා වල්නකොට මුට්ටියක තියලා තියෙන හුණුසාල ඇහි ටිකක් දාලා තියෙන එකක් අහුවුණා. ওই තියෙන හාලගින්ද වැලිය රොඩු අඟිටි බෝල් ඔක්කොමත් එකලා තියෙනවා. ගරලා ගරලා හිටන් ඒක ඉදිරියට හාල් මිටක් වෙන් කරගත්තා. හුණුසාල ඇහි නැති ඛණ්ඩ ගෑමට ආහාරය ගන්න පුළුවන් විදිය හාල් මිටක් වෙන් කරගත්තා. බැලුවා දැන් මොනවද මේකට ගන්න තියෙන්නේ. බලාපුවාම හකුරු කෑලකුත් තියෙනවා. තව බලපුවහම බෝතලයක හරිය තෙල් පොඩ්ඩකුත් තියෙනවා. අවයි ටික මට ඇති. අර හාල් ටික පොඟවලා ගලක තියලා අඹරලා ඊට පස්සේ අර හගුරු ගෑල්ලත් එක අඹරලා අර තෙල් ටික පොඩ්ඩක් දාලා හිටන් සැටියකට එහාට මෙහාට දාලා සැටිය දාලා ඉතින් අර ටික හත් කරගෙන ගාන්න බැදගත්තා. කොට්ටියේ මේක මොකද්ද කියලා බලපුවහම කැවුමකුත් නෙමෙයි. කොටියකුත් නෙමෙයි. තලපෙකුත් නෙමෙයි. මොකේටවා කියන්නේ එකක් නෙමෙයි. නමුත් මේ හගුරු කෑල්ලක් දාලා පිටි ටික හත් කරලා තියෙනවා තෙල් ටික යන්න කර කරගෙන. හැය ගිලින්න කන්න පුළුවන් මොනක් වුණා. මේක හොරේම ගිහිලා නම් අර දානගුණේ කවුරුද බලුණත් දන්නේ නැහැ කාටවත් හොයන්න බැහැ අක්කෝේ දාන තියනවා. ඕකෙන් තියනවා කියලා හලුවක ඔතාගෙන හංගගෙන ගෙනිච්ච. එතන යනකොට අර තියෙන ආහාර වල ප්‍රණීත සුවඳ අරන් ආ දැක්කට පස්සේ තියලා තියෙන ලස්සන දැක්කට පස්සේ පොච්චියේ මේක කොහෙ තියද? මං ආයේ කාලා කන්නේ. අනේ ඉතින් මට දානයක් දෙන්න ඉතින් මම දානයක් දෙන්න මේක එළියට අදිලා අපුලා මෙතන. ඔහොම හිතේ එක හංගගෙන සේනගත කරලා හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ වෙච්ච සිද්ධිය ඔක්කොම දැකලා. මහා දානේ හදනකොට අන්තිම දුප්පතේ අධික චිත්ත ප්‍රහාදයෙන් දානයක් හදනවා. ඒක බුදුරජාණන් වහන්සේ දැකලා දෙනවා කවුද දැක්කේන. දානට වඩනට ඔක්කොම බුදුරජාණන් වහන්සේට දන් දෙන්න පාත්‍රය යන එකම බලා ඉන්න බුදුරජාණන් වහන්සේ පාත්‍රය වහගෙන වරින්. කාටවත් දන් දෙන්න විදියක් නෑ. සෙනඟ අතරින් ගිහිලා ඉතින් අර මනුස්සයා ගිහිලා පාත්‍රය ඇරියා. මොන පුදුමයක්ද මේ? මේ මගේ දානෙ ගන්න බුදුරණන් වහන්සේ දැකලාම නෙවෙයි කියලා විශාල චිත්ත ප්‍රසාදයෙන් සාදුකාරයක් දීලා අර රොටිය පූජා කරගත්තා. බුදුරණන් වහන්සේ ඒක වැළඳුවා කියලා සඳහන් වෙනවා. ඔහුට චිත්ත ප්‍රසාදය ඇති වෙන්නේ. දැන් මහා දානයක් දුන්නේ කවුද එතනින්? අන්න අර ගුණසාල ඇහි ටික පෙරලා බඩගින්නේ ඉඳලා ඒ පොඩ කන්න ගන්න නැතුව බඩගින්නේ ඉඳලා ඒකෙන් දාන පොඩ්ඩක් හදාගෙන කාට ටිකක් බරසෙවිච්ච හගුරු කාලේ විතරයි දිවිනේ කාට ටික බොන්නේ නැතුව වේලි වේලි ඉඳලා ඒ හතුරු කැල්ල අරගෙන දාගෙන දාණේ හදලා අරගත්ත දාණේ තමයි ලොකුම දාණේ වෙන්නේ. අනික අය කොහොමද දන් දුන්නේ? Taman කාලා බීලා හිටන් ඉතුරු හරින් අනික අය දන් දුන්නේ. කණ්ඩ බොන්න තිබිච්ච එක බඩගින්න ඉඳලා වේකහට එක බොන්න තිබිච්ච එක බෝඩ් නැතුව ඉඳලා වීලි වේලි ඉඳලා ඒකෙන් හදාගත්ත දාණින් දන් දුන්නා අර දුප්පතා. මම මෙතන වටිනාම දානි දීලා තියෙන්නේ දුප්පතාගේ අර රොටිය. එහෙනම් මහදානයක් දෙනවා නම් වැඩිම දානේ තමන් බඩගින්න ඉඳලා තමන්ගේ ආහාර දෙන වෙලා දෙන කෙනාගේ දාන වීරිය වටිනාකම. ගොඩාක් තියෙන කෙනා තමන් කාලා විලා ඉතුරු හරිය දෙන මහදායට වැඩිය ලොකු. මෙහෙම දාන ආනිසංශ වැඩි වෙන ක්‍රම තියෙනවා. දාන වාස්තුවේ වටිනාකම සහ ඇති වෙන චිත්ත ප්‍රහාදී තමන්ගේ වත්පොහත්කමේ හැටියට ඉහෙලීම දන් දීම. දානි රෝගවල දීම නෙමෙයි මේ කියන්නේ. වත්පොහත්කම තමන තියෙන මට්ටමින් ඉහෙලීම කරන එක තමයි විශේෂත්වය. නැති බැරි ඉංගර මිනිස්සු පාන් කෑල්ලක් දන් දෙන එක ලොකු වෙනවා. එදා එයාට කන්න තියෙන පාන් කෑල්ල දන් දෙන එක කෝටිපතියෙක් මහා දානයක් දුන්නට එදී ආනිසංසයක් තියෙනවා. දැන් දානයක් දෙන්නේ නැහැ නේ කියලා කලකිරෙන්න හේතුවක් නැහැ. එහෙම අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා මිනිහෙක් හකුරු හදන මිනිහෙක්. එයාටත් ඔහොම දානයක් දෙන්න ආසාවක් තිබුණා. හැබැයි ඒ වගේ උත්තරමේ අද නැති නිසා ඒක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට කිසගෙන අනේ ස්වාමීනි මම හකුරු හදලා ජීවත් වෙන කෙනෙක්. මට දෙන්න තියෙන මගේ නිෂ්පාදනයේ හකුරු. හැබැයි මට හකුරු දානයක් දෙන්න ලොකු ඕනකමක් තියෙනවා ඔක්කොටම. මොනවා කරන්නද? ඒක මගේ හිත විතරනේ. හැකියාවක් මට නෑ. මට පුළුවන්කමක් තිබුණා මගේ ප්‍රාර්ථනාව මම ඉෂ්ට කරගන්න. මොනවා කරන්න මගේ දුප්පත්කමට කියලා බුදුරණන් වහන්සේ කිහින් කිව්වා. ඒ වගේ මිනිස්සු ඔබට කොච්චර ගේන්න පුළුවන්ද? ස්වාමීනි හකුරු කලයක් නම් ගෙන හැකියි. අහන් ඉන්නකෝ. ඉතින්ලා මිනිහා දුවගෙන ගිහින් හකුරු කලයක් පුරවගෙන ආවා. එයාට පුළුවන් හැටි. බුදුරණන් වහන්සේ අරගෙන අදිස්ථානයක් කරලා බාර දුන්නා. ඔබට ඇතිවදන් බෙදා ගන්න. උන්වහන්සේ අදිස්ථාන කොච්චර හකුරු මේකෙන් ගත්තත් මදි නොවේ. ඒක කතා යුද්ධපාත වැඩි වැඩ කරන්න පුළුවන් දෙයක්. ඇතිවදන් බෙදා ගන්න කිව්වා. දැන් ඒ වුණාට ඒ මනුස්සයා දන්නේ නැහැ එහෙම ඉර්ධිපාති හරියකින් අකුරු වැඩෙන විදිය ඉර්ධියක් කරලා තියෙන බව දන්නේ නැහැ. ඒක නිසා අඩුවේ කියලා හිතාගෙන ටික ටික බෙදාගෙන ගියා. පුදුමයි බලන්නේ අකුරු කලිය තිබුණා වගේ. බුදුරණන් වහන්සේ නේද ස්වාමීන් පුදුමයක්. මම අඩුවේ කියලා අකුරු ටික ටික බෙදුවේ. අකුරු කලිය තිබුණා වගේ. ඔබට ඕනකම තියෙන විදිහට බෙදුවේ නැද්ද? ඇති වෙන බෙදාගත්තේ නෑ. ඇති වෙන බෙදලා. ඒවර ආයෙ බෙදාගෙන ගියා. ස්වාමීන් වහන්සේලා වාතනේ බෙදෙන අතවහනා ටිකක් බෙදනකොට. ස්වාමීනි අකුරු බෙදුවා. පුදුමයන් හවුරු කලේ අඩු වෙන්නේ නැහැ. ඇති වෙන්න පිටුවයි. නෑ මට නම් ඕනම විදිහට පාත්‍රේ පිරෙන්න පිටින් දෙන්නේ නැහැ. අත වහනන් උනහත. අත ඇහුව කියන්නේ කිසි බේත් වලට තියාගන්න කියලා. ඇටිපදම් බෙදන්න මට ඕනේ මට අවසර දෙන්න කියලා. එතන අතහ කරගන්න. එතන ඇටිපදම් බෙදා ගන්න. අත වහනකොට කියනවා ස්වාමීනි වැඩි හරියක් තියෙනවා බේත් වලට හෝ බාහිර වැඩකට ගිහින් තියන්න. මට ඇටිපදම් බෙදන්න මට අවසර දෙන්න. එතන අතාරිනවා. පාත්‍රේ පිරෙනකම් බෙදෙනවා. ආයතන හවුරු කලේ හිමවා. ස්වාමිනේ හරි පුදුමයි විසුණු වහන්සේලා ඔක්කොම ඇතිපතම් බිඳුවා. හකුරු කලේ අඩු වෙන්නේ. තාම සුදුවත් ඇඳගත් උපාසක උපාසිකාව ඉඳලා ඉන්නේ බෙදන්න ඒගොල්ලන්ට. ඇතිපතම් බෙදා ගන්න. දැන් ඉතින් බය නැහැ හකුරු කලේ අඩු වෙන්නේ නැතිව දන්නා ඔක්කොම බෙදෙට ඔක්කොම එකලා වැයක් මලු මොන මොනවා තියෙනේ වල්ලනවා පිරෙනකම් බෙද බෙදා ගන්න. ඔක්කොටම බෙදලා ගියා ස්වාමිනේ පුදුම දෙයක් කියලා තියෙනවා. ඇවිදලා ඉන්න උපාසක උපාසිකාදී ඔක්කොම බෙදුවා. හකුරු කලේ එහෙම. දැන් මොකද කරන්නේ? තව ඉන්නවද කට්ටිය? අර යාචක පිරිස එහෙම ඉන්නවා පිටිපස්සේ. ඒගොල්ලෝ තේ ඒගොල්ලන්ට බෙදලා ඉන්නේ. බෙදුවා ඒගොල්ලන්ට උණු තුගේ තියෙන මොන මොන හරි ඔක්කොම අල්ලගෙන ගත්ත පුළුවන් තරම් අපිට. ඒ තරහකට කලේ හේම. ස්වාමීනි මම මේක ගම ගිහිල්ලා හැමතැනම බෙද බෙද යන්නද? එහෙම අයිතියක් නැහැ. මාගේ ශ්‍රාවකේකෝ ශ්‍රාවක පරිණාමයක් හැද. ඔය හපුරු දිරවන්නේ කාටවත්. ඉන්න එපා. දැන් මොකද ඉතුරු තියෙන කරන්නේ? වතුර කර දාන්න නැහැ අර කළා දාන්න. අන්න එයාට දුන්න අවස්ථාව. ඉතින් මේ වගේ තියෙනවා යම්කිසි කෙනෙකුගේ චිත්ත ප්‍රහාදය වැඩි නම් හේතු වාසනා තියෙනවා නම් ඒ බඳු ශක්ති විශේෂ මතු වෙනවා. හැබැයි මේක සාහිත්‍ය කතාවක් නෙවෙයි. සාහිත්‍ය කතාව කියලා හිතා ඉන්න මේවාගේ දේවල් ඇහැර දැකේ නැති අය. මෙහෙම දේවල් අපේ අත්දැකීමේ තියෙන නිසා අපි දන්නවා ඒක සාහිත්‍ය කතාවක් නෙමෙයි. උඩ පන්සල් අපි ගිහිව ඉන්න කාලේ ගෙට හදපු ගේ ඔය ගේ හදන වාස්තු නැහැ ඔය අත්දැකීම ලැබුවා. අති දෙකක් ඔය අත්දැකීම ලැබුවා. උයාගේ ආහාරය. බාසෝනල් හතර දෙනෙකුයි ගෝලියෝ දෙන්නෙකුයි එකතු වෙලා ඔය ගේ හදන හදන වාඩියක් ගහලා ඒක වෑන කාලා ගේ හදන හදලා ඔක්කොටම ඇති වෙන්නේ උදේට කාලා දවල්ට කන්න ගම කියලා හාල් හේතුවක් එකමාරක් විතර ඉතින මුට්ටියක හාල් හේතුවක් විතර ඉව්වා. කට වෙන්නේ වත් තියන උදේ කාලා බැලුවා. එහෙමමයි දවල්ට කෑවා ඒත් එහෙමයි හැරලා කෑවා ඒත් එහෙමයි ඊළඟ දවසේ උදේ වත් හැලියක් අහගෙන යනවා. ඔයම වාසනේ හැවිතරයි මේක දන්නේ අනික කෙනා කියනවා. අහක දාන්න පත්තු යන්නේ මොකටද අපරාධය අහල් අහක දානවා. කියලා ඉතින් ඔටින් මහත්තයා අඩු කරන්න ඕක කියලා කිව්වා එයාට. එයා තමයි ලොකු වාසුත්‍රේ ඉන්නේ. එයා දන්නේ එයා දන්නවා මේක නෙවෙයි බැරි දෙයක් මේක මහල් හේතුව අපිට මෙහෙම කරාක තුන් වේලා හය දිනෙකට හාල් වඳු දෙකක් දාලා වේලා බැලුවා උදේත් කාලා දවල්ෙත් කාලා රාත්‍රියේත් කාලා වත් හැලිය අකහගේ දාම ඊළඟ දවසේ උදේ ඒ රාත්‍රියේදී අපේ දරුවෝ දෙන්න දැන් මහල්ලා ඉන්න දෙන්න ඒවල පොඩි ළමයි ඔතින් මාමයි බත් හරි ගහයි කියලා ටිකක් අරගෙන ඔතේ උඩට ගිහලා ඒක බෙදාගෙන ඉන්නවා. ඒගොල්ලෝ කන. ඒ තරගේ බත් අහක තමයි. අනිත් වාසුනේ හැවයිනවා කොච්චර කිව්වත් අහන්නේ අපරාදී. හාල් තම තම අහක දාන. හුඬුවක් දැම්මා. හුඬුවක් දාලා වෙයිත් ඒක නේ. ඊට පස්සේ දැන් යාගෙන් වේනනට ඉන්නම රහසක් කියන්නේ. එහා මේකට හාල් හුඬුවක් දාන්න කියලා හාල් හුඬුවක් දාලා ඔයලා වෙන්න. බලපුවාම පත් වෙනවා. භාෂාවක් වශයෙන් තියන්න අපි වෙනම කරගෙන යන් කියලා සුමාන දෙකක් ඕක කළා. දැන් මේගොල්ලන් නෙමෙයි පෙන්වන්න නැතුව ඉන්න බෑ. විරස්තව මිනිස්සේ කාව කිසිම ගුණයක් ධර්මයක් නැති ඉන්නේ. උඹලා වැඩක් පෙන්වන්න ඔබ ඔබ පිළිගන්නේ නැති මිනිහානේ. බලහන්ක මේ කරන්නේ. ආලුම් බදාපංක මේක. දැම්ම අයුවා. මට මට වෙන බත් වේවි. බලහන් ඇරලා. අගේ අම්මේ අපේ ගමකට දෙන්න පුළුවන් මෙහෙම බත් හැදෙනවා. ඒක බුදුමයක්. කිව්වා මේ මිනිහ. විදේට කෑම ආසර ගන්න දවල් ගන්න බලවලට බත් ඔක්කොම පින්න වෙලා ඉතුරු බත් ටික විතරයි වැඩිලා නැහැ. ඉතින් පස්සේ ගාන තියවත් අරු වෙනවා. නාකේ. ඒක බොහොම අමාරුයි. අලගින් ඒක දිලා තරලා දාලා ආයි තිබුණ මටම හදාගෙන ඊට පස්සේ කටයුතු කළා. අපි මේක හොඳ දෙයක් තමයි අපි දැනගන්නේ. විසාකා උපාසිකාව බත් පෙට්ටියක් ගත්තාම 1000කට බත් බෙදුවත් බත් ඉතුරු වෙන්නේ නැහැ කියලා අපේ කතාවක් තියෙනවා ධර්ම. හැබැයි මේක අනික් අයගේ බෞද්ධ සාහිත්‍යයක් වෙනාට මට නම් බුද්ධ ධර්මයක්. ඒක ඇත්ත. අපි සාක්ෂි තුලින් අපි දැකලා තියෙන නිසා ඒක එහෙම නෙමෙයි කියන්නේ අපිට දෙයක් නෑ අපි දැකලා තියෙන්නේ. එහෙම දැන්. ඒ නිසා කියන්නේ මෙන්න මේකයි ඒ වගේ දෙයකට අපි දඟලන්න මහන්සි වෙන්න එහෙම දෙයක් නෑ. අපිට තියෙන හැටියට ඉහළම හැටියෙන් චිත්ත ප්‍රසාදයෙන් පුළුවන් හැටියෙන් උපරිම දානයක් දෙන එක අපි අපිට කරන්න පුළුවන් හරියි. ඒ ටික කරගත්තාම හොඳටම ඇති. යමේ තවත් අහන මේ බුදුරන් වහන්සේලාගේ ධර්මය අපි දන්නේ මේ ගෞතම බුදුරන් වහන්සේගේ ධර්මය. මේ කාශ්‍යප බුදුරන් වහන්සේ දේශනා කළ ධර්මය මොකද්ද? මතු බුදුරජාණන් දේශනා කරන ධර්මය මොකද්ද කියලා ප්‍රශ්නයක් තව අහලා තියෙනවා. මේ ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක්වත් මේකට සාක්ෂි වශයෙන් අරගෙන පෙන්වන්න දෙනා. ආනන්ද හාමුදුර බුදුරජාණන් වහන්සේ ගානවා ස්වාමීනි ඔබ වහන්සේ මීට පෙර බුදුරණ බුදුරජාණන් වහන්සේලා ගැන අපිට දේශනා කළා තියෙනවා. ඒ ආගේ මෞපිය වෙනේනම දේශනා කළා තියෙනවා. මෙහෙම කෙනෙක් මව වුණා, මෙහෙම කෙනෙක් පිය වුණා. මේ වගේ නම් ඇති දරුවා උපන් දවසේ මේ විදිහට අභිනිෂ්ක්‍රමණය කළා. මේ ආදි වශයෙන් උන්වහන්සේලා ගැන විස්තර කිව්වා. හැබැයි උන්වහන්සේලා වෙනම දේශනා කරපු ධර්මයක් අපිට කිව්වේ නැහැ. මහන්නේ ධර්මයේ එකමයි. කොයි බුදුරයන් වහන්සේ දේශනා කළත් නිවන් දැකීමට යම් ධර්ම මාර්ගයක් ඇත ඒකමයි. කැටි කරලා කරන ගාථා තමයි සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදාස චිත්ත පරිව දපණං ඒතම් බුද්ධාන දාසන කියන ගාථාව. මෙන්න මේ දේශනාව තමයි සියලුම බුදුරයන් වහන්සේලාගේ දේශනාවේ මූල සාරාංශය. මේ අනුපගාතෝ අනුපවාදෝ පාතිමොක්ඛේත සංවරෝ ආදි වශයෙන් තවත් එකේ පැටි විග්‍රහ කරපු ගාථා තියෙනවා. ඝාතනය කරන්න එපා, වාද කරන්න යන්න එපා. පැන වූ ධර්මයේ ධර්මානුකූලව තේරුම් අරගෙන සංවර භාවයටපත් වෙලා මේ ඵලය ලබා ගන්න කියන එක තමයි අන්තිම එකේ විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් එහා සියලු බුදුරයන් වහන්සේලාට ධර්ම දෙකක් නැහැ. දෙයාකාර ධර්ම නැහැ. අද දේශනා කරපු සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම තමයි අනන්ත බුදුරයන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ. ඒ ටික මිසක් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වෙනස් වෙලා නැහැ. මේ බුදු පියාණන් වහන්සේ මතු බුදු වෙන බුදුරයන් වහන්සේලා දේශනා කරන නිවන් දකින්න දේශනා කරන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. හතර සතිපට්ඨානෙ හතර සම්‍යක් ප්‍රදාන හතර ඉන්ද්‍රිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මෙන්න මේ 37ක් ධර්ම කරුණු ටික මුල් කරගත්ත ධර්ම ටික තමයි විග්‍රහ කරලා දේශනා කරන්නේ සියලුම බුදුරජාණන් වහන්සේලා. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම වෙනසක් නොවෙන හැමදාටම ගැලපෙන ධර්මයේ තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තමයි හැම බුදුරජාණන් වහන්සේලාගේම දේශනාව. විස්තර කරලා ගත්තොත්. මේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණිය යුතුබද නිවන් දකින්න කියලා ප්‍රඥාවක් තියෙනවා. නිවන් දැකීමට තිබෙන්නා වූ නිවන් මාර්ගයේ එකක්. ඒ නිවන් මාර්ගයේ දේශනා කිරීමේදී අවශ්‍ය කරන පසුතලය හදාගන්න ක්‍රමය තව එකක්. ලෝකයාර ධර්මයේ දේශනා කරමින් Taman සියල්ල දත් අවබෝධයෙන් යුක්ත ස්වයම්බුත් ඥානින් ධර්ම අවබෝධ කරගන්න යම් කෙනෙකුට ඕන නම් ඔහු ලෞතර බුදු විය යුතුයි. ලෞතර බුද්ධත්වයට පත් වෙන යම් පාරමී ගුණයක් පූර්ණ කළ යුතුද උන්වහන්සේ ඒ පුණ්‍යතාවය වැඩි යුතුයි. අන්නේ වඩාගෙන යන මාර්ගය තුලින් චතුරාර්ය සත්‍යයම අවබෝධ කරනවා මිසක් වෙන එකක් අවබෝධ කරන්නේ නැහැ. ස්වයම්බුත් ඥානයෙන් චතුරාර්ය සත්‍යයම අවබෝධ කරගන්න කාගවත් පිළිසරණක් නැතුව තමාම දසමාර බලය පරාජය කරලා හැම බාධකයක්ම දුරු කරලා සියුම් ප්‍රඥාව මතු කරලා නිවන් අවබෝධ කිරීමට යම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයෝයද්ද ඒ ටික තමාම තේරුම් අරගෙන පූර්ණ කළා එතෙන්ටපත් වෙන උත්තරයන් වහන්සේ නමක් එකනයි ඉන්නේ ලෝකෙට ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අන්න ඊටෙන්ටපත් කරන්නා වූ යම්කිසි මාර්ගයක් තියෙනවා. පාරමිතා පුරණ මාර්ගය. සාරාසංඛ්‍ය, අටාසංඛ්‍ය, සොළසාසංඛ්‍ය ආදී වශයෙන් මේ පුර්ණ කාල තියෙනවා. ඒ බඳු කාලාන්තරය පූර්ණේ කරගෙන ඇවිදලා ඒ ආකාරයෙන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. සතිස් බෝධිපාක්ෂික ධර්ම වඩලා පූර්ණ කරගන්න. මෙන්න මේ ගුණේ තියෙනවා. ඒකට කියනවා ලෞතුරා බෝධි මාර්ගය. මේ තුන්තරා බෝධිය එකක්. ඒ වගේම අන්‍ය කෙනෙකුට කියා දෙන්න බැරි වුණත් Tamante චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව ඇති නුවණක් තියෙන තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රම රටාව අනුගමනය කරමින් දෙආසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ ගුණධර්ම පූර්ණේ කරන ආපු කෙනෙකුට ඒකේ ප්‍රතිඵලය වශයෙන් අන්‍ය කෙනෙකුගේ ලෞතර බුදුරයන් වහන්සේගේ ආධාරයක් නැතුව Tamante චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ නුවණ පහළ වෙනවා. හැබැයි අනික් අයට විග්‍රහ කර දෙන්න තරම් ශක්තියක් ඒකේ නැහැ. දේශනා ඥානෙ නැහැ. අන්න ඒ ආකාරයෙන් තමන් අරිහත්ත්වයටපත් වෙලා කෙලවර කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක කියනවා පත්‍යේක බෝධි මාර්ගය. බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ ඇතුලින් ධර්මය අහලා ඒ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ දරාගෙන පිළිවෙත් තුල හිටන් අරිහත්ත්වයටපත් වෙන සාමාර්ගයක් තියෙනවා ශ්‍රාවකයෝ කියනවා අයයි. අන්නේ අය බුදු බෝසත්ාණන් වහන්සේලා ඇසුරු කරගෙන බෝසත් පිරිස වශයෙන් බුදු බුදු පිරිස වශයෙන් පසුපසේ ඉඳලා ලෞතර බුදුන් වහන්සේ නම පහළ වුණාම උන්වහන්සේගෙන් බණ අහලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදලා පූර්ණ කෙරේ අරිහත්ත්වයටපත් වෙන පිරිසක් ඉන්නවා. ඒක කියනවා ශ්‍රාවක බෝධි මාර්ගය. හැබැයි කවුරුත් අවබෝධ කරගත්තේ චතුරාර්ය සත්‍ය ධර්මේවත්. නිවන් දකින්න. අවබෝධ කරගැනීමට තියෙන ආකාර තුන නිසා තුන් ආකාර බෝධියකින් එන නිසා තුන්තරා බෝධියෙන් එකකින් නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. යම් කිසි කෙනෙක් නිවන් දකින්න නම් ඔය ක්‍රම තුලින් ඇවිදලා හිටන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ක්‍රම රටාවක් ලෝකෙ පහළ වෙනවා මිස තවත් ක්‍රමයක් නැති නිසා හැම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්න ඕන ඒක ලෝතුරා බුදු වෙන්න ඕන ඒක පත්‍යේක බුද්ධ වශයෙන් පතේ බුදු වෙන්න ඕන එහෙනම් ශ්‍රාවකයෙක් වශයෙන් බණහල පිළිවෙත් පුරලා අරිහත්ත්වයටපත් වෙලා පුහුණු කරගන්න ඕන. මේ ක්‍රම තුනේ තමයි නිවන් දකින්නේ. හ්ම් තුන්තරාබෝධියක් එකක් අවශ්‍යමද කියලා නේ අවශ්‍යමයි කියන්නේ අවශ්‍යමයි. වෙන එකකින් නිවන් දකින්න ක්‍රමයක් මාර්ගයක් නැති නිසා. මේ දෙවියන්ගෙන් මේ ලෝකයට බලපෑමක් ඇති වෙනවා මේ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ගෙන් එහෙම බලපෑමක් නොවන්නේද කියලා අහනවා. අපේ ධර්මයේ හොඳට පැහැදිලිව තියෙනවා අපේ මහ බෝසතාණන් වහන්සේට අභිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ අටපිරිකර ගෙනත් දුන්නේ සහම්පතිය කියන මහ බ්‍රහ්ම. මේ කවසාල බුදුරන් වහන්සේගෙදී ඇවිදලා හිටන් ප්‍රශ්න විසඳමින් ධර්ම ධර්ම කරුණු ගැන ප්‍රශංසා කරමින් හටේතු කරපු කෙනෙක් සහම්පතිය කියන බ්‍රහ්මයා. එයා බ්‍රහ්ම දේවතාවෙක් මිසක් කාම ලෝකෙන්නේ දේවතාවෙක් නෙමෙයි. මිනිස්සු ඇතුළට නොඑක අවස්ථාවල ඇවිදලා කතා කරපු කතා ගැන බුදුරන් වහන්සේ සමග කරපු සාකච්ඡා ගැන බ්‍රහ්ම සංවිත්තේ කියලා සංවිත්තේ සඳහා වෙනවා වෙනම කොටසක්. බ්‍රහ්මයන් සමග කරපු ධර්ම සාකච්ඡාව. ඒතර ඒ නිසා ඒ බඳු අයගෙන් පිළිසරණක් ඇති බවට හේතු වාසනා තියෙන කාරණයක් තියෙනවා. නමුත් මේක තව ධර්මයේ හැඟවිලා තියෙන කාරණයක්. කන්ද පිරිතගෙන පිරිතක තියෙන අර නයික ආපුවාම සර්පවිෂ ඇවිලින් කෙනෙක් මැරෙන්නේ නැති වෙන්න හේතු වෙන මිත් වැඩිම. සර්ප කොට්ටාස හතරකට මිත් වැඩිමක් ගැන කතාව කරන විරූපක්කේහි මේ මෙත්තම් මෙත්තම් ඒරාපතේහි මේ කබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තම් මෙත්තම් කන්හා ගෝතමකේහි ඉතිහාසය වශයෙන් අපාදකේහි මේ මෙත්තම් මෙත්තම් දීපාදකේහි මෙහෙම මෙත්වන්න ක්‍රමයක් දීලා තියෙනවා. මෙත්වන්න සූත්‍රය. දැන් මේ සූත්‍රයේ පෙන්වලා කියන අන්තිමට කියන අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමාන වංසානි සිරින් සපානි අයිවිච්චිකා සතපදි උන්නානාභි හරබ මූතිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්ත භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නා සම්මා සම්බුද්ධානන්ති අන්තිමට කෙලවර කරනවා මේ සියලු සතුන්ගෙන් එන්නා වූ හිඳි හිංසා වලින් ආරක්ෂාව බලාපොරොත්තු වේ අදිස්ථාන කරගෙන මම මෙහෙම කියන්න හේතුව මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරනවා සත්බුදුරයන් වහන්සේලාට නමස්කාර කරනවා කියලා කියනවා ඒක සත්බුදුරයන් වහන්සේට නමස්කාර කරනකොට කොහොමද මේ සර්ප විස නැතිනේ? ඒකට සම්බන්ධය මොකද්ද මේ ලෞකිකත්වය තුළ තියෙන ලැබෙන සම්බන්ධයක් එහෙම නැද්ද? මෙන්න මේක දැනගැනීමේදී වැදගත් දෙයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒක අවස්ථාවක. මම මේ ලෝකේ සැරිසරාගෙන අනන්ත සංසාරයේ පටන් එනකොට නූපන් තැනක් නැහැ. සිහි කරන බලනකොට මං උපන් තැන් අත්දැකීමෙන්ම මම ලැබුපිටා මට මතකයි. හැබැයි ඒ කාලේ නොගිය එක තැනක් තියෙනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකය කියලා. අනාගාමී පුද්ගලයා උපදින සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට පුතත්ජන මෙතන යන්න බෑ. බෝසත්තුරුන්ටත් යන්න බෑ. එතෙන්ට යනවා නම් යන්නේ අනාගාමී හෝ අරිහතයටපත් වෙච්ච ඉරිදි බල ඇති කෙනෙක් හෝ එක උන්වහන්සේලාගෙන් අරි අනාගාමී කෙනෙක් චුත වුණාට පස්සේ ගිහින් උපදිනවා නම් තමයි ඒ ලෝක වලට යන්න පුළුවන්. අරිහතුන් වහන්සේ නමකටත් ඉරිදි බලේ තියෙනවා නම් ඒ ලෝකෙට අරිහතයටපත් වුණාට පස්සේ ඕ අනාගාමී තත්ත්වෙදී යන්න පුළුවන්. ඒකට ගැළපෙන මානසිකත්වයේ උදා වෙන්නේ හැකියාව ලැබෙන්නේ ආකර්ෂණය හම්බෙන්නේ එතකොට. මෙන්න මේ ලෝකවලින් ගිහිලා බුදුරජාණන් වහන්සේ එදා ගිහිලා අකනිටා බවලෝට යනකම් ගියා. අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට කියන මේ බ්‍රහ්ම ලෝක පහකින් එකින් එකට ගියා. අකනිටා බවලෝට ගියාට පස්සේ අකනිටා බවලෝ ඉන්න බ්‍රහ්ම දේවතාවෝ. අද අපි සත්වැනි බුදුන්ට නමස්කාර කළා කිව්වා. කියලා ඒගොල්ලෝ දේශනාව කරනවා. ස්වාමීන් වහන්සේ විපස්සී නමින් බුදුවරයෙක් අපිට මතකයි. උන්වහන්සේගේ ශාසනයේ අපි කටයුතු කරලා අනාගාමී ඵලයේ ලැබලා මේ ලෝකේ උපන්නේ. අපි උන්වහන්සේට නමස්කාර කරලා තියෙනවා. ඊට පස්සේ බුද්ධාන්තරය ගතිලා සිකී නමින් බුදුරේ බුදු වුණා. අපි උන්වහන්සේ හම්බෙන්නත් ගියා උන්වහන්සේත් මෙහෙ ඇරියා. අපි උන්වහන්සේට නමස්කාර කරලා තියෙනවා. ඊට පස්සේ බුද්ධාන්තරය ගතිලා වෙස්සපු නමින් බුදුරේ බුදු වුණා. අපි තවත් ජීවත් වෙනවා. උන්වහන්සේත් මෙහෙ වැදලා තියෙනවා අපිත් උන්වහන්සේට නමස්කාර කරලා තියෙනවා. ඒ වගේ මේ කල්පේ ආරම්භ වුණාට පස්සේ හකුසඳනම් බුදුරෙක් ලෝකෙ බුදු වුණා. අපි උන්වහන්සේ දැකලා තියෙනවා උන්වහන්සේටත් අපි නමස්කාර කරලා තියෙනවා. කොණාගමන කිය බුදුරෙක් බුදු වුණා. උන්වහන්සේට අපි දැකලා තියෙනවා නමස්කාර කරලා තියෙනවා. කාශ්‍යපමණ බුදුරෙක් බුදු වුණා උන්වහන්සේ දැකලා තියෙනවා නමස්කාර කරලා තියෙනවා. අද අපි හත් වෙනි වතාවට ගෞතම බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ ලබහන්සේලා නමස්කාර කළා. අපි අද සත්බුදුරොන්ට නමස්කාර කරලා තියෙනවා කියලා එක්තරා වයසක පිරිස කිව්වා. ඊට මෙහා ඉන්න පිරිස අපි 6 නමකට නමස්කාර කරලා දෙනවා 5 නමකට 4 නමකට 3 නමකට එල ඔබ වහන්සේගේම ශාසනයේදී අනාගාමී ඵලයටපත් වෙලා. ඉතින් අපි ඔබ වහන්සේ නමස්කාර කරලා අපි අදත් මෙහි ඉන්නවා කියන ඒ අයත් කියනවා. දැන් අපි නමස්කාර කරන බුදුවරයන් 4 7 නමකට යම් යම් බුදුවරයන් වහන්සේ නමක් ඇසුරු කරලා උන්වහන්සේගෙන් බණ අහලා ඒ වගේ මේ ඵලයටපත් වෙලා හිටන් ඒ සාන්තියටපත් වෙච්ච උත්තරමිය. ඒ ඒ බුදුරයන් වහන්සේලාගේ තව කෙනෙක් නමස්කාර කරනකොට ගරු කරනවා එහෙනකොට චිත්ත ප්‍රහාදයටපත් වෙනවා. අන්න අපිට යහපත සාධන බුදුරජාණන් වහන්සේට අන්න අර හේ මනුස්ස ලෝකේ කෙනෙක් නමස්කාර කරනවා. ඔය ඇහිණ විපස්සිස නමස්තු කිය. අපි විපස්සී බුදු පියාණන් වහන්සේගෙන් බණහලනේ මෙතෙන්ට ආවේ. අපේ මේ උත්තර සාන්තිය සාධන බුදුරජාණන් වහන්සේට අන්න මනුස්ස ලෝකේ මිනිස්සේ විපස්සිස නමස්තු කියලා නමස්කාර කරනවා. කොච්චර වැදගත්ද අපේ කෙනෙක්. අපි ඉතින් ඔකට රැකවරණ සැලසිය යුතු සාන්තිය පැතිරිවි විපස්සී බුදුන් දැකපු බ්‍රහ්මයෝ ඔහුට ආශිර්වාද පතනවා හේතුව. සිකිස්සපි නමත්තු කියලා මෙහෙන් කියනකොට. සිකී බුදුරජාණන් වහන්සේගෙන් වනහලා අනාගාමී ඵලයට වත් වෙලා හේව්පන් අය. අන්න අපි අපිට මඟ පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේගේ නම කියලා නමස්කාර කරන මිනිස්සු. කවුද? ඒ බ්‍රහ්මයාගේ වැල් මෙතෙන්ට වැටලා එයාගේ බ්‍රහ්මයාගේ ආශිර්වාද ලැබෙනවා. මේ විදිහට සත්බුදුරයන්ගේ නම් කියනකොට සත්බුදුරයන් ඇතුළු කරලා අනාගාමී ඵලයට පත් වෙලා හේවි වෙලා ඉන්නේ. බ්‍රහ්මයන්ගේ ආශිර්වාදය ලැබෙනවා අර නමස්කාර කරන පුද්ගලයා. මෙන්න මේ විදිහට වෙන ශක්තිය සාන්ත වූ අදේශී හිතකින් යුක්ත කරන නමස්කාරයේ ශක්තිය නිසා විශාල ආශිර්වාදයක් ලැබෙන අර විස වහින්න. හරප විස වහිනවා. ඇඟට අර සාන්ති ආකර්ෂණය වදිනවා. ඒකත් හැකවත. නැත්නම් අපි බ්‍රහ්මයාගේ පිහිටක් ඉල්ලුවේ නැතුවට බුද්ධ නමස්කාරය කරනකොට බුදුන් ඇසුරු කරලා ඒ தත්ත්වයටපත් වෙච්ච අය ඒ අයට ආශිර්වාද කරනවා. ඒ දේව ආශිර්වාදේ මිනිසුන්ට යහපතක් වෙනවා. බ්‍රහ්ම ආශිර්වාදේ යහපතක් වෙනවා. ඉතින් මේ තව මේකේ පන්නේ තියෙන බ්‍රහ්ම ලෝකවල සිටින අයට මනසක් නැමැති බවත්. මේ කියන්නේ එක්තරා බ්‍රහ්ම කොටසක් පමණයි. අසඤ්ඤ සත්‍ය නැමැති බ්‍රහ්ම ලෝකයේ උපන් අයට මනසක් ක්‍රියාත්මක නැහැ. ඉතින් ඒක සියලු බ්‍රහ්මයන්ට ගොතලයි මේ පසල්ලා මේ කියා තියෙන්නේ. ඒ කියන්නේ අපි කෙනෙක් ලියුව පොතක තිබුණේ කියලා කියන්නේ. ඒකද මේ බ්‍රහ්මීට මනසක් නැහැ කියන එකත් ඒ වගේම හිතන්න පුළුවන් ශක්තියක් නැහැ කියලා. ඒතර හුදු ඥානයක් පමණක් තියෙනවා දී වතින් මේ කියපු කතාවක් මේ පොතේ තියෙනවා කියලා මමත් මේ කවුරුහරි මීඩියාවේවා තියෙනවා. මේ මේ පොතක සඳහන් වෙලා තිබුණා නම් කරන්න දෙයක් නැහැ ඉතින් ධර්මයේ ගන්න දැන් නැතුව අර අලියා අත ගන්න ගිහිල්ලා අලියා විග්‍රහ කරා ගියා වගේ වැඩක් ඕක. අන්දිය පස් දිනේ කැවවලු අලියා බල්ලා අලියා ගැන විග්‍රහ කරපන් කියලා. බලාගෙන වරින් ඉස්සෙලා කියලා අලියා පෙල්ල හිටන් යවල අත බලා හිටන් අලියා බලාගෙන වගේ. එකේ කාර්ය වෙලා දෙනවට එකේ ගියා අල්ලගත්ත නැට්ට උඩේම පාත්‍ර මත ගෑවා. අනික කවුල අල්ලගත්තා උඩේම පාත්‍ර මත ගෑවා. අනික වටේ දින උගේ බඩ අත ගාලා වටේට මත ගෑවා. අනික කොණ්ඩේ අත ගෑවා. අන්දිය පස් වෙන ආවට පස්සේ මොකද කරන්නේ? කියහලක බාන්න අලියා දැකන හරියට ඉස්සර. එයාට පජ්ජිරෝ කිව්වා. කාඹයක් වගේ. නැට අල්ලගත්තේ අරින අලියා කාඹයක් වගේ. බොරු කියන්නේ පාපා අලිය වංගෙඩි කොටයක් වගේ. අනිකා කකුල අල්ලපු එක. තොපි දෙන්නා අලිය අත ගන්න බොරු කියන්නේ. අලිය බිත්තියක් වගේ අනිකා කියනවා. එක එකවත් අලිය දැකගෙන යකෝ අලිය පුවක් අඳක් වගේ. අනිකා කියනවා. මේක විහිඳ ගන්න බැරිලු අලිය දැකේ නැහැ තොපි එකක්වත් කියලා එක එකක් කියන මම අලිය දැකේ මම අලිය දැකේ තොපි දැකලා නැහැ කියලා. හදිරවල පැත්ත ගිහලා hina වගේ ගිහලා මතක් වුණාලු උපමාව. අද මේ බොහෝ තැන්වල බල කියන ඇතවලු. කෑල්ලක් අල්ලගෙන ඉවිල්ලා දැන් ඒගොල්ලෝ කියන්නේ යනවා මේකයි බලන අනිකවයි. මේ අන්දයෙන්ගේ අලිය අත ගාපු උපමාව තමයි අද මේ ලෝකේ හැමතැනම යන්නේ කිය. කොසල් රජුරු බුදුරජාණන් වහන්සේට ගාලු මෙන්න මේව සිද්ධියක් වෙනවා කියලා. මේ අන්න ඒ වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. ඔය මොනවා හරි කෑ ටිකක් අල්ලගෙන කියන්න ගිහිලා පොත් ලියන්න යනවා. අන්තිමට පොත් ලියන්න ගිහිලා දහමක් නොවන දේවල් දහමක් හැටියට මත ප්‍රකාශ කරනවා. මේකෙන් සිද්ධ වෙන්නේ මොකද? විවාහක විදේශකට දහම් පැටලිලා කැටි කරලා සැකකෝස් ඇති කරලා විපරීත දෘෂ්ටි ඇති කරනවා. ඉතින් අසඤ්ඤහත් ලෝකයේ ඉන්න අසඤ්ඤහත් දේවතාව ගැන බ්‍රහ්මයන්ගේ ස්වභාවයක් ගැන අහලා බලපු කෙනෙක් සියලුම බ්‍රහ්මයෝ ඒ ඒ මඩුලට දාලා මඩුලට දාලා කතා කරන්න ගියාම මෙහෙම කතා කියනවා. බුදුරන් වහන්සේ ඇසුරට ආපු බ්‍රහ්මයෝ ගැන කතා බහ කරපු අය දේශනා අහපු අය සඳහා වෙනවනේ. මනසක් නැද්ද බ්‍රහ්මයේ? මොකෙන්ද ඒකට එහෙම කිව්වේ සාක්ෂිකෝ? බ්‍රහ්මයින්ට මනසක් තියෙනවා කියලා හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අහන්න දකින්න පුළුවන්කමක් තියෙනවා කියලා. දකින්න ත්‍රිපිටකයේ සාක්ෂි තෝර තරම් තියෙනවා. එහෙම නැතිනම් කොහොමද කියන්නේ බ්‍රහ්මයට හිතන්න බෑ? එහෙම කියන්නේ කොහොමද? මේ ධර්මයේ පිළිබඳ එහෙම මෙහෙම පොඩි කැලලක් අල්ලගෙන ධර්මයේ පැත්තකම දාලා ඉන්දිකටු සිදුරෙන් බැලුවා වගේ ධර්මයේ දිහා බලන මෙහෙම පොත් ලියනවා එහෙම ලෝකේ අදහස් දෙනකොට ලෝකයා ඔක්කොම විපරීතයටපත් වෙනවා. ඒවා තේරුම් ගන්න ඕනේ. මේ බ්‍රහ්ම ලෝකවල ගියපස්සේ ඉතිරේම නිවනටපත් වෙයි. දැන් ඒ බ්‍රහ්ම ලෝකය සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල කියන්නේ අනාගාමී පුද්ගලයෝ. ඒ කෙනෙක් එතන ගිහිලා එහිදිම පිරිනවම් පාලා කෙලවර කරන නිසා නැවත වෙන ලෝකයකට එන්නේ නැහැ. උද්දාංකෝතයි කියන්නේ එයයි. උඩට මිසක් පාතට ඒකේ අන්තිම අත්බැව දැරලා ඒකේම කෙලවර කරනවා මිසක් උන්වහන්සේලා නැවත වාරයක් පල්ලෙහාට මේ ආර්ය උත්තමයේ තමයි ඒක තියෙන්නේ. ඒ බ්‍රහ්මයේ වැරෙන්නේ. සෝවාන් ආදී මාර්ගඵලලාභී බ්‍රහ්මයේ ධානයක් ලැබුවා නම් ඒ අයත් එතනින් ගිහින් ඉහළට ඉහළට ගිහින් අන්තිම කෙලවර කරගන්නා මිසක් කවදා හරි යන්නේ නැවත මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. <clears throat> එහෙම උපදින්නේ නැහැ බ්‍රහ්ම ලෝකෙන් කාම ලෝකෙකට එන්නේ නැහැ. ඉතින් ඒක තියෙන්නේ ඒ ආර්යයන්ට පමණයි. ආර්ය නොවන අනාර්යයේ බ්‍රහ්ම ලෝකයේ ඉපදිනාට කොච්චර අපි අනන්ත අප්‍රමාණ අපිත් ඉපදිලාද? අනාර්යයේ කෙතන හිටියොත් වැඩි කාල සීමාව එහිදලා ඒ කාලේ ගෙවුනාට පස්සේ නැවත වාරයක් මනුස්ස ලෝකෙටත් එනවා අපායෙත් යනවා දිගටම සැරි සැරිම දිගටම සිද්ධ වෙනවා. ධර්මයට අනුකූලවම විස්තර කරලා තියෙන්නේ එහෙමයි. හේතුඵල දහම අනුව පෙර භවය හා මේ භවයේ සමග අවිද්‍යාව සහගත විඥානයේ බලපාන අයුරු පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මෙයා පටිච්ච සමුප්පාදය දැනගන්න ඕන පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් මේ ලෝකේ තිබෙන සියලු පැවැත්මකම කොටස් වෙන් කරගෙන ඒ ඒ පැවැත්ම ක්‍රියාත්මක වෙන හැටි ඒ පැවැත්මේ සම්මතය ක්‍රියාත්මක වෙන ආකාරය හට ගැනීමේ පටන් අවසානයේ දක්වා පටිච්ච සමුප්පාද චක්‍රයට අනුකූලව විග්‍රහ කළ හැකියි. අංශු මාත්‍ර මොහතක හට ගන්න ක්‍රියාදාමයක් ඇතනම් ඒකත් පටිච්ච සමුප්පාද චක්‍රයට අනුව විග්‍රහ කළ හැකියි. මේ ලෝකේ ගහක් කොලක් ඇතනම් ඒකත් පටිච්ච සමුප්පාදා කියලා තමයි විග්‍රහ කළේ. උපදින සත්වයේ පුද්ගලයෙක් ඇතනම් පටිච්ච සමුප්පාදා කියලා තමයි විග්‍රහ කළේ. ඉපදුන කාලය තුළ පුද්ගලයාගේ යම්කිසි ආකාරයෙන් මෙලොව පවත්නා ಜಾති ක්‍රමයක් ඇතනම් උපදී මිනිහෙක් වුණා හොරකම් කරන්න පටන් ගෙන හොරෙක් වුණා. යට හොරා ගියා. හොරෙක් උපන්නේ නැහැ. මිනිස් දරුවෙක් උපන්නා. හැබැයි හොරා කියන ಜಾති සම්මතියක් ලැබුවා. හොරකම් කිරීමේ වැඩ පිළිවෙල නිසා. මෙන්න මේ හොරා කියන જાතිය උපදීවටත් ඉපදිට ආරම්භ වූ තැන්පත්නු පරිත්‍යාම උපාද ක්‍රමකින් විග්‍රහ කළා. මිනිහෙක් උපන්න සත්පුරුෂයෙක් වුණා. මිනිස් දරුවෙක් උපන්න සත්පුරුෂයෙක් ගැබෙන් උපන්නේ නෑ. මව ගැබෙන් උපන්නේ. ඉපදුන දරුවා සත්පුරුෂ වැඩ කරලා හිටන් සත්පුරුෂයා කියන නම ලැබුවා. සත්පුරුෂ જાතිය කියලා අරගෙන මෙලොදී උපන්න පුද්ගලයාල අතුරු જાතියක් ලබනවා. මෙන්න මේ සත්පුරුෂයා නැමැති જાතිය කොහොමද පහළ වුණේ කියලා පෙන්වන්න පරිත්‍යාම උපාද ක්‍රමයේදී. මෙහෙ මිනිහේ බලු වැඩ කරලා හිටන් මෙලොවදී මිනිහේ මිනිහෙක් හැටියට ඉපදිලා බල්ලා යන විරුදාවලිය ලැබුවා. මිනිස් බල්ලා. එක බල්ලෙක්. කරලා තියෙන වැඩ හැටියට පේනවා ඒක මහා බල්ලෙක්. මිනිහෙක් නම් මෙහෙ වැඩ කරනවා. මේ ආදි වශයෙන් අපවාදයටත් මෙලක් කරනවා. මෙන්න මෙවද මේ මිනිස්සු ඉඳගෙන බලු జాතියක් කරන සම්මත බලු జాතිය. නැගෙන හැටි. පරිත්‍යාමපාදී විග්‍රහ කළා ඒක. ඊට පස්සේ ඒ ගතිය ඇති බුද්ධිලයා මෙහෙම මැරිලා මතු භවයකදී බලු අධ්‍යාවක් ලැබුවා. ස්වභාවික තිරිසන් බලු අධ්‍යාවක් ලැබුවා. මිනිස් භවයේ ඉඳලා මැරිලා ගිහිල්ලා බලු අධ්‍යාවට යනකම් ওই අතර කාලයක් පරිත්‍යාගෝපාත චක්‍රයකින් විග්‍රහ කළා ඒක. දැන් පරිත්‍යාගෝපාත චක්‍රයකින් විග්‍රහ කරන්න බැරි කිසිම ධර්මතාවයක් මේ පැවැත්ම තුල නැහැ. මේ පැවැත්මේ තිබෙන්නා වූ සියල්ල පටිච්චසමුප්පන්නයි සංකතයි. දේශනාවේ පෙන්ලා තියෙනා මිසක් අපිට ඕන මත නෙමෙයි. ඇස සංකතයි පරිත්‍යාගෝපන්නයි රූපේ සංකතයි පරිත්‍යාගෝපන්නයි කන සංකතය පරිත්‍යාවම්පන්නයි, ශබ්ද සංකතය පරිත්‍යාවම්පන්නයි, නාසය සංකතය පරිත්‍යාවම්පන්නයි, ගන්ධ සංකතය පරිත්‍යාවම්පන්නයි, දිව සංකතය පරිත්‍යාවම්පන්නයි, කසේ සංකතය පරිත්‍යාවම්පන්නයි, කය සංකතය පරිත්‍යාවම්පන්නයි, පහත සංකතය පරිත්‍යාවම්පන්නයි, මන සංකතය පරිත්‍යාවම්පන්නයි, ධර්මයේ සංකතය පරිත්‍යාවම්පන්නයි. එහෙනම් ඔය ටික ගත්තාම ආයතන 6 දෙපැත්තෙන් ගත්ත 6 6 12 ගත්තාම මුළු ලෝකෙම අහුවෙලා. රූප සංකතය පරිත්‍යාසම්පන්නයි වේදනා සංකතය පරිත්‍යාසම්පන්නයි සංඥා සංකතය පරිත්‍යාසම්පන්නයි සංකාර සංකතය පරිත්‍යාසම්පන්නයි විඥාන සංකතය පරිත්‍යාසම්පන්නයි පංචස්කන්ධ වශයෙන් මුළු ලෝකෙම අල්ලා ගත්තා සංකතය පරිත්‍යාසම්පන්නයි ඔක්කොම විග්‍රහ කළා චක්කු ධාතු රූප ධාතු චක්ක විඥාන ධාතු සංකතය පරිත්‍යාසම්පන්නයි සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු සංකතය පරිත්‍යාසම්පන්නයි මේ ආදි වශයෙන් 18 ධාතුම සංකතය පරිත්‍යාසම්පන්නයි 18 ධාතුවකට ලෝකෙ බෙදලා මුළු ලෝකෙම කොටු කරලා ගත්තා සංකතයි පරිත්‍යාසම්පන්නයි කියලා විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ පරිත්‍යාසම්පන්නයි. පරිත්‍යාසම්පන්නව විග්‍රහ කරලා හැකි වෙන්න ඕනේ. දන්නවනම්. ස්කන්ධ වශයෙන් ගත්තා, ධාතු වශයෙන් ගත්තා, ආයතන වශයෙන් ගත්තා. ඔහොම ගත්තා හැකි. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, ආකාශ ධාතුව, විඤ්ඤාණ ධාතුව සංකතයි පරිත්‍යාසම්පන්නයි. හයත බෙදලා ගත්තා නම් මුළු ලෝකෙම ඒත් අහු වෙනවා ඒ සංකතය පරිත්‍යාසම්පන්නයි විග්‍රහ කරලා. පරිත්‍යාසම්පාදයේ මහා සාගරයක් වань. මෙන්න මෙතකින් මේ පටිච්චසමුපාදය මම විග්‍රහ කළා කියලා විග්‍රහ කරන්න. සමතේක් ලෝකේ නැහැ. හැබැයි විග්‍රහ කරන ක්‍රමේ දැනගත්තට පස්සේ එයාගේ මුළු ජීවිත කාලය යනකම් සංකත වූ පරිත්‍සම්පන්න වූ දේවල් විග්‍රහ කරන්න ගියොත් ජීවිත කාලය ගෙවිලා ඉවර වෙනවා දේශනාව ඉවර නැහැ. මෙන්න පටිච්චසමුපාදයේ එක මට්ටමකින් තේරුම් ගත කෙනාගේ ධර්ම දේශනා හැකියාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් බහුශෘතයි ධර්ම දරයි කියලා කියනවා. පටිච්චසමුපාදයේ පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයට ගලපලා කියන්න පුළුවන් නම් අන්නේ දේශකයා ධර්මතරයි බහුසුරුතයි. ඔහු සමකරන දේශකෙක් නෑ කියලා බුදුගණාහතේ දේශනා කරනවා. ඉගෙනගෙන නෙමෙයි බණ කිව්වේ. පටිච්චසමුපාදයේ ක්‍රම රටාවේ ලෝක සත්‍ය දැනගෙන. චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූලව විග්‍රහ කරන්න පරිත්‍යාසම්පාදයේ මුල් කරගෙන පුළුවන් නම් අන්නේ විද්‍යා කතාව විද්‍යා ක්‍රම කතාව දැනගත්ත කෙනා මහා ධර්මදරේ මහා බහුසෘතේ මේ බුද්ධ දේශනාවේ ධර්මදරේ සහ බහුසෘතේ කියන හැටි පාලි භාෂාව මුලින් ඉඳන් අගට ඉගෙනගෙන සංස්කෘත භාෂාවත් මුලින් ඉඳන් අගට ඉගෙනගෙන ත්‍රිපිටකයේ තියෙන මුළු පොත් ටික කටපාඩම් කරගත්ත කෙනෙක් අර පටිච්චසමුපාදයේ ඥානයෙන් චතුරාර්ය සත්‍යයට සෝරන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් දෙන්න ළඟ තියලා කවුද මේකෙන් බලවත් කියලා ඇහුවොත් පරිත්‍යාවපාද ඥානයෙන් තේරුම් ගත්ත පුද්ගලයාගේ යම් ධර්ම දේශනාවක් ඇද්ද? ඒ දේශනාවට කලාවෙන් කලාවටවත් සම කරන්න බෑ අර ත්‍රිපිටකය ඉගෙන ගත්ත ත්‍රිපිටකේ ධාරී වෙච්ච හාමුදුරුවන්ගේ pāli භාෂාව ඉගෙන ගත්ත හාමුදුරුවන්ගේ දේශනාව මේ බුද්ධ දේශනාවේ ස්වභාවය යන්නේ ඉතින් මෙතින් දැනගන්න හේතුඵල දහමනුව පෙර භවයන් හා මේ භවයේ අරගෙන මේ අවිද්‍යාව සහගත විඥානයේ බලපාන ආකාරය විග්‍රහ කරන්න කියලා කියන්නේ දැන් මේකෙදී අර අලියාත ගාපු ක්‍රමයට තමයි අද විග්‍රහ කරන්න යන්නේ. එකතැනක පෙන්ලා තියෙන පරිත්‍යාග උපාදි විග්‍රහයක් අරගෙන ওই විග්‍රහය ඔය බුදුහාමට එකක නෑ නේ කියලා සමහරලාට තර්ක කරන්න දෙනවා. මොකද හේතුව? Taman ස්පර්ශ කරව මාත්‍රයේ විතරයි පරිත්‍යාගපාදීන් දැක්කේ. ඒකත් අලබන්ට. ඒ වගේ දැනීමක් අරගත්තාම පරිත්‍යාගපාදයේ මුළු ලෝකෙ සියලු දේ විග්‍රහ කරන්න පුළුවන් කියලා විග්‍රහ කරන විග්‍රහයට. තව කළා කතා කරන්නේ මේ විද්‍යාව පහළ වෙච්ච නැති කෙනාට බෑ. එහෙනම් අපි මෙතෙන්දී දකින්න ඕනේ. එකින් එකට මේ වචනේට ගන්න අර්ථය. දැනට ඔබින විදිහට ගන්න ඕනේ. නේද? විතරන්නේ ඒකනේ ආවේ. ඔව්. ඉතින් පෙර භවයයි මේ භවයයි දෙකට ගලපන පටිච්චසමුපාදයක් තියෙනවා. ඒ පටිච්චසමුපාදය තමයි ත්‍ෘතියයි ප්‍රතිසන්දියයි දෙක එකලා ඒ අතර වෙන විග්‍රහය වෙන්න පටිච්චසමුප්පාද. මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙන ක්ෂණික සෙනබංගුරත්වය සමග සිද්ධ වෙන චිත්තක්ෂණයක් ගන්න සිද්ධ වෙන පටිච්චසමුපාදයක් තියෙනවා. ඒ චිත්තක්ෂණයක් ගැන දෙන පටිච්චසමුපාදයේ තව කතාවක්. ඒ වගේම පටිච්චසමුපාදයේ හතර ක්‍රමයකට හතර ආකාරයකින් 16 ආකාරයකින් විග්‍රහ වෙනවා. දැන් මේවා ගැඹුරට ගියාට පස්සේ මේ ධර්ම ගැඹුර ගැන හිතන අයට මේක වටනවා මිසක් නිවන් දකින්න මෙච්චර හොයන්න අවශ්‍ය නැහැ. මේක මහා ගැඹුරක්. ඔන්නයිදි මම විග්‍රහ කරලා දෙන්නම් මේක බරපතලකම පෙන්නන්න මම ටිකක් කියා දෙන්න. මේක බරපතලකම පෙනී. ඉතින්ලා. පටිච්ච සමුප්පාද ධර්මයේකින් යම්කිසි හේතුඵල න්‍යායක් විග්‍රහ කරලා බලන්න ඕනනම් හරියට තීක්ෂණව Tamanට තෝරා ගන්න අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව දැනගත යුතු ඒ ක්‍රියාත්මක වෙන අවස්ථා හතරක් එක චිත්තක්ෂණයක ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. හතර ආකාරයකින් මේ හතර අවස්ථාව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් 16 ආකාරයක පටිච්චසමුප්පාද රටාවක් දැනගන්න ඕනේ. පටිච්චසමුප්පන්නව යම ක්‍රියාත්මක වෙන ආකාරයේ निराවුල්ව පැහැදිලිව දැනගන්න. හේතු පටිච්චසමුප්පාදේ ප්‍රත්‍ය පටිච්චසමුප්පාදේ සම්පයුක්ත පටිච්චසමුප්පාදේ අඤ්ඤමඤ්ඤ පටිච්චසමුප්පාදේ කියන මේ ක්‍රම හතරකින් පටිච්චසමුපාද චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ලා ආරම්භයේදී ලාබාලව පටන් ගන්න පරිත්‍යාග උපාචක්‍රයයි. ඔය හතර ආකාරයකින් තියෙන ප්‍රතිසම්පදා චක්‍රයකුයි. ඒකෙදී මධ්‍යයේ මෝරාගෙන ඉන අවස්ථාව ක්‍රියාත්මක වෙන පරිත්‍යාග උපාචා ක්‍රියා හතර ආකාර චක්‍රයකුයි. ඊට පස්සේ මෝරාගෙන එන නැත්නම් පූර්ණ බවට පත් වීගෙන එනකොට පත් වෙන්නා වූ පටිච්චසමුපාද චක්‍රය හතර ආකාරක චක්‍රයකුයි. සම්පූර්ණ කරමින් චිත්තක්ෂණය තුළ ක්‍රියාවලිය සම්පූර්ණ කරමින් පහළලා පූර්ණ වෙන පටිච්චසමුපාද චක්‍රයකුයි කියන්නේ. මෙන්න මේ චක්‍ර හතරක් එක චිත්තක්ෂණය තුළ පහළ වෙනවා. මේක හරි ගැඹුරුයි කියවන්නේ. මේක පටිච්චසමුප්පාදය. ඒ වගේම පටිච්චසමුප්පාදයට අරමුණු වෙන කරුණු තියෙන එක ලෝභක ලෝභ අරමුණ. එක ද්වේෂ අරමුණ. එක මෝහ අරමුණ. එක අලෝභී ආදේශී අමෝහි අරමුණ. එක ආර්ය ධර්මයට ගැලපෙන්නා වූ නිවන මුල් කරගත් අරමුණ. නිවට හේතුකාරක වෙන අරමුණ. මේ එකින් එකට පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක වෙන විවිධාකාරත්වයක් තියෙනවා. මෙන්න මේ අතර තුලින් මේ පොත්වල සූත්‍ර පිටකේ විග්‍රහ කරලා තියෙන්නේ මේකෙන් ඊටාම අල්ප මාත්‍රවක්. යම්කිසි සත්‍යයක් මලාට පස්සේ කරගත පාප කර්මයක් නිසා ඊළඟ අධ්‍යයනයක් ලබනකොට ඒක හටගන්න ආකාරය එක දැනක විග්‍රහ කරපු තැනක් තියෙනවා. ඒ වගේම මෙලෝඩි යම්කිසි පුද්ගලයෙක් යම්කිසි හොඳ කටයුත්තක් හෝ නරක කටයුත්තක් කරගෙන කරගෙන ගිහිල්ලා ඒකෙම පළපදියම් වෙලා ඒ ගති ලක්ෂණය පහල කරගෙන ඒක අත්හැර ගන්න බැරි මානසිකත්වයක් ගොඩනගෙනකොට ඇති වෙන්නා වූ தත්ත්වේ පෙන්වන්න. ඒකට කාල පදාසය තුළ සිද්ධ වෙන ක්‍රියාවලියක් විග්‍රහ කරන කත පරිච්ඡසමුපාදයක් තියෙනවා. ඔන්නේ පරිච්ඡසමුපාද දෙආකාරයේ පමණ සූත්‍ර පිටකයේ තියෙනවා. විභංග ප්‍රකරණයේ පටිච්චසමුපාද විභංග කියන කොටසක විස්තර කරලා තියෙනවා. එක එක ආකාර හිතෙන් හිතට හටගන්න පරිච්ඡසමුපාද රටාවක් එන හැටි. සෝමනස්ස සාගත, ditthi sampayutta, චිත්තය පහළ වෙනකොට ඒකේ පටිච්චසමුපාද චක්‍රේ ක්‍රියාත්මක වෙන්නේ නැහැටි. ඒ හිත පහළලා සම්පූර්ණ වෙනකොට. ditthi විපරිතක් පහළ වෙනකොට පටිච්චසමුපාදයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැටි. උපේක්ෂාසහගත ditthi සම්පවිත හිතක් විපරිත හිතක් ආදී වශයෙන් ලෝභසිත අටට පටිච්චසමුපාද චක්‍ර අටාකාරයෙන් පහළ වෙන්නේ නැහැටි. ද්වේෂසිත දෙකකට දෙආකාරයෙන් පටිච්චසමුපාද චක්‍ර තව දෙආකාරයෙන් පහළ වෙන්නේ නැහැටි. මෝහ හිත් දෙකකට තවදී ආකාරයකින් පහළ වෙන හැටි. මේ ආකාරයේ විශාල විග්‍රහයක් ඇතුව පරිත්‍යාමපාද විග්‍රහයක් තියෙනවා විභංග ප්‍රකරණ. අභිධර්මයටයි. ඒක සියුම් නුවණට ගෝචර වෙන නිසා අභිධර්මයේ විභංග ප්‍රකරණයට ඇතුළත් කරලා තියෙනවා. අති සියුම් ධර්මයක් නිසා. ඉතින් මේවා විග්‍රහ කරගෙන බලන්න ගියොත් එහෙනම් ප්‍රශ්න වලට පිළිතුරු දී බලන්න ගියොත් දහම් රසයක් බොහොම තියෙනවා. සත්‍ය දර්ශනයේ බුදුරන් වහන්සේ කොයිතරම් දුරට තීක්ෂණව පරිශීලනයෙන් දැකලා විග්‍රහ කරපු විග්‍රහයද මේ ක්‍රමානුකූල හදාවට මේ ගිතිලා තියෙන්නේ. එක තැනකවත් ඇදක් පළුද්දක් නැතුව. ක්‍රමානුකූලව පිළිලා තියෙන්නේ මේ පරිත්‍ථසමපාචක්‍ර වෙන් වෙන් කරලා තියෙන්නේ. කොයිතරම් සූක්ෂම නුවණකින් වටහාගත්ත අප්‍රමාණ ඥාන දර්ශනයකින්ද කියලා මේ බුද්ධ ඥානීය පිළිබඳ අප්‍රමාණ හැඟීමක් ඇති වෙනවා. හැබැයි ඒක නෙමෙයි දන්න අයට. ඕක තේරුම් ගන්න බැරි අයට පොඩි එකා මගුල් ෆොටෝ එක බලනවා වගේ තමයි. <laughs> නැගත් වත්තරේ බලනවා. අපේ පැරණි ගෙවල් වල තිබුණා ආති ලාතර කාලේ දැන් නම් ඒවා නැහැ. නැකත් පත්‍රය කියලා එකක් ගහලා ඉන්න ලස්සන රාමුවක් හදලා හොඳ වෙයි ලස්සන මල් වැඩ බෝඩ් එකක් එහෙම දාලා ඕකේ ලියලා තියනවා දැන් නැකත් පත්‍රය. මනමාලයාගේ දෙපාර්ශවයයි මනමාලිගේ දෙපාර්ශවයයි මේගොල්ලන්ගේ ගරු නම්බුකාරකම් ඔක්කොම උඩ ඇතුළත් කරලා තමයි නම්බුකාරයෝ තමයි නැකත් පත්‍රේ හදාන්නේ. හරබර වචන දාලා හදලා මේ අතිනත් ගත් දෙන්නගේ තියෙන වටිනාකම වෙන්න තමයි නැකත් පත්‍රය අහවල් දාසේ අතිනත් ගත්නාලාදී කියලා තමයි මේක වෙන්න ඇති. නැගත් පස්සේ. දැන් පොඩි එකෙකුට එහෙම ඔක අහුනොත් හරි ලස්සනයි නේ මේ පාට. මේ ලස්සන මල් වෙලා කැඳලා තියෙන්නේ. ඌ ඒවා බලන නිසා ඌ අර අකුරක්වත් අඳුරන්නේ නැහැ ඌ දන්නවද ඉතිහාසය. අර නැගත් පස්සේ ඇතුලේ තිබුණේ මොනවද අර අකුරු වලින් කියා තිබුණේ මොකද්ද ඌට තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ ආවට ගියාට අවිධර්මයේ කටපාඩම් කරගන්න ගිය කෙනා පොඩි එකා නැකත් පත්‍රය බැලුවා වගේ අර පිටින් පේන එක විතරක් කරන්නේ මම හිත ටික දන්නවා හිත 89ක් තියෙනවා චෛත්‍ය ටික 52ක් තියෙනවා රූප 28ක් තියෙනවා හිත 89 මේ ටිකයි කටපාඩම් කරේ ඔය ටික කීයේ හැබැයි ඔය ටික කිව්වා එකින් එක චිත්තයක් කොහොමද උපදින්නේ කොහොමද පවතින්නේ කොහොමද හටගන්නේ කොහොමද ඒක වෙනස් වෙන්නේ ඒකට ආරම්භයේදී හේතුව මොකද්ද මේ ආදි වශයෙන් තියෙන මහ විග්‍රහයට බැස්සොත් එහෙම සාගරයකට බැහැගත්තා වගේ පටිච්චසමුපාදයෙන් ඔය ටික විග්‍රහ කරන්න කිව්වා හැබැයි ධර්මාඥානයේ තියෙන වටිනාකමත් බුදුරජාන් වහන්සේගේ තිබෙනා මහා ඥානීය අග්‍රත්‍යයක් ලෝකයේ දැක ගන්න පුළුවන් ඥානවන්තයින්ගේ චිත්ත ප්‍රහාදයට හේතු වෙන නිසා ත්‍රිපිටකයට අයිති අභිධර්මයට ඔය කොටස අදම් කරලා ඔය මූල ධර්ම ටික හොය චක්‍ර ටික පෙන්ලා තියෙනවා. ඒ චක්‍ර ටික දැක්කහම ඇති බුදු පියාණන් වහන්සේ නමක්ගේ චිත්ත වේගය හඳුනා ගැනීමේ ශක්තිය ශ්‍රාවකයන් වහන්සේ නමක්ගේ ඒ දුන්න දහම විග්‍රහ කිරීමේ ශක්තිය කොච්චර බලවත්ද කියලා දැනගන්න. සරියුත් මහරහතන් වහන්සේගේ විග්‍රහ ඥානය කොච්චර බලවත්ද? කොච්චර තීක්ෂණද? ඒ මූල ධර්මයේ දුන බුදුරයන් වහන්සේගේ ඥානය ගැන මොනවා කතා කරන්නේ? අනේ මේ බුද්ධ ඥානය කියන්නේ පොඩි දෙයක්ද? මෙන්න මේ ආකාරයෙන් අප්‍රමාණ බුද්ධ භක්තියක් ඇති වෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. බුද්ධ ඥානයේ ගැඹීර බව දැකලා සතුටු වෙන්නේ. ඒ බඳු හේතු වාසනා තියෙන අල්ප මාත්‍ර පිටිසකට විතරයි. ඒ විභංග ප්‍රකරණයේ තියෙන පරිත්‍යාසෝපාද විභංගාදී බලලා අර්ථ වටහාගෙන සතුටු වෙන්න පුළුවන්. හැබැයි මේ මට්ටම තේරුම් ගත්ත කෙනෙකුට මේ ධර්මයේ 아무තුවේ ඉගෙන ගන්න දෙයක් නැහැ. ඕන දෙයක් හේතුඵල තුල විග්‍රහ කරන්න ගියාම මෙන්න මේ හේතුනේ මේක හටගන්න. මේකයි හේතුඵල හටාව. මේ වගේ විශාල විග්‍රහ කරන්න පුළුවන් හැකියාවක් ළමයි දහම් හැකියාව. ඒක හරි ගැඹුරුයි. මේ වගේ දැනක ඕවා විග්‍රහ කරන්න ගියොත් අපිට 100කට එකෙනෙකුට විතර ඉන්න පුළුවන් එක්තරා මට්ටමකට ඕක තේරුම් ගන්න පුළුවන් අය. අනික අනේ මම දන්නේ අද බණහන් දාවා මොනවා මොනවා කිව්වද මම දන්නේ එක එක જાති වචන වාගයක් කිව්වා මට නම් තේරුන්නේ නැහැ මොලවක් කියලා ওই විදිහට කියලා ඉතින් යනවා මිසක් අපිට ගැලපෙන එකක් කියන්නේ නැහැ කියන එකක් හංගීගයක් ඇති වෙනවා. මේ මෙහෙම දෙයක් දී එච්චර රෙකෝඩ් නෑ මම ඉදිරි අවස්ථාවක මම දෙනවා පොතක් ලියලා ඕන කෙනෙකුට අරගෙන බලා ගන්න මොකද මේ වගේ දෙයක් ගත්තොත් මුගව දෙනෙකුට බහුජන හිතාය කියන තත්ත්වයට ගන්න දෙයට ගන්න තියෙන එක එක්කෙනෙකුට හිතසු වෙනස මට කියන්න ගියාම අනික් අයට අමාරුයි. අනික් අයට ඒක ගන්න දෙයක් නෑ. නිසා ඉතින් අපි ඒ හින්දා ඒ අවස්ථාවක මම ඒක සලසලා දෙන්නවා මේක මුගක් ගැඹුරුයි. ගැඹුරු බව පෙන්වන්න තමයි මම කිව්වේ 16 ආකාරික පරිත්‍යාග උපාදයක් එක චක්‍රය ඇතුළත් ක්‍රියාත්මක වෙනවා. චුතිපටිසන්ධි කියන්නේ මොකද්ද? චිත්ත වීති කියන්නේ මොනවද? විශාල විග්‍රහයක් පේනලාමයි මේක විග්‍රහ කරන්නේ. ආවට කියන වචන වලින් මේක විග්‍රහ කරන්න බෑ. මරණාසන්න චිත්ත වීතියක් විග්‍රහ කරලා අතීත භවංග භවංගේ තලන භවංග උපච්ඡේද පංචද්වාරාවජන ජක්කෝ වාට විඥානයේ එකක් සම්පටිච්චන සම්තිර්ණ කියන්නේ මොනවද? ඕත්තපන කියන්නේ මොනවද? ජවන කියන්නේ මොනවද? ඉතින් ඔය ආදී වශයෙන් ගියා චුති කියන්නේ මොකද්ද? පටිසන්ධි කියන්නේ මොකද්ද? කොහොමද ඔය දෙන්නේ? මහා විශාල විග්‍රහ කරලා මේක විස්තර කරලා දෙන්නේ. නිවන් දැකීමට මේක අනිවාර්ය නම මට අනිවාර්ය හින්දා විස්තර කරන්න වෙනවා. විස්තර කරන්න නෑ නිවන් අවබෝධ කරන්න මෙච්චර දුර යන්න ඕනේ මේක තියෙන වැඩි ධර්මඥානෙ දෙන්න හේතුව මොකද? අදත් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ ලෝකේ පඬිතම මහානෝවිද්‍යාඥයෙක් එකේ ඉන්නවා වගේ ඒ කාලේ තේ සත්‍ය කළ හැම එහෙම තමයි ලෝකේ ප්‍රසිද්ධ වෙන්නේ. ලෝකේ හිත ගැන දන්නා අය හැටියට ලොකුම පඬිතුයෝ හැටියට ප්‍රසිද්ධ වෙලා හිටපු කට්ටියක් හිටියා. ඒවල මහා පඬිතමාණියන් ඉදිවිලා බෞද්ධ ගෞතම කියන්නේ කවුද? මොනවද දන්න කෙනෙක්ද? අපි එක වාදනාව තියා වෙවුලනවා. ඔය වගේ පඬිලකම් කිය කිය හැමතැනම ඇවිද ඇවිද හිටපු පිරිසක් හිටියා. ඉතින් ඒ කාලේ දෘෂ්ටිවාදී දෘෂ්ටිගත වෙච්ච අය ඇත්ත නේද? සත්‍යක කියන්නේ ශ්‍රී ලංකේන කියලා හිතා ඇති බෞද්ධ ගෞතම. ඔහොම කියනකොට සෝතුෝකේ හිටියා. ඔන්නේ ඔලොමොට්ටලෙන් තියෙන ඔලොමොට්ටල මානෙ විදිහින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා මේ වගේ ගැඹුරු පැත්ත. යකෝ උන්වහන්සේ දැකලා තියෙන්නේ. බුද්ධ උන්වහන්සේගේ ඥාණයෙන් දැකලා තියෙන හිතගන්න විග්‍රහය අපි දන්න විග්‍රහයට අංශු මාත්‍රිකාව සම කරන්න පුළුවන්. අපේ විග්‍රහය මොකද්ද? අනේ අපිට ලැජ්ජා අපිටම ලැජ්ජායි අපි ගැන කියලා. අර මාන්නාකාර වනසක් හදාගෙන හිටපු ඒ තීතු වාසනා වංශයේ වශයෙන් හිටපු අය ඒ මොට්ටකම අත්හැරලා බුදුරන් වහන්සේ ළඟ බැගෑවත අනේ ස්වාමීන් අපි මේ යථාර්ථය සංගා කියලා හිතා හිටියේ මොනවද? ඔබ වහන්සේගෙන් යථාර්ථය අපිට දැනගන්න ඕනේ. අපිට දැනසුමක් ඕනේ. මේ මොනවද දැනගෙන අපි කීයක හිටන් අපි ඉතින් දැවි දැවි ඉන්නේ, තැවි තැවි ඉන්නේ. කාගගිනි, ද්වේෂගිනි, මොහගිනි අපි දවනවා. අපිට තේරෙන්නේ නැහැ මේකේ මිදෙන හැටි. අනේ ස්වාමීන් අපිට පිළිසරණක් වෙන්න කියලා දෙකට නැමිලා මාන්නාකාරකම් බස්සවලා ගිහලා අන්න බුදුරන් වහන්සේ ළඟ දෙකට නැමෙනවා. මෙන්න මේ තත්ත්වයේ ඒ බුද්ධිලේ නමන්ඩාවාදී නිසා තමයි ප්‍රාතිහාරයක් වශයෙන් මේ ගැඹුරු දහම් දුන්නේ. මෙයා නිවන් දකින්න අනිකාරි ඉගෙන ගන්න ඕන දහම් නෙමෙයි. අදත් යම් කිසි පඬිතියෝ ඉන්නවා නම් ওই ටික විග්‍රහ කරනකොට එකෙන් දෙක යනකොටම හික්මන ප්‍රවිද්‍යට වැටෙනවා. ඔළුවේ ඔටුන්නේ තියාගෙන හික්මන ප්‍රවිද් සමහර අය. එයා තමයි සාක්ෂියට ගන්න. බුදුරන් වහන්සේගේ ධර්ම විග්‍රහ එකක් දෙකක් යනකොට මොකද වෙන්නේ? පතුලෙනු බහැලා යන්න යනවා අය. ඔටුනා ගැලවිලා යනවා. ඊට පස්සේ යන බෞද්ධයෙක් වෙනවා. ඊට පස්සේ ලස්සනට වැගෑපත් වෙලා අපිට නිවන් දකින්න මගක් මොකද්ද බුදුරන් වහන්සේ කිව්වේ කියලා ලස්සනට එතෙන්ට ඇවිදලා විමුක්තියට මග සලසා ගන්නවා. මෙන්න මේ වටිනාකම මේ ගැඹුරු දහම වල තියෙනවා. නැත්නම් මේ නිවන් දකින්න මෙච්චර දුර යන්න අවශ්‍ය නැහැ. මේ සමූහයක දේශනා කරන හින්දා මම කලින් කළේ. සමූහයක දේශනා කරන වෙලාවදී මේක කියන්න ගියොත් අනිකායට ඒ ගැඹුර වැඩි නිසා. යම් කෙනෙක් අවශ්‍යතාවයක් තියෙනවා ලැබෙන අවස්ථාවක මේක වෙනම විග්‍රහ කරගන්න. ඒකට පුද්ගලිකව වෙලාවකම විග්‍රහ කරලා දෙන්න. මේ කර්මස්ථාන භාවනාව වැඩි වීම හරි ඒ වගේ බෝධි පූජා ආදියක් හරි සිද්ධ කරගන්නකොට ඒක තමන් විසින්ම කරගන්න ඕනේ ආදී වශයෙන් මෙහෙම මතයක් තියෙනවා කියලා ඉතින් කියනවා. ඉතින් ඒක එහෙම මේ මොකද්ද වෙන්නේ කියලා අහනවා. යම් කෙනෙකුට එහෙම කරලා දෙන්න ගියොත් එහෙම අනික කෙනෙක් එයාට බුද්ධ දෝෂ අනිකාගේ තියෙන බුද්ධ දෝෂ ආදියක් ඇති වෙන්න පුළුවන් නේද? බලපෑම් ඇති වෙන්න පුළුවන් නේද කියලා මෙහෙමත් අහන මේ කාරණාවක් ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒකත් නැතුව නේද? දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අර අපි පැරණි කතාවක් තියෙනවා. නරියෙකුට බේත් තුණ්ඩුවක් හම්බ වුණා. මේකේ ලියා තියනලු ඉඟුරු ඉස්ම දෙන්න කියලා. මෝ ගිහිලා ඉතින් කෝට් එකක් එහෙම දාගෙන නලාවක කදාගෙන ආවලු දැන් වේද මහත්තයෙක් කියලා. හොඳ විශේෂ වේද මහත්තයෙක්. ඉතින් හොඳ වේද මහත්තයෙක් කියලා ගෙන්නන්න ගියාට පස්සේ එක මිනිහෙට බල කියලා බල කියලා මැරෙන්න ඕන්න මෙන්න කියලා. ඉංග්‍රීසි දෙන්න කිව්වලු. ඒකමලහලු. ගිය පනවත් ඇදලා ගන්න ඉඟුරු විසියේ දෙමු බලන්න කිව්වලු ආයිතරය. හැරිච්ච කරත් ඉඟුරු විසියේ කරලා පැනලා දීවලු. ඒ අතරේ යන්තම් පන වේලාගෙන. අර ඉඟුරු හොයන අතරේ. මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා. අපි අනික් අයට උගන්වන්න හරි අනික් අයට තේත් පතන්න යනවා. අපි තේත් පතන හැටි දන්නෙත් නැහැ. ඒක කළ යුතු ක්‍රමේ දන්නෙත් නැහැ. ඒකට භූතේ කරගෙන ඉන ආබාධයක්ද? නැත්නම් නිකන් සාමාන්‍ය වාපිච්චේ මහාබාධයක්ද? ඒක දන්නෙත් නැහැ. ඒ භූතයාගේ බලපතලකම තරම දන්නේත් නැහැ. මොනවා බලාපොරොත්තුෙන් ඇවිදින් ඉන්නවද මොන කර්ම බලවේගයක් නිසා ඇවිදින් ඉන්නවද ඒක දන්නේත් නැහැ. කෙනෙකුට ඔළුව එකක් වුණත් තියෙනවා කරමු වැඩි කියලා පටන් ගන්න. අපි හිතා ඉන්නේ කියලා වල මහ බරපතලකම කොතන තියෙද පුතා. සමහර වෙලාවට අමනුෂ්‍ය පවරපු අය ඉන්නවා. පොඩි වෙන අනවිනාදීන් බැදපු අය ඉන්නවා. අර බිල්ල මේ බිල්ල දෙන්නම් අරකල් කැවුතු ගනින් ලිය ගනින් කියලා බැදපු අය ඉන්නවා. අපි ඒවා එකක්වත් අගක් මුලක් දන්නේ නැහැ මේක විසඳන හැටි දන්නේත් නැහැ මොනවත් නැහැ. මොකද කරන්නේ ඔක්කොටම එකම ඉගුරු විසඳුනා වගේ අපි කියන අරේක බෝධි පූජා තියපන් මං ඉන්න පූජාව කියලා සෙත්පතල යන්නේ ඔය අවස්ථාවෙන් මොකද කරන්නේ කණ්ඩ දීලා පන්නන්න ඕන එක නිකන් පන්නන්න ගියොත් ඌ මොකද කරන්නේ පන්නක එක පස්සේ එනවා එහෙනම් තෝගෙන් දීවි මට කැවුතු දෙනවා කියලා ලේ දෙනවා කියලා මූලකට එවි දැන් තෝ මොකද්ද මේ කලේ මේක මේක දැන් තෝ දීවා දැන් ඕක කැවුතු දෙන්නවා ලේ දෙන්න ඕනේ අපි දන්නේ අපි සිත පතන්න කියලා. මෙන්න මේ වගේ අපි යමක් දැනගෙන කරන්න ඕන. ඒ පිළිබඳ හසල දැනුමක් නැතුව ඒ පිළිබඳ වැටහීමක් නැතුව සිත පතන්න යනවා කිව්වා වුණා ඒකෙත් ක්‍රමයක් තියෙනවා. ඒ සිත පැතීම කියන්නේ වැඩි নানা ආකාර සිත පැතීම් තියෙනවා. දැන් සියලු සත්ත්වයන්ට පොදු සිත පැතීමක් තියෙනවා. එහෙම ලෙඩ රෝගයකට පුද්ගලිය කරපුවා නෙමෙයි. ලෝක සත්‍යයෙන් නිවන් අවබෝධ කරන්න මෙසේ හේතු වාසනා පහළ වේවා කියලා සියලුම ලෝක සත්‍යයෙන් මුල් කරගෙන හැම දිනකට හිත සාන්තිය පැතිරෙන්න කරන ක්‍රමයක් තියෙනවා. මේක ක්‍රමයක්. යම් කිසි කෙනෙක් අසනීපියක් ලෙඩක් රෝගයක් තියෙනවා මහා අපලයක් වගේ එකක් හැදිලා මොනවා හරි මහා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නේ අවනුසිය කී දෙනෙක් මොන මොන මට්ටමේ මොන જાතිය බලාපොරොත්තු වෙන කෙබඳු જાතිය අවනුසිය මොන හේතුවක් නිසා ඉදින් ඉන්නවද? ඊයල් ලෙඩ කරන්නේ ඇයි? එහෙම දැක ගැනීමේ ශක්තියක් නැති කෙනත් ඒ අතර සිත් පතන්න යනවා. ඒ සාමාන්‍ය සිත් පැතිමන් නෙමෙයි අර පන්නලා හරිලා විභූතිය ඵලයන් අරක ඵලයන් යකා ඵලයන් ඉහලට මේකට මේ දුදුන් රුවන්ගේ ආශිර්වාදේ මේක හරි ඵලයන් ඔය ආදි වශයෙන් අපි ඔහොම කිය කිය කරන් යනවා අපි ඉගෙන ගත්ත මොන හරි ඉගෙන ගත්ත පද ටිකක් අල්ලගෙන. අන්තිමට මොකද වෙන්නේ? අන්නේ එයාට කරන කරපු එකනට ඇදුරා පස්සේ අර භූතය එනවා වගේ අන්නේම සිත්පසන කටියේ මේ විදිහේ අමනුෂ්‍යයෙන් ආයිතරේ අමනුෂ්‍ය උපද්‍රා ඉඳී ඉඳී තියෙනවා. නිසා හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඒ සඳහා හසල දැනුමක් ඇති යමෙක් ඇතනම්. තමා පළමුව එතන ශක්තිය ලබාගෙන පොරොත්තු දෙන මට්ටම හදාගෙන. ඒ අනුව ඔහු ඒක කරන්න ඕන. එහෙම කරන පුද්ගලයාගෙන් ආතුරේ රස යහපතක් වෙනවා. ඇදුරත් බේරෙනවා. මේ සෙත් පතනවා කියන වචනේ කියන්නේ নানা ආකාර සෙත් පැතීම් තියෙනවා. සමහරවල් අපි සෙත් පතනවා කියලා එකිනෙකට සෙත් පතනවා එකිනෙකට ගිනි දෙනවා. දැන් ගෙදරක ඉන්නවා අම්මා හරි තාත්තා හරි. දැන් අම්මා තාත්තට නැගිට ගන්නවත් බෑ. මල මුත්‍රා පහ කරගන්න යන්න විදියකුත් නෑ. අසනීපිය හැටියට සරමේ මුත්‍රා යනවා. ඒක වැඳුමේ මුත්‍රා යනවා. නිකන් ගේ හැමතැනම මුත්‍රා ගඳ ගහනවා. දැන් ගෙදර ඉන්න කට්ටිය මොකද කරන්නේ එකිනෙකට කියනවා. අපිට සිතා සලසලා දෙන්න ඕනේ මොකද්ද? මේ ගඳ ගහන එකක ඉන්නවා අපේ ගෙදර. මේකයි නිසා අපිට හැම වෙලෙම ගඳාසාරේ ඉන්න බෑ ගෙදර. කෑකෝ ගහනවා කිඳිරි ගහනවා හැලී වෙන එක. බුදියා ගන්නත් නෑ. අපිට සිතක් කරලා දෙන්න බෑ. මොකද්ද කරලා දෙන්නේ? අන්නේ කරදරේ නැති කරලා දෙන්න. ආ මං කරලා දෙන්න. අල්ලගතර නාකිය. ඇදගෙන ගිහින් කොහේ හරි වලකට හැදැම්ම ආයෙ ඉන්න බෑතෝ. ඒක ඇතුලේ මැරෙනවා හයි ඕනියක් විචාරය. දැන් ගෙට එන්න වැවුනේ. දැන් ආපු ගමන් දැන් නම් ගඳක් නෑ. කෙන්දිරිත් නෑ. ආභ්‍යන්තර සිද්ධිය දැක නෑ බාහිර සිද්ධිය නම් හරි. එහෙනම් මගේ සිත් පැතීම හරි නේද? හරියට හරි. ඔක්කොම කරදරේ ඇරුණා. මමත් හැකි ලෝකෙ කෙනෙක් නෑ හිතාගෙන. දැන් මොකද කරලා ගිහින් තියෙන්නේ? කඳ බොන්න දීලා අඳින්න පරඳින්න දීලා උගන්ලා ඔක්කොම කරලා ලොකු මහත් කරලා හදලා දුන්නා. මේ අම්මා හරි තාත්තා හරි දෙන්නගෙන මේ ප්‍රශ්නේ වෙලා තියෙන දරුවන්ට. මව්ගුණේ දන්නේ නැහැ, පියගුණේ දන්නේ නැහැ. කාට හරි කිව්වට පස්සේ කවුරු හරි හිත කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒ තියෙන කරදරේ නැති කරගන්න. ඔය ජීවත් වෙන ඉන්න කෙනා අපි හිතමු මලාට පස්සේ ඒ ජීවත් වෙලා ඉන්න විදිහම ආවා කියලා. දැන් අපි කියනවා මල මල යස්සය මල යස්සනේ හරි කවන්නේ වදනේ කියනවා. මල පෙරේතයා කියනවා. කවුද මල පෙරේතයා කිව්වේ? මෙතන මැරිලා ගියාට තව මලා කියලා හිතා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක අම්මා හරි තාත්තා හරි මේ දෙන්නේ කෙනෙක් ගෙදර ඉන්නවා. හැබැයි පින් දහම් කරගත්තේ නැති නිසා මල පිරියද ගති ලක්ෂණ නිසා එතන ඇදිලා ඉන්න පුළුවන් අනාථ වෙයි. හැබැයි එයාගේ පුද්ගලික தත්ත්වය එහෙම වුණාට අපිට උපකාරයට අපි කෘතෝපකාරයක් කරන්නේ නැතුව අපි කරන මොකද අපේ වාසියට අපි වැඩ බලාගෙන පන්න ගන්න හදනවා. දැන් සෙත් පතලා දෙන්න කියලා ඉල්ලා හිටින්නේ මොකද්ද මේ භූතයා පන්නලා දෙන්නකෝ අපිට. කරද මේ භූතයන් කරදරයි. බෝධි පූජාවෙන් හරි මොකෙන් හරි කමන්නේ. දැන් අපිත් දන්න ක්‍රමයක් අරින්න ඉඳලා අපි පන්නන්නේ කවුද? අර මස්ලේ මලවිනි මල කඳ මස්ලේ කඳ විතරයි දැන් මෙතන නැත්තේ. සූක්ෂවදී විච කයත් එක හිටපු අම්මා අම්මා වශයෙන් ඉන්නවා තාත්තා තාත්තා වශයෙන් ඉන්නවා. දැන් දරුවා අම්මා වශයෙන් තාත්තා වශයෙන් හිටපු කෙනා කොහේ හරි ගිහිලා වැලක ගහ අසේ ගහලා හරි නේද කොහාට හරි පන්නලා දාලා හරි තමාගේ ගෙදර නිදහස් කරගෙන සැනසෙල්ල ඉන්නවා දැන් නම් භූතියා ගියා. සෙත් සාන්තිය හරියට හරි ගියා කියලා. සිද්ධ වෙලා තියෙන එකයි. දෙගොල්ලක් එකලා මහ පව් කඳක් කරගෙන ඉන්නේ. සිරද කරලා තියෙනවා. බෝධි පූජාවක් තිබ්බහා මේ කරනවා දේවාලට ගිහිල්ලා පූජාවක් තිබ්බහා මේ කරනවා කියනකොට. මිනිස්සු යම් සම්මතයක් ගොඩනගනකොට ඇත්තක ඉඳලා නෙමෙයි ගොඩනගන්නේ අවිද්‍යාව ඉඳලා. ওই රාජි දේවතාවේ කොහොම වුණත් ওই තැන් වලට ඒ જાතියේ හේතුවට ඵලයේ මතු කරන්න ඊට ගැළපෙන අමනුෂ්‍ය එකතු වෙනවා. ඊට පස්සේ මිනිහෙක් ගිහිල්ලා යමක් කරනකොට අමනුෂ්‍ය අය වැඩේ කරලා දෙනවා අර දොළපි දෙන්නේ එතන ඉදෙන්නේ පූජා සත්කාරය ගන්න. අපි නොදන්න පැත්තක් ඕක. හැම බෝධියක් ළඟම බුදුරජාන් වහන්සේගේ බලය නැහැ. හැම බෝධියක් ළඟම වෘක්ෂ බලයකුත් තියෙනවා. වෘක්ෂ ඇතුළු කරන එක්තරා විදිහේ කොටාස ඉන්න අමනුෂ කොටාස. යස කොටස අතිනවා උසාසුරු කරගෙන. එක එක ධර්ම යස කොටස අතිනවා. මිනිහේ කොයි දැනකට ගිහිලා පූජාවක් තියලා මොන හරි පදන කොට කරනකොට. ඕකට අරක් ගන්නවා රාමනසය. හැබැයි අපේ මේ පංචේන්ද්‍රිය කොතන මනසට තියෙන බෝධිය පේනවා. බෝධිය ළඟ පාලා තිබ්බ බුදුහාමුදුරන්ට කියලා හිතනවා. අපි මේ බුදුගුණ කිව්වේ කියලා හිතනවා. බුදු පින්සරණ ලබා ගත්තා කියලා හිතනවා. නම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? එතන හිටපු අමනුෂ්‍යෝ අර මිනිස්සුත් මුලා කරගෙන මිනිස්සු කියන දේ කුණ්ඩ කරන්න පුළුවන් නම් හොඳින් හරි නරකින් හරි උනුත් ඒක කරන්න උන්ගේ ධෛර්යය දාලා එන ඒක කළා දිලා එතන තන වඩා ගන්නවා. හොඳ ප්‍රාතිහාර්ය තියෙන තැන හොඳ අනුහස් තියෙන තැන කියලා මිනිස්සු එතෙන්ට යනවා හැමදාම පූජා කරගෙන. ඊට පස්සේ ඒ පූජාවෙන් ගන්ධබ්බ දේවතා මල් ගන්ධ, මූල ගන්ධ, මාල ගන්ධ මේ ඒ වගේ පුෂ්ප ගන්ධ මේ ආදි වශයෙන් නෙවෙයි ගන්ධයන්ට එල්බගත්ත එක්තරා දේවතා කියන නම තියෙන ඒ වගේ අමනුෂ කොට්ටාස. මේ ගන්ධයන්ගෙන් ආහාර කරගන්න ඒගොල්ලන්ට ආහාර ලැබෙන තැනට ඒගොල්ලෝ එකතු වෙනවා. බලවතු මෙතන පළවෙනියෝ වෙනවා. පිරිස අනුපිළිවෙලින් තියා ගන්නවා. දැන් ඉතින් මොකද කරන්නේ මිනිහෙක් ඇවිදලා යමක් කරනකොට බලාපිය මොකද වෙලා තියෙනකොට. ඕකා ගෙදර ඉන්නා මල යකේ. ඒක තමයි කරදරනේ. ඒකේ தත්ත්වය කොහොමද? අපි යන්නට පැනලා දුන්න જાතියකේ. හරි. මු පූජාව තියුවා අපි ගිහලා උගන්ලා දාමු. පූජාව තියලා ගෙදර යනකොට කිසි කරදරයක් නෑ. හොඳ අනුහස් තියෙන බෝධිය. එන් අකේ වරෙන් කියන්නේ උඹලත් වැඩක් කළා උඹලත් එහෙම කියන්නේ ඉතින්. වරෙන් කියන්නේ උඹ. අපි ගියා හරියට හරිය. තව එකක් අල්ලගෙන යනවා අනිත් පැත්තේ. ඌරත් අර වගේ ගැතේ නම් ඌර පන්නන්න පුළුවන් අර අමනුස්සය එකත් පන්නලා දාලා එතන රැකලා දෙනවා. ටික දවසක් කොහොම යනකොට ව්‍යාප්ත වෙනවා. මහා අනුහත් තියෙන හොඳම දේවාලයක් තියෙන තැන. ඉතින් ඔය ASCII මෙතන මෙහි ඉන්න කෙනේ හදන දේවාලය. හදපුවා අන්න වැඩේ හැරි අපිට ඉන්න කුටියෙත් හදලා දෙන යවම යවම කියලා. අර ඔක්කොම හිඟා ගන්නවා ඊළඟට. ඊට ඒ කට්ටිය එතන වැඩ කරනවා. දැන් දේවාලේ අනුහත්. මෙන්න මේ වගේ අපිට නොපෙන්නේ පැත්තක් තියෙනවා. දේවගුණ නෑ කියන්නේත් නෑ. දෙවියන්ට පූජා තියෙන ඒවා නෑ කියන්නේත් නෑ. හැම දෙයක්ම තියෙනවා අභ්‍යන්තරයේ හරියාකාරව විනිජොත් හේතුන් අනුකූල ඵලය ලැබෙනවා. ඒ ආශිර්වාද හරියට දෙනවා ඒවත් කෙරෙනවා. අවිද්‍යාව සහගතව තේරුම් ගන්න බැරි මනසකින් අපි උඩින් මතින් පේනනව කටයුතු කරනකොට අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන ආකාරය අපිට පේන්නේ නැහැ. ඒ නිසා අභ්‍යන්තරයේ අර වගේ විකෘතියක් වුණාම ප්‍රතිඵලයේ විකෘතිය අපිට කවදා හරි මෙන්න මේ නිසා අපි මේ යන්තා එක එකලාගෙන් කෑල්ලක් අහගෙන කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කෙනෙකුට සෙත් සාන්තියක් පතනවා ආශිර්වාදයක් දෙනවා කියන ඒ සත්‍යය. ආශිර්වාදයක් දෙවනා නම් බුදු පසේ බුදු මහරහත් ආදී වනා ශ්‍රාවක වැනි එබඳු උත්තරීතර ගුණ ලැබූ අයට එබඳු ශක්ති විශේෂ පිහිටනවා. ඒ ශක්ති විශේෂ නියම ආකාරයෙන් පුද්ගලයාට රැකවරණ සලස්වන තමන්ටත් අනුන්ටත් ලෝකයටත් සාන්තියක් මිසක් අවඩක් නොවන එබඳු ශක්තියක් තමයි උන්වහන්සේලාගේ මනසට ගලා එන ශක්තිය තුලින් නැගෙන්නේ. අන්නේ මේ ශක්තිය තුලින් නැගෙනකොට කාටවත් යහපතක් වෙනවා මිසක් අයහපතක් වෙන්නේ නැහැ. හැබැයි ওই වෙලාව වෙනකොට අර වැරදි විදිහට කාපියොන්ට ඉඳගෙන උන් හැම එකෙක්ම නැగిලා එනවා. වැඩේ වරදින්න ඉන්නේ මෙච්චර කාල අපිට හම්බෙච්ච එක දැන් වෙන පැත්තකට යන්නේ. මොකාගේ ශාවකයා වුණත් අපිට කමන්නේ ගහන්න පුළුවන් නම් ගහන්න. හිඟි කරන්න පුළුවන් නම් හිඟි කරමු. ඌට වෙන්නේ ඌගේ પરම්පරාවෙ හිඟි කරමු. ඌට හිත විසිටෙන් දිහා අපි කරමු. මෙන්න මේ ආකාරයෙන් මානසිකත්වයක් ඇති යමනුස්සය එකතු වෙලා. ওই විදිහට ඒගොල්ලන්ට බලපෑම එනවා. නමුත් ඒ වෙලාවේදී ඒගොල්ලෝ දැනුවත් නිසා අග්ග හේතවන්නාව අප්‍රමාණ මිත්‍ත්‍ව වරණී තමා තුළ මහා ශක්තියක් ගොඩනගනවා තමා ඇසුරු කරන සීමාවට මතක් කරන සීමාවටවත්. ඒ බඳු බලයක් ක්‍රියාත්මක කරන්න ඕන ක්‍රියාත්මක වැඩි වෙන බලයක් උන්වහන්සේලා තුළ නිපදවන. උන්වහන්සේලා රැඳවල් භාවනානියෝගීව ඒ ශක්තිය නිපදවලා. ලෝක සාන්තිය උදා කරනවා. මේ අති දුර්ලභ ලෝකේ පහළ වෙන උත්තරම කොටසක් විතරයි විදිය කරන්නේ. කෝටියකට ගත්තාම කෝටියකට එක්කෙනෙක් දෙන්නේ ගැටි එකක්. මෙන්න මේ වගේ අති දුර්ලභ දෙයක් ඒ බඳු පින්නතුන්. ඒ බඳු මහා වාසනාවන්ත පිරිස. ඉතින් එහෙම කෙනෙකුට ඒවා කරනවා මිසක් අපි ආවට ගියාට උඩින් පත්තේ පේන දියනෝ මේ සෙත් සාන්ති කරන ඇදුර වෙන්න ගියොත් එහෙම මුගුවේ දෙනෙකුට විශාල ආමාරු වල බාධා වල මුණ දෙන්න සිද්ධ වෙනවා. පරිසර වෙන්න ඕනේ. Taman tamange වැඩේ කරගන්න එකේදී පළමුව කරන්න උනේ ඒක. බුද්ධෝහං බෝධිසාමී කියුවා මිසක් බෝධිසාමී බුද්ධෝහං කියලා හැතුනේ නැහැ. මම බුදු වෙනවා පස්සේ බුදු කරවන අනික් අය. අනික් අය බුදු කරලා මම පස්සේ බුදු වෙනවා කියලා දහමක් නෑ. මුක්තෝහං මෝචේ පරි මම මිදෙනවා අනික් අය මුදවනවා. අනිකා මුදවලා පස්සේ මම මිදෙනවා කියලා එහෙම එකක් බුදුදහමක් නැහැ. තින්නෝහන් තාරයි ස්වාමී. අනිකා ඊතර කරලා හිටන් මම ඊතර වෙනවා. අනිකා ඊතර කරනවා. තමන් කරගෙන ඉන්නේ එහෙනම් බලයක් නැහැ. අනිකා කරන්නේ. අනිකා ඊතර කරලා ඉවරලා මම පස්සේ ඊතර වෙනවා කියලා එහෙම බුදුදහමක් නැහැ. මේ සංසාරයේ ස්වභාවය දැකලා තමා ඉස්සෙල්ලා බල වැඩිලා තමාගේ තත්ත්වය තමා නගාගෙන පොරොත්තු දෙන මට්ටමකටපත් වෙලා අනික් මට්ටමට යහපත කරලා දෙන්නේ එහෙම. එහෙම නැතුව යහපත කරන්න හැදුවොත් තමන්ටත් අනුන්ටත් විනාශයක් වෙනවා. ණයට කෝටුවකින් ගහන්න ගියොත් එහෙම උපදේශ දුන්නොත් එහෙම ණය කනවා විදිලා. කෝටුවෙන් ගහලා ඌ මැරෙන්නේ ඌ කුපිත වෙනවා. විස වැඩි වෙනවා. කනපු ගම කනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල කෝටු අරගෙන ණය මරන්න යන්න හොඳ නැහැ. බැරි දේවල් කරන්න යන්න හොඳ නැහැ. ගාතාවක් දැනගත්ත ඵලයේදී පිරිසක් දැනගත්ත ඵලයේදී වරෙන්කෝ මාත් ඇමිලි ගියක් එහෙම මතුලා දෙන්න. මාත් දන්නවා. ඔය යාතිය කරන්න යන ගෙවල් වලට ලොකු අමාරුකම් ඇති වෙනවා. මේ ගොයන් පරිස්සම් වෙන්න ඕනේ. මේ තනියම කළ යුතු අවස්ථාව තනියම කරගන්න ඕනේ. තමන් වැඩුණාට පස්සේ තමන්ට තේරෙයි මට මෙහෙම බලයක් දැන් තියෙනවා. මෙහෙම රැකවරණයක් තියෙනවා. ඒ අමනුෂයේ කාවතී අමනුෂ බැල්ම ඉවත් කිරීමේ හැකියාවක් මට තියෙනවා. මේ වගේ ශක්තියක් මම ලබලා තියෙනවා. නිසා ඒ මට්ටමේ හැටියට මම ලෝකයට දැන් මේ මට්ටමේ සිට දෙනවා. ඊට බැරි වට්ටමක් තියෙනවා මට ඒක කරන්න බැරියට මාත ගහන්නේ නැහැ. මම ඉදිරියට බල බලා ගත්තොත් ඊට වැඩි බල මට්ටමක් මට ලැබුණා. මම ඒ මට්ටමේ හිතේ සිට කරනවා. ඒ මෙහෙම කරගෙන ගිය කෙනාට ප්‍රශ්නෙකුත් නැහැ. මේ විදිය තේරුම් අරගන්න ඕනේ. පිරිත් වැන්දයක් කීම සහ පටිගත කරපු පටියක් දැමීම. ඒකේ වෙනසක් තියෙනවා කියලා අහනවා. දැන් මෙහෙම දෙයක් වෙන්නේ. යම්කිසි මිනිස්සේ යම්කිසි කෙනෙක් මේ පිරිතක් වැනි දෙයක් කියනකොට නැත්නම් ඒ සාන්තියක් කරනකොට පුද්ගලයෙක් විසින් නගනකොට චිත්තජ රූප කියන කොටසක් නැගෙනවා. ඒ හිතේ හැඟීමට අනුකූලවයි <clears throat> ඒ චිත්තජ රූප බලවත් වෙන්නේ. මේ චිත්ත චිත්තජ රූප නැගෙන්නේ හිතක් පහළලා හිතකින් ක්‍රියාත්මක වෙන එවන් සාන්තියක් කරන වෙලාවක. පටිගත කරපු පටිගත පටියක හෝ එවන් දෙයක. ඒ ශබ්ද කම්පණය හැඳිලා තියෙනවා මිසක්. ඒකේ චිත්තයක් නෑ පහළලා සාන්තිය විහිදවන්නේ. නෑ චිත්ත සාන්තියෙන් විහිදවන යම් සාන්තියක් ඇද්ද? පටියෙන් ඒක කෙරෙන්නේ පටියෙන් කරන්නේ යම්කිසි ශබ්දයෙන් යම්කිසි පිළිසරණක් ලබා දෙනවද? උපනිසිරයක් ලබා දෙනවද? ආධාරයක් ලබා දෙනවද? ඒක එකෙන් කෙරෙනවා. ওই දෙකයි මෙතන තියෙන වෙනස. දැන් දොස් දුර්වි යාමට පටියක් මේ දැමීමේ සුදුසු කියලා පුළුවන්ද කියලා අහනවා. දැන් මෙතෙන්දිත් අපි එකක් දකින්න ඕනේ. සද්දේ ඇහෙනකොට අහන ශ්‍රවණය කරන පුද්ගලයාගේ මානසිකත්වයේ පිරිසිදු වෙනවා නම් ඒ පිරිසිදු වෙන මානසිකත්වයක් ඇති පුද්ගලයාගෙන් විහිදෙන චිත්ත කිරණ ඒ ප්‍රදේශයේ විහිදිලා යනවා අන්න ඒ ශක්තිය ආධාර කරගෙන ස්ථානි සුද්ධ වෙන්න පුළුවන්. දොස් පාරස වලට මේ ඒවට සුද්ධ වීමට අවශ්‍ය කරන රසායනිය නැගින්න පුළුවන්. හැබැයි අර දේශකයාගේ තිබෙන්නා වූ චිත්ත ශක්තිය විහිදෙන්නේ දේශකයාගේ එතන චිත්ත ක්‍රියාත්මක වීමත් එක්ක නේද? දේශකයා ජීවමානව ඒ කටයුත්ත එතන කරනකොට. ඒකේ වෙනස තියෙනවා. ඒ ගතිගුණේ හරිනම් ගතිගුණේ නැගින ගතිහඬ අහන කෙනාට අහන කෙනාට ගතිගුණයක් පහළ වෙනවා. අන්න එයාගේ චිත්ත පාරිශුද්ධිය තියෙනවා. එතනින් ඒ හේතුවෙන් එතනත් යහපතක් තියෙනවා. පටිගත කිරීම වැඩක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒකේ හරිය තියෙනවා ඒක ලැබෙන්නේ ඔය ක්‍රමයෙන්. දේශකයාම යම් තැනක දේශනා කරනකොට ඒ දේශකයාගේ චිත්ත කිරණ ස්වභාවය විහිදින අර අසර ශ්‍රාවකයා අසරාගේ චිත්ත කිරණ නැගිලා මේ විශාල ආකර්ෂණයකින් ඒ ක්‍රියාවලිය සාර්ථක වෙනවා ඊට වැඩියි. ඉතින් අඩු වැඩි කියන දෙකක් මේකේ තියෙනවා සාන්තියේ පටිගත කරපු ධර්මයක් අහන හෝ දාහන කොට අහන කොටයි ජීවමාන පුද්ගලයේ දේශනා කරනට මේ වෙනස තියෙනවා. මේකෙන් එකක්වත් අයින් කරන්න කියලා දෙයක් නැහැ. අවස්ථාවේ හැටියට දේශකයන් එන්න පරිගත කරපයක් හරි අහන එක නරක නැහැ. මේ තවත් මේ ප්‍රශ්න තියෙනවා පාප කර්මයක් සිද්ධ කරපුවාම මේ පාපේ විපාකේ එනකොට මහා පුණ්‍ය කර්මයක් ආදී කරපුවාම මේ විපාකේ යටපත් කරගන්න පුළුවන් ආදී ක්‍රමයක් තියෙනවා මේ පොත්පත්වල දැකලා තියෙනවා කියලා ආලා තියෙන ප්‍රශ්නයක් ඒ වගේම ඒ විපාකේ අඩු වෙලා නැන බල අඩු කරගන්න පුළුවන් බවක් පෙන්ලා තියෙනවා ඉතින් ඒ ගැන ඉතින් උදාහරණයක් වශයෙන් අජාසත් රජුරු අටමහා නරකයෙන් බේරලා හිටන් උසපත් නරකයේ ඉපදෙන්න හේතු වෙච්ච කාරණේ පෙන්ලා තියෙනවා ඉතින් මේක හරියි අපි කරන ලද සියලුම පාප කර්ම ප්‍රතිකර්ම නැති ඒවා නෙවෙයි. ප්‍රතිකර්මයක් නැති විදිහට කරන බලවත් පාප කර්ම තියෙනවනම් එහෙ මෙහෙකට අපිට ප්‍රතිකර්මයක් කරලා හිටා සම්පූර්ණයෙන් සිදුව ගන්න බෑ. ආනන්තරික පාප කර්ම කියන්නේ ප්‍රතිකර්මයක් කළා සම්පූර්ණයෙන් සිද ගන්න බැරි පාප කර්ම කොටසක්. එහෙම කෙනෙකුටත් යම්කිසි ආකාරයේ මහ වින්දහම් කුසල් දහම් සිද්ධ කරගෙන යනකොට එක්තරා මට්ටමක ඒවා මැඩපවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ආනන්තරික පාප කර්මයක් කරපු කෙනෙකුට මාර්ගඵල ලාභීත්වයයි. ධාන ලාභීත්වය කියන්නේ මේ දෙක ලබන්න බෑ. ඒ දෙක ලැබීමට වැහෙනවා මග වැහෙනවා. වැහේ මහා කුසලේ නගන්න ඒගොල්ලන්ට බැරි නිසා. දානමය කුසලතා ආදී වන්නා වූ දෙයක් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්, භාවනා කිරීමට සාමාන්‍ය මට්ටමට එන්න පුළුවන් ප්‍රතිඵලයක් උපරිම ප්‍රතිඵලයක් ලබන්න බෑ. කරගත පින් දෙන්න පින් අනුමෝදන් වෙන්න බණ අහන්න බණ දෙසන්නත් පුළුවන් නම් ඒ විදිහට කරගන්න. මේ ඔය ආදි වශයෙන් වතාවත් කරන්න මේ ආදි වශයෙන් මේ දස පුණ්‍ය ක්‍රියාවල් කරන්න පුළුවන්. යන්තරම කරගෙන යන්න ඒවැ බලය වැඩිලා. ඒ පුණ්‍ය බලයෙන් අර පාප බලේ මැඩපවතින එක්තරා මට්ටමක බලපෑමක් ඇති කරලා දෙන්න පුළුවන්. ඒතර මේ ආනාතරික පාප කර්මයක් නොකල කෙනෙකුට ඒ වගේම හේතු වාසනා තියෙනවා නම් ඥාණයෙන් කටයුතු කරන්න හැකියාවක් තියෙනවා නම් ත්‍රි හේතුව ගුණ ලක්ෂණ තියෙනවනේ. එහෙම කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා ආර්ය මාර්ගය පූර්ණේ කර ගැනීමෙන් සතර සෝවාන් ඵලයටපත් වෙලා. සතර අපා ගත වීමට හේතුකාරකන් ආ වූ යන්තා පාප කර්ම තිබුණා නම් ඒ සියල්ලේම ඵලෙ වැඩමවත්වා ගන්න. හැකියාවක් ලබනවා. චතුර්දා ගාමී ඵලයටපත් වෙලා. මේ කාම ලෝකයේ මස්ලේ කලක් අරගෙන මේ ඉන්නා වූ ගති ලක්ෂණ ඇති එබඳු වන්නා දුක්ඛිත භාවයන්ගේ මිදිර අනුගාමී දේවකායක් වෙන දිගටපත් වෙන මට්ටමට හැකියාවක් ලබනවා. අනාගාමී ඵලයටපත් වුණොත් කාම ලෝකයේ ඉක්මවා ගියා වූ හැකියාවක් ලබනවා. කාම ලෝකයේ විඳින්න තිබෙන යම්කිසි විපාකයක් ඇතනම් ඔහුට ඒක තිබෙන අවස්ථාව දැන් ලැබෙන්නේ. ඒක ඉක්මවා යනවා. අරිහත්ත්වයටපත් වුණොත් තුන් ලෝකයේ කොහෙවත් උපදින්න දෙන පාපයක විපාකයක් ක්‍රියාත්මක වෙන විදිහක් නැහැ. උපතක් නැති නිසා එින් කෙලවර වෙනවා. එහෙනම් කෙලවර කරන්න දෙන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල හතරෙන් සහ මුලින් මතු මතු වෙන්නේ නැති වෙන්නේ. පාපයන්ගෙන් නිදහස් වෙලා යන්න පුළුවන්. ඒ හැකියාවක් තියෙනවා. හැබැයි අරිහත් ඵලයටපත් උනා ඉන්න අධ්‍යයව තුල යම්කිසි මිනිස් අධ්‍යයවක නම් හිටියේ මිනිස් අධ්‍යයවකින් විඳින්න සිද්ධ වෙන යම් විපාකයක් ඇත්නම් ඒක ඒ කරා ගලා එනවා. අන්න ඒ වගේ අවස්ථාවක බුදුරන් වහන්සේ දේශනා කළා තියෙනවා හේතුව. අප්‍රමාණ මහා කුසලයක් ඇති කරන මෛත්‍රී භාවනාව වඩාගෙන යනකොට මෛත්‍රී රැකවරණය උඩ රැකවරණයක් වෙනවා. මේ මෛත්‍රී චිත්තයේ නැගෙන්නා වූ මහා ප්‍රසාදයෙන් ඇතිවෙන්නා වූ මහා පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් අර ආනාන්තරික පාප කර්මයන්ගේ සිද්ධ කළා වූ ඒකාන්තයේ ඵල දෙන්න තියෙන මතු අත්බැවි තියෙන ශක්තිය මේ ගෙවන්න බැරි වුණාට. එයින් මෙහා ඉන්න අයගේ තිබෙන්නා වූ පාප කර්ම අනන්ත සංසාරේ කිරු පාප කර්මයන්ගේ නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. මොකද ඒකෙන් කෙරෙන්නේ තමාගෙන් වුණ අවැඩට අසාධාරණයන්ට ලෝක සත්‍යයට වන්දි කියවෙනවා. ඒ වන්දි ගෙවෙනකොට තමා විසින් ගෙවන්න තියෙන පාපයක් ගෙවන්න තිබුණා නම් පාපේ වෙලා තියෙන්නේ කොහමද? කාට හෝ අවලක් අසාධාරණයක් කිරීමේ ප්‍රතිවිපාක වශයෙන්. කරලා තියෙන අවලක් අසාධාරණයක් නැත්නම් සීමා සහිතයි. නමුත් මේ පතුරවන සාන්තිය අප්‍රමාණ. අප්‍රමාණ සාන්තිය පතුරවාගෙන පතුරවාගෙන යනකොට සීමා සහිතව කරපු පාප කර්මයන්ගෙන් ඔවුන්ට කරපු අවලට මහා වන්දි ගෙවිලා අප්‍රමාණ යහපතක් දුන්නා වෙනවා. මෙන්න මේ නිසා තමා කරා එන්න තිබිච්ච පාපයන්ගේ හේතුකාරකයේ මූල ධර්මයේද ඊට වඩා බලවත් දෙයකින් වහලා දැම්මහම අර පාප කර්මයේ ක්‍රියාත්මක වෙන්න බැරුව යනවා. මෛත්‍රී වැඩිීමේ පුණ්‍ය බල මහිමේ අප්‍රමාණ නිසා. ඒක ගෙවලා හිටන් ඉවර වෙන්න ඉවර කරන්න බැහැ. ඒක අප්‍රමාණ නිසා ප්‍රමාණවත් පාප කර්මයේදී ඉඳ නැතු වෙනවා. ඒ අතරතුරදී ඇඟිලි ගහලා විපාකයක් ගෙන දෙන්න. මෙන්න මේ නිසා ඒකට තියෙන එකම ක්‍රමය තමයි බුදුරණන් දේශනා කරන සම්මිය ප්‍රයෝගයේ උපක්‍රමේ අප්‍රමාණ ලෝක සත්වයින්ට අප්‍රමාණ මෛත්‍රිය වඩන්න. මේ අප්‍රමාණ මෛත්‍රිය වඩන පුද්ගලයාට මේ වාසනාව ලැබෙනවා කියලා පෙන්වනවා. මේක තමයි පාප විපාකයන්ගෙන් ගැලවීමට අපල උපදා දුරු කර ගැනීමට තියෙන ඉහළම රැකවරණ. අපල උපද්දනා කියන්නේ මොනවද? අපි යම් කාලයකදී ලෝක සත්‍යයන්ට කරලද අවැදට අසාධාරණයන්ට ගෙවන්න වෙන පාප වන්දිය. ඒ වන්දි ගෙවන විදිහට පරිසරයක් ලෝකේ පහළ වෙලා හැදිලා. අපි ඒකට ගොදුරු වෙනවා. එහෙනම් පරිසර පරිසර විද්‍යාව ගැන දැනගන්න ඉරිසිවරු. මෙන්න මෙබඳු ආකාර පරිසරයක් පිළිහිදනා මෙබඳු වන්නාව පාපාන්දකාරයක් පල දෙන්නවා. අන්න ඒක මෙහිමයි දැනගන්නේ කියලා මේ ග්‍රහතරු වල පිහිටීමේ යාමන ඔහුට බලපාන ආකාරය පෙන්ලා දීලා ඒ චක්‍රය පෙන්ලා දෙනවා මෙන්න එහෙම අවස්ථාවක් ආව දැනගන්න කාලේ. මෙන්න මෙබඳු කාලයට තමයි එහෙම ඒවා ඉන්නේ තියෙනවා. අන්න එහෙම පරිසර අවස්ථාව පෙන්ලා දෙනවා. ඉතින් ඊ අවස්ථාවේ රැකවරණයක් වශයෙන් පුද්ගලයෝ নানা ආකාර විදිහේ උපක්‍රමශීලීව Tamanට කරගන්න බැයි නම් යම්කිසි බලයක් වඩපු කෙනෙක්ගේ ආධාරයක් ඉල්ලාගෙන ඒ අවස්ථාවේ රැකවරණය සලසා ගන්න. යම් దేవතාවෙක්ගේ හෝ එබඳු ගැලපෙන කෙනෙක්ගේ ග්‍රහ దేవතාවෙක්ගේ හෝ ඒ අයටත් උදව්වක් උපකාරයක් කරලා ආශිර්වාදයක් කරලා එහෙම తాවකාලික රැකවරණයක් කරගෙන යන්තම් ඒ අවස්ථාව ඉක්මව ගන්න. හැබැයි ඒ පාපකාමී ආයි අවස්ථාව ආපහම බුග්ගල ඇවිදින්න ආයි පළ දෙනවා. එහෙනම් මේ ලෞකිකත්වයේ ඉන්න පිළිසරණක් ඉරිසවරු ඔහොම පෙන්නලා තියෙනවා. ඒවයි තමයි ගස් හිටවන්න, ගස් වල වතුර වක් කරන්න, මල් ගෙනත් පූජා කරන්න, නෙළුම් මල් පූජා කරන්න, වානිල් පූජා කරන්න, වැටකෑ මල් පූජා කරන්න. ඔය එකේවා දෙනවා. දීලා මේ දේවට පින් යට පින් දෙන්න මේ කරන්න ආදි වශයෙන් ක්‍රම දෙනවා. ඔය తాවකාලික උපක්‍රම. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළනාට පස්සේ తాවකාලික උපක්‍රම කර කර හිටලා වේරිච්ච අයට හරියට මහා ඉඩෝරයක් තිබිච්ච කාලෙක වකඩක හරි තිබිච්ච වතුර ටික බීලා නම් පිපාසයේ සංසිඳවා ගත්තාට මඩවලක තියෙන වතුර ටික පෙරාගෙනයි පිපාසයේ සංසිඳවා ගත්ත අයට මහා වැහි වහලා උල්පත් මතුවලා ආවට පස්සේ හොඳ උල්පත් ජලය බොන්න හම්බුණා වගේ. මහා දහම් උල්පත් පහළ වෙනවා. අන්නේ පහළ වෙච්ච කාලෙක වක්කර වතුර ඕන්න යන්න ඕනේ නැහැ. ඒ කාලෙට හොඳ උල්පත් වල වතුර තියෙනවා. ඒ වගේම බුද්ධ ධර්මය පහළ වෙලා තියෙන කාලෙක බුද්ධ ධර්මයේ තියෙන කාලෙක අපිට වක්කර වතුර ඕන්නේ නැහැ. ඒ ඊසුරු පෙන්ලා දුන්න පුංචි පුංචි උපහාරයක් කළා මේ ඒවට රැකවරණ කර කර ඉන්න යන්න ඕනේ නැහැ. ඒ වුණාට අද දීලා තියෙන දෘෂ්ටිය මොකද්ද? නෑ නෑ ඒ බුදුහාඳුරන්ගේ වැඩි වලින් ඕක කරන්න බෑ. ඕක කරන්න නම් අපිම ඉන්න ඕනේ. මොකද බුදුහාමුදුරන්ගේ වැඩේ හරියොත් එහෙම අර ගාස්තු ඉවරයි. ඒකින්ද ඒ වැඩේ බාල කරලා ඉවරලා ඉතින් තව වැඩින් කරනවා. ඔක බුද්ධ ධර්මයේ කරන්න බෑ. නීච බන්ධනේ කවන්න අපි මෙන්න ඕන. ඔක හිලුබැල්ලෙන් නැట్లా මේක ඇපුවේ නැත්නම් බීලා මත්පැන් ටිකක් බීලා විතරයක් පූජලා කාලා නැටුවේ නැත්නම් ඒ ඔය නටුම ඒ ආකාරින්ද බෑ. අන්න එහෙම ඒගොල්ලෝ මත දෙනවා. ඊට පස්සේ අපි විශ්වාස කරනවා දෘෂ්ටියකින් ඒවා. ඊට පස්සේ කරනවා මොනවා කළත් නීචයම වෙන නීච බන්ධනේ කපන්න. බුදුහාමුදුරුවෝ කොහොමද කපන්නේ? බුදුබලින් කොහොමද කරන්නේ? තුන්රුවන් බලෙන් කොහොමද කරන්නේ? දැන් අපිත් එහෙම බාල වෙනවා. ඉතින් ඒ නිසා බාල වෙන්න අපිට අවශ්‍ය නැහැ. බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙන යම් උපක්‍රමයක් දුන්නා නම් යමකින් බේරෙන්න ක්‍රමයක් දුන්නා. ඒ ක්‍රමයේ ඉක්මවා ඊට වඩා ක්‍රමයක් පෙන්වන්න සමතේ තුන් ලෝකෙම නැහැ. ඒක අපි විශ්වාසයෙන්ම දකින්න ඕනේ. හැබැයි අපිට එතන පිහිලා ගන්න බැරිකම නිසා සමහර ලාවට අපිට මොනවා කරන්නද? අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මඩේ ලගින එකාට මඩ ගඳෙන් බේරෙන්න බෑ. අසූචි ගොඩේ ලගින එකාට අසූචි ගඳෙන් බේරෙන්න බෑ. නාගෙන සුවඳ ගාගන්නේ කිව්වට හරියන්නේ නැහැ. ඌ නාලා සුවඳ ගන්න විදිහක් නැහැ. ඌ අසූචි ගාගෙන ඉන්න එක. අන්නේ જાතිය මිනිසෙන්ට ඇති බුදු කරොලි පිටක් නැහැ කියන එක ඇත්තම තමයි කියන සාක්තියක් එනවා. කරලා බලගමන් පිටක් නැහැ. අන්න ඒ වගේ නිසා. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ හතරේ පිළිදලා. යම් යහපතක් කරලා ඒ චිත්ත ප්‍රහාදින් නිතෝ හිතන පතන හිතුම් පැතුම් ඇද ඉෂ්ට සිද්ධ වෙනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. එහෙනම් අන්නේ ටිකේ පිළිහිද ගන්න බැරිකම නිසා ඒව ඉෂ්ට වෙන්නේ නැත්තේ. ඒකට කරන්න දෙයක් නැහැ. තම තමන්ගේ මානසිකත්වය. අපි ඔක දකින්න ඕනේ. ඒ ප්‍රශ්න ටික නෑ තව එකක් ආව දිනනවා මේක මේ හැමදාම තියෙන ප්‍රශ්නයක් මේ මස් මාළු කෑම පවද්ද කියලා මේ කෙනෙක් මේක අහනවා මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නිතරම අහන ප්‍රශ්නයක් මේක දැන් මේකෙදි දැනගන්න ඕනේ එකම දෙයක් තියෙනවා පවක් සිද්ධ වීමට අවශ්‍ය කරන ඒවා 10ක් තියෙනවා පව් සිද්ධ වීමට හේතුකාරක වන්නා වූ කාරණා 10ක් තියෙනවා ඒ කාරණා 10 විග්‍රහ සහිතව හතර ආකාරයක ගානේ පෞසිද්ධ වෙන ආකාර හතර ගාන එකකට 40ක් තියෙනවා. මෙන්න මේ ටිකෙන් කෙනෙකුට පෞසිද්ධ වෙනවා. සතුන් මැරීම, මැරවීම, මරණ කෙනෙකුට අනුබල දීම, මැරීම වර්ණනා කිරීම. ඔය හතරෙන් පෞසිද්ධ වෙනවා. හොරකම් කිරීම, කරවීම, කරන අයට අනුබල දීම, කිරීම වර්ණනා කිරීම. තව පව් හතරක් සිද්ධ වෙනවා. කාම මිත්‍යාචාරයෙහි යෙදීම, යෙදවීම, යෙදෙන අයට අනුබල දීම, ඒක වර්ණා කිරීම. ඒකෙත් හතරක් තියෙනවා. බොරු කීම, කියවීම, කරන අයට අනුබල දීම, කිරීම වර්ණා කිරීම. කේලම් කීම, කියවීම, කරන අයට අනුබල දීම, කිරීම වර්ණා කිරීම. පරවචන කීම, කියවීම, කරන අයට අනුබල දීම, කිරීම වර්ණා කිරීම. ප්‍රලාප කීම, කියවීම, ඒවා කටයුතු කරන අයට අනුබල දීම, ඒක වර්ණා කිරීම. ලෝභය ඒ වගේම ලෝභකම් කිරීම ලෝභකම් කෙරවීම අනුබල දීම ඒක වර්ණනා කිරීම ද්වේෂය ද්වේෂකම් කිරීම ද්වේෂයට කටයුතු කිරීම ඒ අනුබල ඒ අනුබල දීම ඒක වර්ණනා කිරීම මෝහය මෝහසහගතව හැරිවීම මෝහසහගතව හැරිවීමට කටයුතු කිරීම ඒ වගේම ඒකෙහි එහි යෙදවීම ඒක වර්ණනා කිරීම ඒක අනුබල දීම කියන මේ කාරණා ටික මෙන්න මේ ටික නිසා කෙනෙකුට පෞසිද්ධ වෙනවා දැන් මේ එකිනෙකට විග්‍රහ කරලා ගන්න ඕනේ පෞ සිද්ධ වෙන කාරණා ටික. ඒතකොට අපි දැනගන්නවා මෙන්න මේ ටිකයි පෞ සිද්ධ වෙන්නේ. ওই ටික නැත්නම් පෞ ඉවරයි. ওই ටිකෙන් බාහිර කිසිම දෙයකින් පෞ නෑ. ඔය තේරුම් ගන්න ඕනේ. පෞ සහ පෞ වල අයිති වෙන කොටස. ප්‍රාණඝාතී කිරීම. කොල්ලක් අරගෙන හරි මොනවා හරි ආයුධයක් අරගෙන සතෙකුට කොටලා හරි හතෙක් තලලා හරි මරුවා නම් මොන විදිහකින් හරි ප්‍රාණඝාත කිරීමේ පාපය උටේනවා. මෙන්න මේ සතා මරපන් කියලා අණ දීලා. අතින් පයින් අතින් හෝ සංඥාවකින් හෝ කතා කතහලකින් හෝ යම් කිසි ක්‍රමයකින් කතාවකින් හෝ ක්‍රියාවකින් ආඥා පතරවලා කෙනෙක් මැරෙව්වම ඒ හේතුවෙන් උඩ පවක් එනවා. කෙනෙක් කෙනෙක් මරන්න ලැහැත් වෙනකොට ඒකට අවශ්‍ය කරන උදව්ව කරලා උපකාර කරලා ගිනිහින් දීලා කඩු ගිනිසියර් ගිනිහින් දීලා පොළු හරි ගිනිහින් දීලා ඒකට උදව් කරුවා නම් මොනවා හරි අන්නේ අනුබල දීමෙන් උහුට පාපයක් එනවා හතු මරණ එක හොඳයි කියලා වර්ණා කළොත් වර්ණා කිරීම නිසා පාපයක් දැන් මෙන්න මේ මේ චේතනාව මුල් කරගෙන සිද්ධ වෙන හතරාකාරී ඉක්මවාගිය ක්‍රියාවාදීන් ලෝකයට පවුනේ. අරයකලේ මන් නිසා නේද කියලා. එහෙම පව් වේවන්න බැහැ. අපි කන හින්දානේ දාර සතු මරන්නේ කියලා. ඒක ඒක අනුබලය කියන්නේ ඕක නෙමෙයි. අනුබලය කියන්නේ මරණ හතෙකුට මරන්න කර යමක් ගිහිලා දුන්නා නම් අන්න ඒක අනුබලය කියන්නේ. අපි කරන වැඩක් නිසා තව කෙනෙක් මේ වැඩේ කරනවා කිව්වොත් ඒ කරන මිනිහට ඒකේ පාපේ. තව කරලා අපාගත වුණාම යම රජුරු අහනවලු මේ කරව පාපේ. මවට මව පලිත් නෑ පියා පලිත් නෑ අනිකේ පලිත් නෑ උඹම හිතලා උඹ නේද කළේ. ඇයි උඹ මේ පාපේ කළේ? උඹ කරව පාපේට අනුබන්දි කියලා හරිනම් උඹ වන්දි කියපුවා. ඇයි උඹ මේ පව් කළේ? අන්න බුද්ධිලාගෙන් අහනවා කියන ප්‍රශ්න. ඉතින් කවදා හරි යම රජුරු අහයි. මොකද තෝ මෙහාට ගෙනාවේ? අනේ ස්වාමීනි මාළු අල්ලපු හින්. ඇයි තෝ මාළු ඇල්ලුවේ? අනික අය මට කියනවා අනික අය කණින් තමයි මම මැරුවේ. අනික අය දැන් කවුද මැරුවේ? කවුද තොර කිව්ව මරන්න කියලා? නෑ ඉතින් අනික අය කණින් තමයි මම මැරුවා. උඹ කරගත්ත පාපේට උඹ දඬුවම් විදියේදී අනික අය මොනවා කරන්නේ? ඇයි උඹ ඒක කළේ? එහෙනම් මේ පාපය කරගත්තේ උඹට ඕන හින්දා ඔබ කරගත පාපය මිස කාටවත් ඕන වැඩ කළා නෙවෙයි. කාටවත් ඕන කියලා කලේ උඹනේ. උඹ මේකේ පාපේ විඳිනවා. එයාලා ඒක විඳින්නේ. ඉතින් අපි දකින්න ඕනේ මේ අපි අනුන්ගේම කරගහන නෙවෙයි බුදුරන් වහන්සේ දේශනා කළේ තමා තුළ පෞසිද්ධ වෙන්නේ තමා යම පව් කරනන තමා එකේ වලකින්. අනික් අය කරගන්නා නම් අනික් අය වැරදුනා. මෙන්න මෙතන ක්‍රියාවාදී මේ කර්මවාදීට පටලවන්න ගිහිල්ලා. අද මෙතනත් හදාගන්නා මස්මාළු කෑවත් පව් කියලා එකක්. ආමගන්ධ කියන සූත්‍රයේදී හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. සූත්‍රේ ගාථා 16 කින් විතර විග්‍රහ කරලා තියෙනවා. මස් මාංශ කියන්නේ කුණු නෙවෙයි. කුණු 10ක් තියෙනවා මෙන්න මේ විදිහට හිතේ හරගන්න කුණු 10ක්. අවලක් අවලක් කරන දුගතියේ ළමන්නේ මොනවද හිතේ හරගන්න කුණු 10යි. ඔය මස් මාංශ කාලා හරි නොකා හරි ඔන්න ඔය කුණු 10 වැඩි කෙනාට පව් සිද්ධ වෙනවා. මාස මාස කාලා හරි නොකා හරි ඔය කුණු 10 අහ කරපගෙන යන පාපයක් නැහැ. සුද්ධ වෙන්න ඕන නම් ඔන්න ඔය කුණු 10 අයින් කරගන්න. දස අකුසල් අයින් කරගන්න. දස අකුසල් අයින් කරගත්ත කෙනාට පාපයක් නැහැ. හිත සුද්ධයි. ඔකට සුගතියක් එනවා. නිවනට මඟ පෑදෙනවා. දස අකුසලයේ කරන කෙනාට මාස මාස කාලා කරත් නොකා කරත් දස අකුසලයේ තමයි අසුද්ධ කරන්නේ. මාස මාස නෙවෙයි කියලා දේශනා කරලා තියෙනවා පැහැදිලිව. අපි මෙතෙන් දැක ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ යථාර්ථයෙන් තේරුම් අරගන්නවා මිස අපේ දෘෂ්ටියට අපේ ලබ්ධියට අපිට වැටහෙන හැටියට ඒක නෙමෙයි හරි මේකයි කියවට හරියන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ? ඇයි පව් නැහැ කිව්වේ කියන එක. අපි ධර්මානුකූලව දැකලා තේරුම් ගන්න ඕනේ. කෙනෙක් මලාට පස්සේ හතෙක් හෝ මිනිසෙක් හෝ කවුරු හෝ මලාට පස්සේ ඒකයි දරකටයි දෙකම එකයි කියලා පෙන්නනවා. ප්‍රාණියක් එක සම්බන්ධයක් නැහැ. ප්‍රාණියක් සම්බන්ධ නැති යමක් නැත්නම් ඒක ද්‍රව්‍ය වස්තු වලට වැටෙනවා. ප්‍රාණිය සම්බන්ධව තියෙන කම ඒක සත්පුද්ගල කොටසට වැටෙනවා. සත්පුද්ගල කොටසට වැටෙන යමකට යමෙක් හිංගියක් හිංසාවක් කළොත් සත්ව හිංසාවක් එතන සිද්ධ වෙනවා. ඒ සත්වත්වයේ සිවිලු තිබුණා වූ ජීවිත රූපයේ හිඳිරගේ මලමිනියකට කැපුවත් කෙටුවත් කෑවත් වැළලුවත් පිච්චුවත් මොනවා කළත් පාපයත් එක්ක සම්බන්ධයක් ඒකේ නැහැ. එහෙම සම්බන්ධ වෙන පාප ක්‍රමයක් ධර්මයේ තුල පෙන්වන්න හේතු නැහැ. කර්මවාදී, ක්‍රියාවාදී ආදී වශයෙන් කියන කර්මවාදී කියන්නේ සත්‍යවාදය. නියම ක්‍රම ක්‍රම රටාව. <clears throat> ක්‍රියාවාදී කියන්නේ ලෝකයා විසින් මතු කරගත ගොඩනගාගත් එකක් මිසක් හේතුඵල හටාවට ගැලපෙන එකක් නෙමෙයි. මේ ක්‍රියාවාදී ඇත්තනම් එහෙම මේ ලෝකේ කිසිම කෙනෙකුටවත් කන්න බෑ. ඔක්කොටම වඩා වැඩියෙන් ඒතර ඒ මිනිහට හිතා ගන්න දෙයක් ක්‍රියාවාදී ඇත්තද කියලා ක්‍රියාවාදී පිළිගත්ත කෙනාට. නකෝ බත් කනවට වැඩිය බල කරවල කකා හිටියනම් පවු නෑනේ. කියලා කියන්නේ වේ. මොනවා හරි කන්නේ බල මාළු හරි කමක් නෑ. මත් කුලි ගිල ගිල හිටියනම් බත් කන තරම් පාපයක් ඉන්නේ නෑනේ අපිට. කියන්නේ වේ. මොකද වෙන්නේ? එක බත් ඇටයකට කී දෑව කී දෙනෙක් මරනවා. එක හාල් ඇටයක් හැක ගන්න කී දෑව කී දෙනෙකුට විස ගහලා. එහෙනම් අපි අහන බත්ති ගානේ බත්තරයක් බත්තරයක් ගානේ කීයව කී දිනක මරලා හැකලා කියලා ගෙනත් දුන්න බද්ද කන්නේ. දැන් කවුරු හරි කිව්වොත් ඇයි ගොවිය මේ උඹ ගොවිතැන් කලේ? අනිකේව හාල් ගන්න හින්දා. එහෙනම් අපිට කියන්න එනවා අපි වත් කන හින්දා හාලි දීලා හාල් ගන්න. ඒ හින්දා අර මිනිස්සු පීඩාව ගන්නවා. මර මර හාල් නිෂ්පාදනය කරනවා. එහෙනම් ඒකේ පවත් අපිට එනවා. එහෙම ගන්න ගත්තොත් එහෙම අපිට සිද්ධ වෙනවනේ වත්තන ගානේ පව් කරගන්න. ක්‍රියාවාදී හැබැයි අපිට ඕනේ නැහැ. ගෝවා කෑල්ලක් ආවහම පනෝ ලක්ෂ ගාණක් කරව පව් අපිට විඳින්න වෙනවා. හයි අපි ගෝවා කන හිඳයි නිෂ්පාදකයා ගෝවා වවන්නේ. බේත් ගහන්නේත් ඒක හින්දා. අපි ගෝවා කෑවේ නැත්නම් ඌ ඒක වවන්නේ නැහැ. අර පනුව මැරීම සිද්ධ වෙන්නේ නැහැ. මේ ක්‍රමයට විසඳන්න ගියොත් එහෙම ක්‍රියාවාදීට අනුව වැඩිපුරම පව කරගන්නේ එළවලු ගති කන කෙනා. මේ යථාර්ථයේ හිතලා බලන්න මොකද්ද කියන්නේ. අනුන් අනුන් කරන පව අපි නිසා කරන්නේ අපි ඒක කලේ නැත්නම් අනුන් පව කරන්නේ නැහැ කියලා අපි බත් කෑවේ නැත්නම් උන් ගෝවිතං කරන්නේ අපි බත් කන හින්දාමනේ උන් ගෝවිතං කරන්නේ දැන් අනුරාධපුර පොළොන්නරු පැත්තේ ගොවියේ ගෝවිතං කරන්නේ උන්ට කන්නද ඒ ගොවියන්ට කන්නද නෑ උන්ගේ රැකියාව ඒ මිනිස්සුන්ගේ රැකියාව ඒක. බීන ස්ථාදිනය කරලා කීයක් හරි අරගෙන ඒකෙන් තමයි ඊළඟ කන්නේ දෙකම ඒ මිනිස්සේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකේ ආදායම හරියට ආවේ නැත්නම් එහෙම ඒ මිනිස්සෙන් ජීවත් වෙන්න විදිහක් නෑ. වීඩියෝ කොහොම හරි විකුණා ගත්තේ නැත්නම් ඊළඟ සැරේ ගොවිතැන් කරන්න විදිහක් නෑ. අපි හල්ල සල්ලි දීලා වී ගත්තේ නැත්නම් ඊළඟ සැරේ අර જાතිය ගොවිතැන කරන්නේ නෑ. කරන්න විදිහක් නෑ. අපි ගන්නවා නම් වැඩි ගාණක් දීලා ගන්න ගානට අපිට කිව්වේ නැතුව අර 4 කිලෝ එකට ගානක් හදනවා. කොහොමද ගාන හදන්නේ? මෙන්න ට්‍රැක්ටරේ හාන්න ගියා මෙච්චර. කුඹුරු අකර දෙකයි. ට්‍රැක්ටරේට මෙන්න මෙච්චර මුදලක් ගියා. ෆෝර් වලට මෙන්න මෙච්චර මුදලක් ගියා. ශ්‍රමයට මෙන්න මෙච්චර මුදලක් ගියා. කෘමිනාශක වලට මෙන්න මෙච්චර මුදලක් ගියා. අපිට ලාභයට මෙන්න මෙච්චර දැම්ම කීයට ගාන. දැන් ගාන හදපුවාම ලැබිලා තියෙන හාල් කිලෝ ගාන මෙච්චරයි. අපිට ගියේ විදම මෙච්චරයි. ගියේ විදම හාල් කිලෝ ගානේ බෙදපුවාම අපිට එන ලාභෙත් එකලා මෙන්න මේ ගානට හාල් කිලෝ එක පිටට වික්කොත් අපේ වැඩේට අපිට සාර්ථකව ඉදිරි කරගන්න හැකියි. එහෙනම් ගාන දමු මෙන්න මේ ටික එකතු කරලා හිතන් හාල් කිලෝ එකට මෙන්න මෙච්චරයි. දැන් හාල් කිලෝ එකේ නේද කෘමිනාශක ගාව මිල? අර ප්‍රාණඝාතය කරන්න කෘමිනාශක ගහපු මිල හාල් කිලෝ එකට එකතු කරලා නැද්ද? නෑ නෑ අපි බෞද්ධයෝ. බිල අඩු කරනවා. කෘමිනාශක ගහපු හාලිය අපි දෙන්නේ. අනික හරියට දෙන්න. දෙයිද අපිට හාල්? කඩෙන් එහෙම දෙයිද? ඔන්නම් කපායි පානක් ඇවිලා. දැන් අපි මොකද කරන්නේ? කමක් නැහැ කමනේ ඔක රහතක් වශයෙන් තියාගෙන ඉන්න මස් කියන්නේ ඔක කිව්වට ඔක කියන්න යන්න එපා. ඒකින්ද පද්දයතු හාල් ටික නාලා කමු. ඔබ නොකියයි. මස් කියන විතරක් කියන. හරියයිද? ක්‍රියාවාදීන් පින්පව් ගෙනියන්නේ නැහැ කියලා බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙද්දි. හේතු ඇතුව පෙන්නලා තියෙද්දි. ඔබ පාප කර්මයක් කරගත්තොත් ඔබට ඒකේ විපාකේ විඳින්න සිද්ධ වෙනවා. අනික පාප කර්මයක් කරගත්තොත් ඔහු ඒකේ විපාකේ විඳියි. පාප කර්මයක් නොකර හිටියන එක දෙයක් වෙනවා. මෙන්න මේකම තමයි කරගන්න ඕනේ කරගන්න බැරිත් ඕකයි. කිව්වට පිළිගන්නේ නැහැ දෘෂ්ටි ගතිකය. ඔබලා දිවි හේතුවලා පානඝාතයක් කරන්නේ නැහැ කියලා සුද්ධ වියල්ලා. අන්නේ බුද්ධ වුණා නම් ඔබලාගේ සමාජයේ ඔබලා හිතා හිටියොත් එහෙමනොත් අපි මැරෙයි කන්නේ නැතුව කියවර ඒක නෙමෙයි වෙන්නේ. ඒ සුද්ධ මානසිකත්වයේ මේ විශ්ය පරිවර්තනය කරනවා. ආයතරයක් කිසි කරදරයක් නැතුව ජීවත් වෙන්න කෘමිනාශකයක් ඇති නැති වෙන්නේ. කෘමිනාශක ගහන්න අවශ්‍ය නැති පරිසරයක් නිෂ්පාදනය කරලා මිනිහට වැඩි සත්‍රිකත්වයක් ඇතිව ඵලයක් ලබා දෙනවා. නමුත් මේ ධර්මයේ පිටිගන්න මිනිස්සු කැමති නැති නිසා අර භෞතිකවාදීන්ගේ ධර්මයේ කරගහගත්ත නිසා ඒ ක්‍රමිනා හරියන්නේ නැහැ. එනේන හදා ඔක්කොම මරලා හරි නැගත්තොත් තමයි අපිට ආදායමක් තියෙන කියලා අපි දෘෂ්ටිය පිහිල්ලා අර වැඩේම කළා ආදායම ගන්න බලනවා. එහෙනම් මිනිහා ධර්මයේ තුල ඉඳලා ධර්මානුකූලව ඉන්න මිනිහට හැකියාවක් තිබුණා නම් පුළුවන් වුණා. මොනම හේතුවක් නිසාවත් මම ප්‍රාණඝාත කරලා ඉතින් ජීවත් වෙන්නේ. මැරෙනවා නම් මැරිච්චා. යම් සමාජයක ඉන්න පිරිස ඔක්කොම ඒක කිව්වයි. ඒ අය ප්‍රාණඝාතයක් නැතිකම නිසා අහේනියටපත් කරලා මරණ ක්‍රමයක් නම් හදන්න හම්බ වෙන්නේ. ධම්මෝහවේ රකති ධම්මචාරී කියන එක සිද්ධ වෙන්න ඕන ඔතෙන්. මෙන්න මේ අවස්ථාව උදා වෙනවා. හැබැයි බොරු වලට බාගෙට හිටපු හිතවිලි වලට මේක උදා කරන්න බෑ. අවංකවම නැගිට ශේෂ හිතවිල්ලක් වෙන්න ඕනේ. මේ වගේ අවස්ථාවල් ගැන දැනගන්න දේවල් හුඟා කොහොම තියෙනවා. මේ මෑතකදී සිද්ධියක් තිබුණා වගේ කියන්නේ අපි ගොඩේ පැත්තක අලියෙක් ඇවිදිලා හිටන් ඒ මිනිහගේ වයසක අම්මා වගේ ඉන්න වයසක ආච්චි ආතා ඉන්න දෙනක එකරා මිනිවිරියක් ඉන්නවා ඒ ගෙදර. අරගලන්ට නැගිට ගන්නවත් බෑ යන්න ඉන්නත් බෑ. අර අලියා ඒගොල්ලන්ගේ ගේ කරන්දා වගේ. කැලේ අලියේ. ලයිට් තියෙන පැත්තක නෙමෙයි. ලන්තෑරුමා පත්වරනේ අර පුංචි ළමයා වෙත කරන් ඉස්සරහට ගිහිල්ලා. මේ ආච්චි ආතයි නැත්නම් මර ජීවත් වෙලා වැඩකුත් නැහැ. අලිය ඔබ මම් මරලා ඵලයන් ඒ අය මරන්න කියලා ලන්තෑරුමා තරන් අලිය ඉස්සරහට ගියා. අලිය ඔබ මම් මරලා ගිහිල්ලා ඊට පස්සේ ගිහින් මරපන්. අර අලියා පස් කනවලු දඟලනවලු එතන හැපෙනවලු එතනින් එහාට එන්නේ නැතුව. පැයක් විතර බලාගෙන ඉඳලා බලාගෙන අලියා හැඳ ගියා. අර ළමයට මොකුත් කළෙත් නැහැ. අරගේ දැනත් වේරිය. දැන් මේ මෑත කාලෙක මේ පත්‍රයේ තිබිච්ච කතාවක් ඒක කිව්ව කතාව. දැන් මේ වගේ අවස්ථා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලෙදි සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා සඳහා පිළ. ඒ කාලවල තියෙන අපි කතාවල ධර්ම කතාවලත් ඔහොම ඒවා තියෙනවා. සත්‍ය ක්‍රියාවලින් ජයගත් ආකාරය. විස බහැකු හැටි. සර්ප විස බහැකු හැටි. ඇස්පේන්න සකස් වෙච්ච සාම ජාතකයේ වාගේ වැඩි ඉන්නේ. අම්මයි තාත්තයි දෙන්න ඇසන් දෙලා ඉන්නවා. මගේ ජීවිතේ මා සඳහා නෙමෙයි. මේ ආදි වශයෙන් කියපු සත්‍යක්‍රියාවක් උඩ අම්මගේ තාත්තගේ ඇස් පේන්න උනාම ගේතන. ඉතින් අන්න ඒ වගේ දේවල් බොහෝ කොට යන ධර්මයේ විසින් ආරක්ෂා වෙන්නේ දැන්. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ පව් කරන මිනිසයා පව් නොකර ඉන්නවා නම් ඒ විදිහේ යථාර්ථය දැකලා මම පව් නොකර හිටියේ ජීවිත හේතුව කරවක් කිය. ඒ මිනිසයා නිසා එබනම් ඒ සමාජයේ මෙහෙමනම්. ඒ සමාජයේ ඔන්නේ පුණ්‍ය ශක්තිය රැකවරණය නැගින්න පටන් ගන්නවා. ඒ නැගුණට පස්සේ තමයි ඒ බලවේගය ක්‍රියාත්මක වෙන්නේ. ජීවිත හේතුවකටත් මම ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියපු උත්තර උපාසක මහත්තයෙක් ලංකාවේ හිටියලු ඉස්සර. මෙහෙම ඉන්නකොට මොකද කරන්නේ? කැලේ දර හොයන්න යනකොට. හොඳට ගාගත කැත්තත් අතේ තියෙන. මහා පිඹුරෙක් ඇවිදින් පැනපු ගම වෙලා ගත්තා. මේ මිනිහයාට ඒ පිඹුරාගේ ඔළුව අහුනේ. එක අතක කැත්ත තියෙනවා එක අතක ඔළුව. ජීවිත හේතුව ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ නේ. මම කරන්නේ. මේක ඉතින් ලිහා දාලා යයි මම. බලාගෙන ඉන්නවා තව තව හිර කරනවා මිසක් උලිහන්නේ. හිර කරන්න කරන්න වේදනාව වැඩි වුණා. ආයෙසරයක් මතක කරන කැත්ත එක අතක ඔළුව අනික අතේ. ඒ වුණත් පාන කතේ කරලා බෑ. මම කලේ නැකන් ඉන්න. කොහොම හරි මේක ලිහාගෙන දැම්මු. තව තව හිර කරනවා. තුන්වෙනි වතාවේ කැත්තත් මතක් වුණා. බෙල්ල ළඟට එක මතක් වුණා. කැත්ත අතේ බෙල්ල අනික අතේ. දැන් මං ප්‍රාණඝාත කරන්නේ නැත්නම් මොකේ බෙල්ල අල්ලගෙන කැත් අරගෙන ඉන්නේ මොකටද? මගේ අධිෂ්ඨානය සම්පූර්ණ නම් ඉතින් මට මේ කරන්න ඕනේ ජීවිත හේතු වෙලා ප්‍රාණඝාතයක් කරන්න කියන කාරණේ මැත්තයි ඕ බෙල්ල අතහැරියා ඕක කැත විසිකලා. දැන් අතෙන් එක මොහොතයි තියෙන්නේ බෙල්ලට කැතෙන් කොටලා එනවා බේරෙන්න වෙනියක්. ඒ ක්‍රමී අත්හැරලා හිටන් විහිකරලා හිටන් නිහන්නා මැරෙනවා නම් මැරිච්චාවේ ජීවිත හේතුව ප්‍රාණඝාතයක් කරන්න. අන්න බලයේ ක්‍රියාත්මක වෙච්ච ඒලාව. අර වැදගෙන හිටපු බැලුව මොහොතකින් දෙහිලා ගියා. සිඹුරා යන්න ගියා මිනිහා වේරුණා. අපි තියෙන දහම් කතාව. අන්න අපි ජීවිත හේතුයන් මේ වැඩේ කරන්නේ නැහැ කියලා කියපුවාම ඒක එහෙමම වෙන්න ඕනේ. එතකොට තමයි අර පුණ්‍ය විද්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඇදපළුලා තියාගෙන කියන තාකල් අරක ක්‍රියාත්මක වෙන්න බෑ. එන්ජින් එක ඔක්කොම හදලා. හැබැයි ඇතුලේ කාබන් බැරිච්ච බටවල කාබන් එහෙම. කාබන් ටික සුද්ධ කරලා හොදලා ඉවලා ස්ටාර්ට් කරනවා එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. ඇඳීමේ අඩුපාඩුවක් නැති වුණාට ඇතුලේ තියෙන බටවල හුලං එන්නේ තියෙන බටවල පොඩ්ඩක් හරි කාවන් බැඳලා හිර වෙලා තිබුණා නම් රොඩු හිර වෙලා තිබුණා අර පෙට්‍රෝල් එන කුංචි බටේට හුඩු පොඩ්ඩක් හිර වෙලා තිබුණා නම් කොච්චර කතාවක් නැහැ හිතක් කරන්න අර රොඩ ගැලවෙන්න ඕනේ එතකොට තමයි බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙම එකක් තමයි අපිට තියෙන්නේ මන්නම් ජීවිතේවත් එහෙම කරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ පව් කරන්නේ නැහැ කිය කී හිටියද අභ්‍යන්තරයේ රොඩු සහිතයි ඒ නිසා ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ. හරියාකාරව ධර්මයේ මුලදී දැක්කායද? ජීවිතයේ දෙවෙනි වුණා සත්ව හිංසා ප්‍රාණඝාත ආදී කටයුතු ඊට වඩා ඒවා ඒවා දෙවෙනි කරලා ජීවිත ආශාව දෙවෙනි කරලා ඒවා කරන්නේ නැතුව හිටියා. ඒවෙන් වෙන්නා වූ පාපයේ පළවෙනි වුණා. පාපයට බය හිතුණා ජීවිතේ දෙවෙනි කළා. එවඳු ගති ලක්ෂණයක් එන්න හේතුව සසර ගමන කියන එක ඇත්තටම ඇත්තා. පාප කරන බුද්ධිලාගේ දූෂිත මානසිකත්වයක් ඇති වුණොත් එයින් සතර පහකට වෙන උප්පත්තියක් ලැබුණොත් කවදා වේරෙන්නද කියන එකත් හැත්තටම විශ්වාස කළා. අන්නේ විශ්වාසයේ දැඩිකම නිසා ජීවිතයේ දෙවැනි වේවා මම ප්‍රාණඝාත කරන්නේ, හොරකම් කරන්නේ, වැරදි වැඩ කරන්නේ. මෙන්න මේ සුද්ධ මානසිකත්වයක් උදා කරගැනීමේ අදිෂ්ඨානයක් ගන්න පුළුවන් වුණා. මෙන්න මෙහෙම පිටසක් හිටපු නිසා අනික් අයට අත්දැකීම් හම්බ වුණා. ඒ නිසා අනික් අයට විශ්වාසය ඇති වුණා. මෙන්න මේ ක්‍රමෙට ධර්මයේ කෙරෙහි විශාල විශ්වාසයක් ඇති වුණා ඒක. අන්නේ විශ්වාසය තියෙන කාලේ ඔය ප්‍රතිඵල තිබුණා. අද වෙනකොට නාම මාත්‍රයක් මිසක් විශ්වාසයක් පලාතකවත් නැහැ. නාම මාත්‍ර බලාපොරොත්තුවක් ඉතරයි තියෙන්නේ. ඔය තියෙන වෙනස දකින්න ඕනේ. ඉතින් මස් මාස නෙමෙයි පව් කියන්නේ ප්‍රාණඝාතය. ඔක වෙනම තෝරා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මස් මාස පව් කියලා දේශනා කරපු දෙයක් නෑ. මොකද මස් මාස සත්‍යයක් නෙමෙයි. මල තැන්පතන් එක රොඩ්ඩක්. රොඩ්ඩක් කැපීම, පිච්චීම, දැවීම, අලු කිරීම, කෑම තියා මොනවා කළා? ඒකත් එක්ක පාපේ සම්බන්ධයක් නැහැ. රොඩ්ඩ බවට පත් කළේ යම් කෙනෙක් මරලා නම් මරව මිනිහට පව්. මරන්න පොල්ලක් ගෙන දුන්නා නම් මරපන් කියලා අනුබල දුන්නා නම් මරණ අනුබල දීමේ පාප එන්න මරවීමේ පාපය. පොල්ලක් හරි කැත්තක් හරි මොනවා හරි ගෙනත් දීලා ආදාර කළා නම් මරන්න අනුබල දීමේ පාපය. අද මේ මේ එකෙක් මරපන් කියලා කිව්වනම් අනුබල ඒක හොඳයි කිව්වනම් එහෙම වර්ණා කිරීමේ පාපේ ඉන්නේ. ඔය හතර අත්හැලා දාපු කෙනාට ඒ යතියෙන් පාපයක් එන්නේ නැහැ. මේකයි කාරණේ. මේ සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකු තුළ පෙර තිබූ සාහිත්‍යයේ රසාස්වාදයන් ලිවීමට තිබූ හැකියාවන් අඩු වී යනවා. නැති වී යනවාද මේ ආදි වශයෙන් අහනවා සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් තුළ පෙර තිබුණ මේ සාහිත්‍යයේ මේ රසාස්වාදයෙන් නිවීමේ තිබූ හැකියාව අඩු වෙනවද නැති වෙනවද මොකද එහෙම එකක් වෙනවද කියලා අහනවා දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. සෝවාන් මාර්ගයට අනුගාමිකයෙක් වෙනකොටම ධර්මයේ පිළිබඳව මූලික දැනීමක් පූර්වභාග නුවණින් වැටහිලා තියෙනවා. එතන පටන්ගෙන එයා දකිනවා රාගයේ, ద్వේෂයේ, මෝහයේ කියන ඒවා ඇලෙන්න ගැලෙන්න වටිනා දේවල් නෙමෙයි. ලෝකයේ සුන්දරත්වයේ තුලින් මුලා කරන යම්කිසි <clears throat> වැඩපිළිලක් ඇද්ද. <clears throat> මේවා හරවත් වැඩපිළිලක් නෙමෙයි කියලා. මෙන්න මේ වැටහීම එනවා. ඒ වැටහීමක් එනකොට ඒ පුද්ගලයාට අමුතුවෙන් පොතපතකින් දකින්නවත් මේක පින්ද පවුද කියලා හොයන්න බලන්නවත්. එහෙම එකක් අවශ්‍ය නැහැ. හරයක් නැති දේවල් පස්සේ මොනවට ළඟලනවා. ඔන්නේ මානසිකත්වයේ උදා වෙනවා. ඊට පස්සේ එයාට මෙච්චර කල් වර්ණා කිරුවේ හරයක් නැති දෙයක් නේ. ඒ වර්ණා කරන බලාපොරොත්තුව ඊට පස්සේ හිටින්නේ නැහැ. ඒ නිසා එයාගේ ස්වභාවයක් වශයෙන් මේ අලුත් හදාගත්ත සාහිත්‍යය මේ කියනවා මේ ලෝක සුන්දරත්වයේට <clears throat> ලෝකයේ සුන්දරත්වයේ සාහිත්‍යයේ මේ අගේ කියන්නේ. අවිද්‍යාවේ මුලාවේ එක පැත්තක්. අවිද්‍යාව සහගත පුද්ගලයාගේ මායාකාරී මුලාව තමයි සාහිත්‍යමය අගය හැටියට අද මේ පෙන්වන සාහිත්‍යය. නැති සුන්දර ලෝකයක් මවලා පෙන්නලා අමුතු ලෝකයක මේ සත්‍යය හඳවන්න බඳින්න භවයට හිර කරන්න හේතුකාරක ගොඩනග ළඟ නැති ලෝකයක් මවලා පෙන්නනවා. මවාතිවිච සුන්දර ලෝකේ හඟපාන්න හිතාගෙන ඒ රෝගෙට යන්න බලාපොරොත්තු වෙනා පසපසා එක්තරා කොටසක්. අවිද්‍යාව නිසා තවත් අවිද්‍යාවේ මුලාවටපත් වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මවාගත්ත සුන්දර ලෝකෙට ගිහිලා බැලුවට පස්සේ එන ගිනිගොරකට ගිහින් තියෙනවා. හොඳට හොඳටම පැහැදිලි නැති සුන්දර ලෝකයක් නේද මේ මවා. මහා ඉඩෝරේ පොත ලියන්න ඇවිදින්න. කඳු වලින් ගලා හැරෙන මහා ජල ගංගා ජල දහරා සිසිල් ජල දහරා ගලා යන හැටි මදනල හැම නැටි මේ පැත්තේ ඉඳ බෑ ග්‍රීස්මේ. එන හුලම් පාරක් එනකොට උගුරහට වෙයිල යනවා. ගමවර්ණා කරන සාහිත්‍ය ලියන්න ගියාම හඳ වලින් ගලා හැරෙන ජල ධාරා වලින් පිරීලා තියෙන. ඉතින් මෙහෙම කීකේ ලියලා සුන්දර ලෝකයක් බලපේන. බලපුවාම සුරපුරේ මේකයි කියලා කියනනම් ලියනවා. ඉතින් අපිම අවංකවම දන්නවා අපි කරන්නේ බොරුවක් කියලා. ලෝකයාට මෙහෙම දුන්නේ නැත්නම් ලෝකයා රස විඳින්නේ නැහැ කියලා කියනවා. නැති දෙයක් හදලා 아무තු රසක් විඳින්න හදලා මායා ලෝකයකට ලෝකයා රවටනවා නම් මේක යහපතක්. අන්න ධර්මය අවබෝධ වෙන්න වෙන්න. හැවටීම හැවටීමක් හැටියට දකිනවා. මුලාව මුලාවක් හැටියට දකින්න. මෙතෙක් කල යම් කිසි රැවටීමේ මුලාවෙන් යම් සිතිවිල්ල ක්‍රියාවක් කතාවක් නැගුවද අනේ හරයක් නැති ඒවා ලෝකයේ විනාශයක් කියන ඒවා නගලා තියෙනවා. මොකටද මම තවදුරටත් ඒ පස්සේ යන්නේ කියලා Tamanටම නුවණක් නැගීද? ඒතකොට Tamanට ඕවා එපා වෙනවා. වැඩක් නැති අසාර වර්ණාවල් ඔක්කොම අත්හැරලා යනවා. ක්‍රමක්‍රමයෙන් සුද්ධ වීම එන්නේ එකපාරට මේව කවුරුවා කියා සිද්ධ වෙන එකක් නෙමෙයි. ධර්මාවබෝධයේ දකිනා හීන දහම් හීන හැටියට මධ්‍යම දහම් මධ්‍යම හැටියට ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් ලෝකයා කුල්මත් කරන, කෝප කරන, මුලා කරන. යමක් තිබුණා. මේවා හීන දහම් කියලා දකිනවා. ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනා ජීවත් වෙන්න ඕනේ මැරෙනකම්. ඒ සඳහා කළ යුතු යම්කිසි අත්‍යවශ්‍ය කටයුත්තක් ඇද්ද මධ්‍යම දහම් කියලා දකිනවා. ආර්ය මාර්ගයේ පූර්ණ වීමට ඇතිවෙනා යම් දහමක් සිහි කළ හැකිද? ලෝකේ අනාථ හැටියට කියවන නාත හැටියට සීකල යම් දහමක් ඇද්ද? ඒ දහම සාන්ත වූ ප්‍රණීත වූ නිවන් ලබා දෙන නිසා ප්‍රණීත දහම හැටියට දකින්න. හීන දහම් හීන දහම් හැටියට දැක්ක මොහොතේ පටන් අත්හැරී නොඇලී මිදී ආ යුතුයි. යන අදහස එනවා. මධ්‍යම දහම් මධ්‍යම දහම් කියලා දැකලා පස්සේ ඒ පස්සේ හඹා යන්නේ නැහැ. අත්‍යවශ්‍ය සාවේද පමණක් කරගත යුතුයි. මධ්‍යම වෙනවා. නිවන් අවබෝධයේ සාන්ත වූ ප්‍රණීත වූ නිවනට හේතුකාරක කරන දහම දැක්කද? ජීවිතයේ දෙවෙනි කරලා අප්‍රමාදීව ඒක වඩාගත යුතුයි කියලා අදහසක් එනවා. මේ කවුරුවත් දෙන එකක් නෙමෙයි. ප්‍රඥාව තුලින් තමාට දෙන තීරණය. මෙන්න මේ තීරණය ආවට පස්සේ 아무තින් බනව ගන්නන දෙයක් නැහැ. චර්යානතාව ගන්නන දෙයක් නැහැ. සිල් සිල් පද දෙන්න දෙයක් නැහැ. එහෙම එකක් නැහැ. සංවරත්තේ විහිදී නහි සීල වතං හෝතු uppajjanti සතාගත අට්ඨක් කරා තීනි පද සම්බුද්ධ වෙන ප්‍රකාශිතා. සිල්වතක පිළිහිදවන්න බුදුරේ ලෝකේ පහළ වෙලා නැහැ අකුරු අටක් පද තුනක් තියෙනවා අනිච්ච දුක්ඛ අනාත්ත කියලා මෙන්න මේක කියලා දෙන්නේ බුදුරේ පහළ වුණේ. මොකද? ඔය තුලින් තමයි පුද්ගලයා සංවරත්වයටපත් වෙන්නේ. අන්නේ සංවරත්වයේ යම් තැනකද නියම සීලයේ තියෙන අන්න එතනයි. සංවරත්වයේ සීලා. යම් සමාදානන්තං වතං. යම් සමාදානයක් ඇදෙක වතකි. සංවරත්වයේ සීලා. සංවරත්වයේ පිහිටීමක් ඇදෙක සීලයේ. අන්නේ සංවරත්වයේ පිහිටීම කුමකින් දෙන්නේ ප්‍රඥාව මුල් කරගෙන. එහෙනම් ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥා තීර සමාධි කියලා එනවා. පඤ්ඤා වන්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පං. මේ ප්‍රඥාවන්තයටයි මේ ධර්මය. ඒතර ප්‍රඥා මුල් කළා. ධම්මෝච යථා ධම්මෝ යථා අතෝ තථා පරිපජ්ජී සම්බන්දි. අනේ ප්‍රත්‍යාවෙන් දැකිය යුතු ධර්මයේ එතනත් මුල් කළා. මේ නෙමෙයි මුල්කලි ධර්මයේ. ධම්මෝ හවේ රකති ධම්මචාරි විනය හවේ රකති කිව්වේ නෑ. ඒ ධම්මෝ හවේ රකති. එහෙනම් ධර්මය එතනත් මුල් දුන්නේ. එන ආර්ය මාර්ගයට පැමිණීමට මූලික වෙන්නේ ධර්මය. ධර්මයේ තුලින් නැගින්න ආව විනයක් තියෙනවා. ඒ විනය නැගින්නේ ධර්මයේ තුලින්. විනයෝ නාම සාසනස ආයු කියලා අටුවා පදයක් තියෙනවා. අටුවාව අපි කියමු. විනය සාසනය ආයු කියලා. බුදුරන් වහන්සේ දේශනා කරනවා ධර්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ තථා පටිපජ්ජී සම්පන්ති. ධර්මයේ ධර්මයේ හැටියට දැනෙන අර්ථයක් දැන ඊට අනුව පිළිපදින්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගයත් මොකද්ද? සම්මා දිට්ඨි ප්‍රඥා ශාසනයටයි. ප්‍රඥාවෙන් ආරම්භ කරන්න ඕනේ. ප්‍රඥාව නිසා සීලය වැඩෙනවා, වැඩෙන සීලය නිසා නැවත ප්‍රඥාව වැඩෙනවා. ඒතර ආයි ඒ අනුව සීලය වැඩෙනවා. එතන පිළිපදවම ආයි ප්‍රඥාව වැඩෙනවා. මේ ආකාරයෙන් ප්‍රඥාව මූල කරගෙන සීලයට මඟ පාදනවා. මේක කිසි දවසක නොවෙනස් වෙන සීලිය කියන අකණ්ඩ අචිද්‍ර අසබල අකල් මාසකී ඔන්න ඔය සීලිය. සෝතාපන්න විත්තේ සම්පතම් ප්‍රඥාවෙන් දතිරු දහම දැකන අකණ්ඩ වූ අචිද්‍ර වූ අසබල වූ අකල් මාස වූ සීල ගුණය පිළිතන ශික්ෂණය. පහාන සීල වේරමණී සීල චේතනා සීල සංවර සීල අවිතික්‍රම සීල කියලා එකට කියනවා. මෙන්න මේ ශික්ෂණ පහ පිළිපදවා කියන පන්සිල් පිළිපදිය. අද පංචිල් කියන්නේ පංච දුස්චරිතවල. පංච ශික්ෂණේ නිසා යම් පාපයක් අතරී ගියාද අත්‍යර්ණ අත්‍යර්ණමයි ආයිත් ඒක වතු වෙන්නේ නැහැ. ප්‍රඥාව මූල් කරගෙන හටගත්තා වූ ශික්ෂණේ ඒකයි. සතර අපාගත වීමට හේතු වන්නා වූ ප්‍රාණඝාත ආදී වන්නා වූ දස අකුසල් මුල් කරගෙන හටගන්නේ යම් පාපයක් ඇත්නම් පහ වුණා පහ වුණායි ප්‍රඥාධික වෙනකොට ප්‍රඥාව තුළින් සෝවාන් ඵලයටපත් වෙනකොට නැවත වාරයක් ඒ හිතේ සතර අපාගත වීමට හේතු වෙන අකුසලයක් නැගින්නේම නැහැ. පහ වුණා පහ වුණාමයි ශික්ෂණය වුණා. මෙන්න පහන සීල. සතර අපාගත වීමට හේතු කාරක වන විදිහින් කිසියම් ආකාර පාප රමණයක් සිද්ධ වෙන්නේ නැහැ. සමණේ වෙන්නුනා. අකණ්ඩය අචිද්දා අසබලා කල්මාස. අන වේරවණී සීල. සතර අපාගත වීමට හේතු වෙන පාප චේතනාවක් කවදාවත් හොවණු කරන්න හටගන්නේ. අකණ්ඩය අචිද්දා අසබලා කල්මාසයි. අන්න චේතනාශීලය. සතර පහ ගතේ විරහිතන පාප අසංවරයක් අවදාවත් මේ මානසිකත්වය තුළ හට ගන්න. අකණ්ඩ අචිත් රසබල අකල් මාසවන්නාව සංවරසී. අරිහත් ඵලයටපත් වෙන්නේ කවද්ද? නිවන් දැකලා පූර්ණ කළා කෙලවර කරන්නේ කවද්ද? ඒදා කොයි ගුණේ කැරින්නේ? අන්න අවිතික්‍රමදී. ප්‍රතික්‍රමය කරන්නේ. වෙන්නේ නැහැ වෙන්න හේතුනේ. මෙන්න මේ සීලයද කියනවා ආර්යකාන්ත සීලය. බෞද්ධයාගේ පංචශීලිය කියන්නේ ඕක. සමාදන් වෙන එක වතාව. ප්‍රඥාව තුලින් පිළිරණ එක සීලය. ඉතින් මෙන්න මෙතෙන්ටයි ඒ බුද්ධිලයාපත් වෙන්න ඕනේ. මාර්ගයේ ගමන් කරන කෙනෙකුට මේ සාහිත්‍යෙ මෙතින් මේ වගේ රසාස්වාදී විතරක් නෙමෙයි. අපි මෙච්චර කාල දැකලා තිබිච්ච නොදැක තිබිච්ච යම්කිසි අවලක් අසාධාරණයක් වෙන හරයක් නැති දෙයක් ඇද්ද? ඒවා කරලා වැඩක් නැහැ. ඒ ගැන කියලා වැඩක් නැහැ. ඒවා හිතලා වැඩක් නැහැ. ඔය අදහස වැදින්න පටන් ගන්නවා. ඔය වැඩිලා වැඩිලා මේ ලෝකෙ අපි මෙච්චර කාල හොඳයි හොඳයි කියලා කියපු ඔක්කොම හොඳයි කියලා නම් හොඳන්න වැඩක් නැහැ. නමුත් ඉන්න හින්දා එකයි. ජීවත් වෙන හින්දා කන්න දෙයක් එකයි. ඒකෙන්ද රසාවක් කරගන්න එක හොඳ හින්දා නෙමෙයි ඒ නිසා කරන්නේ. ඔන්න ආපු අන්තිම අදහස. ජීවත් වෙන හින්දා සීත උෂ්ණ ආදීන් පීඩිත වෙන හින්දා වැහි ආදීන් දෙමෙන හින්දා ඉන්න තැනක් එකයි. ඒකෙන් තමයි ඉන්න තැනක් හදාගන්න ඕනේ. වෙන හොඳ හින්දා නෙමෙයි. ඒකට ප්‍රතිකර්මයක් වශයෙන් ඉන්න තැනක් හදාගන්න ඕනේ. ලෙඩක් හැදුනහම අකාරයෙන් නිකන් දුක් විඳින්න ඉන්න බෑ මැරෙනකන් හරි. අනුන්ට වදයක් වෙලා ඉන්න බෑ. ඒක නිසා නිරෝගීකමක් ඕනේ. එහෙනම් ඒකේ ඊළඟට බේතක් ඕනේ. ඒකේ තමයි බේතක් හොයාගන්න. බේත හොඳ ඉඳවත් ජීවත් වෙන්නේ කොහොමද ඉඳවත් නෙවෙයි. ලැජ්ජාවට වැහෙන්න ඕනේ. හීත උණ දුරු වෙන්න ඕනේ. ඒ හින්දා ඇඳුමක් ඕනේ. ඒ හින්දාම ඇඳුමක් අදිනවා මිසක් මට හැඩ වැඩ වෙන්නවත් ලස්සන වෙන්නවත් ඕනේ නැහැ. ওই ටික වෙලා තියෙනවා හොඳට වැඩි. එහෙනම් මම ප්‍රයෝජන සකා මෙන්න මේ නිසා පරිහරණය කරන මේ ජීවිතය පවතිනවා විතරයි මේ ටික තියෙන්නේ. ජීවිතය අවසාන වෙන මොහොත දක්වා මේ ටික අත්හැරලා බැරි නිසා මම ඒක කරනවා. හොඳ හින්දා කරනවා නෙමෙයි කියලා අදහසක් එන්නේ. එහෙනම් එයාට රාගයෙන් දේශයෙන් මොහයෙන් කරන යමක් ඇත්නම් ඒ ටික අත්හැරලා ගියා ඔක්කොම ජීවිතය සඳහා පැවැත්තියදී යමක් ඇද්ද? ජීවිතය පවත්වන්න ඕන නිසා අවසානයේ දක්වා ඒක නොකර බැරි නිසා ඒ ටික පවත්වනවා රාග දේශ මොහෙන් තොරව. මෙන්න අන්තිමට ඉතුරු වෙන ටික. මේක රාගවත් ඉගෙන ගන්න එකක් නෙමෙයි. ප්‍රඥා ගෝචරව තමන්ට වැටහෙන එකක්. ඡාරේ විනී සීල සමාධි ප්‍රඥා කියන ඔය විදිහට වැඩෙනවා. මූල ධර්මයේ සම්මා දිට්ඨිය පිටු ප්‍රඥාව. ඉතින් ওই ටික තමයි තේරුම් අරගන්න ඕනේ. සිල් පද අබුදුවේ ඉගෙන ගන්න එක එකනාගේ දෘෂ්ටි වලට හැවටෙන්න ගියාම අපි අමාරු වෙනවා. ඊට පස්සේ අදායිරේ වෙනවා. සෝවාන් කුද්ධිලේ කවදාවත් බොරුවක් කියන්නේ. මෙහෙම එකක් අහලා තියෙනවා. එහෙනම් මම සෝවාන් වෙන්න බෑ. යකෝ ඊයේ කොච්චර බොරු කිව්වද? අහවල් එකක් සල්ලි ගෙනියන්න ආවා. ඕක කවදාවත් හොරා ඕක සල්ලි දෙන්නේ නැහැ. මොනවා හරි කියලා නිකන් ගහ ඉල්ලගෙන ගියෝ ගියාමයි කපුටා ගෙනිච්චා වගේ ආයෙ ඉන්නේ නැහැ පැත්තට. ආන් ඕක ඇවිදලා ඉන්නේ සල්ලි ගෙනියන්න. දැන් ඕක කොහොම හරි දන්නා මට කියා හරි හම්බෙලා තියෙනවා. දැන් මොකද කරන්නේ? ඇවිදලා නැත්නම් නැද්දානේ හල්ලි. හල්ලි ටික. දෙන්නම් බ්‍රහව දවසේ. දැන් මුට ඇත්ත කිව්වොත් මොකද වෙන්නේ? නොදීද? ඌ යන්නේත් නැහැ දිග කොහොම හරි ආරම්භය යන්න හදලා. මොන සල්ලිද වා? ඊයේ රට කණ්ඩගෙන ආවේ සංඝාට කියා කවිලා. ගැව බොරුව. බනහන ගියාම කියන සෝවාන් බුද්ධිලා ජීවිතේට බොරුවා කියන්නේ. සෙල්ලම් ඔයක් යකෝ සෝවාන් ඉන්නේ ඒක. මුන් අතර ඉඳලා සෝවාන් ඉන්න බෑ කවදාවත්. බොරුවා කියන්නේ කොහොම බේරෙන්නේ? ආන් අපි දෘෂ්ටියකින් බැස්සා බොරුව තෝරාගෙන තිබිච්ච හැටි. දැන් අපි අධෛර්ය වෙනවා මේ කාදාම මේ කාලේ සෝවාන් වෙනවා තියා හිතන්නත් බෑ. ඒක කොහොම ජීවත් වෙන්නේ ওই විදිහට. ඇත්ත කියේ. අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් කොහොමද අපි කර කටයුතු කරගන්නේ? සෝවාන් සුද්ධිලා මුසාවාදයක් කියන්නේ නැහැ කියව කතාවක් තියෙනවා. මුසාවාදයක් කියන්නේ නේද? මුසාවාදේ මොකද්ද? සත්‍යවාදේ මොකද්ද? නිච්චයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියක පිළිගෙන වාදයක් ඇද මුසාවාදය. අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන වාදී පිළිගෙන වාදයක් ඇද සත්‍යවාදය. එහෙනම් සෝවාන් පුදුලේ කවදාවත් මේ ලෝකේ නිච්චයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියේ පිළිගෙන කතාවක් නෙවෙයි. එහෙනම් සෝවාන් වෙච්ච දැන් පටන් ඕකේ මුසාවාදයක් නෙවෙයි. මෙන්න අර කිව්ව බොරු මොනවද? එයා ප්‍රලාප. එයා බොරුවටයි තියෙන්නේ. සිදුන ඌදියක් සිදු හැටියට හගවලා කරන කතාවක් කරන ඒවා ප්‍රලාප වලට වැටෙනවා. ඒවට අද නව ලෝක සම්මුතිය අද කියන්නේ ඒවට බොරු කියන. බොරු කියන්නේ ඕක නෙමෙයි. ලෝක ධර්මතාවයේ තේරුම් ගන්න නැතුව නිත්‍ය සුඛ ආත්ම වශයෙන් කතා කරමින් වාද කරනවා නම් කතා කරන්න යනවා නම් අන්න එතන මුසාවාදී. සත්‍යය මොකද අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඒක පිළිගත්ත කෙනා ඒ සත්‍ය තුලින් ඉඳන් කතා කරන නිසා නැවත නිත්‍යයි සුඛයි ආත්මා කියන දෘෂ්ටියට බහින්නේ. බහිඳ විදිහක් නැහැ හේතු නැහැ. සත්‍යය දැකින්නේ. එයා ඒ දෘෂ්ටිය කරනව කතාවක් ඔහුට නැති නිසා කියනවා සෝවාන් සුගිරයාගෙන් කවදාවත් මුසාවාදයක් කියෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ තැන් ගාන වරද්දාගෙන තියෙනකොට අපිට සදාතේ තෝරා ගන්න බැරුව යනවා. ඉතින් ඔය ගැන මොනවද හිතන්න යන්න එපා කියලා මං කිව්වේ ඒකයි එක එකනාගේ පොත්පත් වල තියෙන ඒවායි විග්‍රහ කරපු අය ගන්න යන්නේ නැතුව. යමක් යමක් නිසා රාගයේ දේශයේ මොහේ හට ගන්නවා නම් ඒක දුරු කරගත්තාම නිවන කියලා දැනගෙන. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ලෝකයේ තියෙන ආදීනවේ දැකලා අත්හැරීමේ නොවැල්මේ මිදීමේ ලබන්නා වූ සැනසීලා සාන්තිය දැකලා. අන්නේ නිවන් සාන්තිය සඳහා මම මෙහෙය වෙනවා ඒ සඳහා කටයුතු කරනවා ඒ සඳහා යමක් කළ යුතුද මම ඒ සඳහා කටයුතු කරගෙන යනවා. ලෝකේ අසාරයි කියලා යමක් ඉදිරියට වැටහි. අසාරාය කියලා වැටහුණු යමක් ඇත්නම් අත් ඒකේ ඊළඟ ප්‍රියයි මනාපයි කියලා ගත වැඩ පිළිමං අත්හරිනවා. මට ඒක අල්ලන්න දෙයක් නැහැ. මේ චන්දරාගයේ මිදුණාට පස්සේ යම් සඳහා කළ යුතුද, පැවැත්ම සඳහා කළ යුතුද නම් ඉන්සා කරනවා. චන්දරාගයෙන් බැඳිලා නැහැ මම. එයා නිදහස් වෙවි යන්නේ. අමුතුවෙන් ඉගෙන ගෙන හිම පටලවා ගන්න ගියා තමයි ඔක්කොම පැටලෙන්නේ. තවත් පින්වත් කෙනෙක්ගේ අපිට දැනුම් දීමක් කරලා තියෙනවා මේ මොකද මේ ජීවිතයේ තියෙනා මේ தත්වයන් පිළිබඳව ඇති වෙන බාධා කරදර පිළිබඳව ඒ වගේම ඒවට ගෝචර වීම නිසා ඇති වෙන කරදර හිඟි නිසා මේ වගේ දේවල් නිසා Tamanට සැනසුමක් නැහැ කියන එකයි මේ පෙන්වන්නේ. ඉතින් ඒතර අහන්නේ මොකද බලාපොරොත්තුව තියෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම සිද්ධ කරගන්න ඕනේ මේ අධ්‍යය කොහොම හරි කියන එකයි බලාපොරොත්තුව. ඉතින් මේකෙදි අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි කල්පනා කරනකොට වැදගත් දෙයක් තියෙනවා අපේම සිද්ධියගෙන. මේ වගේ අවස්ථාවල අපි අවස්ථා හොඳට තේරුම් අරගන්න ඕනේ. අපේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ওই සිතුල්පව් විහෙරේ වාසය කරන කාලෙදී පොඩි හාමුදුරන්ට කුටි පෙළියක් හදලා තිබුණා. මේ කුටි වල මොකද කරන්නේ? එක එක භික්ෂුන් වහන්සේ නමකට වෙච්ච දෙයක් නැහැ උදේ බලනකොට. ගිනිච්ච කෙනෙකුත් නැහැ. හේන්නත් නැහැ. දැන් මෙහෙම වෙනකොට එක එකනා විදියෙන් විදිය එක එක විශ්ව නැති වෙනවා. හොයන්න බෑ කොහෙන් මොනක් මොකක් වුණාද කියලා. පොඩි හාමුදුරුවෝ. එක කුටියක තමයි මේක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? එක්තරා විශ්වනාථිනා පුංචි හාමුදුරුවම හත් අවුරුදු විතර හාමුදුරුවම බලාපොරොත්තු ඉන්නවා. මේ ඇයිට වෙනදී හොයලා බලන්න ඕනේ. බැරි වෙලා හරි කුටියකවත් ඇදගෙන එනවද දන්නේ නැහැ. එයි හැකෑ ගහන්නේවල් නැත්තේ. කෑ ගහන්නේ කොහෙද? බෙල්ල මේ අතට දාලා නෙබුදියා ගන්න. ඌට පුළුවන් නිඳ ගියට පස්සේ ආපු ගාම බෙල්ලෙන් අල්ලා ගන්න. එහෙම අල්ලා ගත්තොත් එහෙම කෑ ගහන්න වෙලාවක් නැහැ. ඌ ගිහිලා කාලා යනවත් දන්නේ නැහැ. හැබැයි ඊළඟ අවස්ථාවේ මං ගෙනියන්න සූරුවා. හැබැයි බෙල්ලෙන් අල්ලගත්තොත් මට කෑ ගහන්න බැරි වෙනවනේ. මම දොර කරක අතර කකුල් දෙක දාලා බුදියා ගන්නවා. එතකොට කොටියා ඉදින් අල්ලගත්තොම මම කකුලින් අල්ලගන්න අදගෙන යන්නේ. ඒතර මට අනිකාරේ ගිය හැකි වෙන ගෙනියන එක. දැන් මෙයා මෙහෙම විදිහට තමයි කරන්නේ දවසක් බුදියා ඉන්නකොට. අර කිව්ව විදිහටම කොටියෙක් ආවා. මහා කොටියෙක් ඇවිදිලා මොකද කරන්නේ? බැලුවාම අහුවෙන කකුල් දෙක අල්ලා ගත්තා කකුල් දෙක. අල්ලාගෙනතර වශයෙන් මොකද කරන්නේ? ඇදගෙන යනවා. අර පොඩි හාමුදුර කෑ ගන්නකොට මේ පොඩි හාමුදුර ආයන්නේ කොටියෙක් කියලා කෑ ගැහුවා. ඒවට අනෙක් හාමුදුර ඇදී බලනකොට මේ ඇදගෙන ගලක් උඩට ගිහිලා උඩ. මහා ගලක් තියෙනවා ගල මුදුන්ට ගෙනිහිල්ලා. අර හාමුදුරුවෝ මහා අයියෙන් ඔල්ලවර සම්දෙන්නේ කෑ ගහන්න පටන් ගත්තා. දැන් මේ පොඩි හාමුදුරන්ට වෙන්නේ මහා විපත දැකලා. අනේ ඔබලා හාමුදුරුවෝ නේද? ලැජ්ජ නැද්ද? ඔහොම කෑ ගහන. සම්පායනක හාමුදුරුවගේ තිරිත. හටගත කය වැරෙනවා කොයි ක්‍රමයෙන් හරි. ඔබ තේරෙන්නේ නැද්ද සාව? උබන් එකනට හිට දෙන්නේ මේකගේ එක පැත්තකින් බල කියන අනිත් පැත්තෙන් කකුල පැත්තෙන් කොටියා කාගෙන කාගෙන එනවා. හාමුදුරුවෝ අනිකයිර බල කියන. කායයට වෙන එක වලා ගන්න. මේක ලොකු වුණත් පොඩි වුණා කවදා හරි සිද්ධ වෙන්නේ මේ ටික තමයි. කැඩලා විදිලා විනාශය රැඳේ කැඩලා විදිලා විනාශය යනවා කියන්නේ ඕකයි. ඔය කායයට තියෙන ආසාවල් ලෝකේ තියෙන ආසාවල් අත්තර ගන්න බලන්න. මෙහෙ වන කියලා ගොබ්බැටේ දක්වා කනකොට ඒකේ සකුරුදාගාමීලා උකුල දක්වා කන අනාගාමීලා බඩ හරිය කනකොට හරි හතරේ පතරේ විප්නවපෑවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනික් අය කරදර කරන නිසා පොඩ්ඩක් අමාරුවක් නිසා ආර්ය මාර්ගය වරන්න බාධකයි අපි කියන්නේ. අපිට තියෙන බාධකේ මොකක්ද? අල්ලපු ගෙදර එක වයින්නවා. මම කොහොමද ආර්ය මාර්ගය වරන්නේ? කොටියා පැත්තක ඉඳන් කද්දි සකුදාගාමීලා අනාගාමීලා අරිහතරපත් වුණා. මාර්ගය වරන්න බාධාවක් තිබිලා නැහැ. එහෙනම් අපි මාර්ගය වරනවා කියන මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අනික අය හිංගි හිංසා කරන්නේ නැත්නම් මං හිතුව පැතුව හැටියට මට කාලා බීලා හොඳින් සන්තෝෂයෙන් ඉඳ තියෙනවනම් අනික අය මට අපෝපස්ථාන කරනවනම් මට නිවන් දකින්න කලබලයි. නිවන් දකින්නේ මේ ලෝකේ පේන් කියලා කියලා ඉඳ හතරයක් නේද? එක හම්බ වුණා. හැනති බින්ද එක බලාපොරොත්තු වුණා ඒක හම්බ වෙලා. දැන් මේක අපි දකින්නේ අපේ බලාපොරොත්තු තියෙන මෙතන. අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ ලෝකේ උපන් සත්වයකට හිංගියක් හිංසාවක් අවේදක් අසාධාරණයක් ඇතුව ඉන්න තරම් හොයනවනේ. ඒ තරම් මෝඩකමත් අවනේ. අපි දැනගatiයේ පළවෙනි කාරණේ ඕකයි. උපන් සත්‍යයකට නින්දාවක් අපහාසයක් හිංගියක් හිංසාවක් අපවාදයක් ලබන්නේ නැතුව ඉන්න තරම් හොයනවනේ. ඔයිට වඩා මෝඩකම තවත් නෑ. මොකද හේතුව? ඒවයින් පිරිච්ච ඒවයින් ගොඩ නැගිච්ච ලෝකයේ තුල මොකද බලාපොරොත්තු වෙන්නේ? මේ ලෝකේ කැමැතිසේ නෑ කියන එක ඇත්තක් කියලා අපි දැක්කනම් අපිට ප්‍රශ්නේ තියෙනවා. අපි කැමැති හිංගි හිංසා නැතුව ඉන්න. ලෙඩ රෝග නැතුව ඉන්න. හොඳට සුඛෝභෝගීව ඉන්න කැමැති. ලෝකේ කියන්නේ එහෙම ඉන්න බැරි එකක්. එහෙම ඉන්න ක්‍රමයක් නම් ලෝකයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙලා තියෙනවා එහෙම ඉන්න නමුත් ලැබෙන්නේ නැහැ. අන්නේ බලාපොරොත්තුව තමයි පුරුෂජන සාවේ. ඒක ලැබෙන්නේ නැහැ කියලා දැනගෙන සංසිඳීමක් වුණා නම් ඒක තමයි ආර්ය සාරය. ආර්ය වෙන්න ඕන නම් අපි දැනගන්න ඕනේ ලෝකේ දැනසිල්ලේ ඉන්න දෙනක් හොයන්නේ ඒක නෙමෙයි. දැනසිල්ලේ ඉන්න දෙනක් හොයන මානසිකත්වයේ තමයි පෘථජන ගතිය. ලෝකේ හැටි තේරුම් ගත්තාම දකින්නවා. කැඩෙන බිඳෙන විනාශ වෙන ලෝකේ කඩන විඳින විනාශ කරන ලෝකේ කැඩී බිදී විනාශ වී යන ලෝකේ කෙදෙක් අක්ෂනේ පෝෂණය කරලා වෙනසිල යන ලෝකේ. මම පතනවා නම් බලාපොරොත්තු වෙනවා නම් එහෙම ඇති දෙයක්. මොනතරම් අසාර පැතුමක්ද වගේ තියෙන්නේ මෙන්න මේකනේ පුතත්ජන මෝඩ මානසිකත්වය කියන්නේ මෙන්න මේක ඉස්සෙල්ලා දකින්න ඕන ඉන ඒබඳු වන්නා ලෝකයක මට මොලයක් ලැන්දේ කල්පනා කරන්න හැකියාවක් එහෙම තව නැහැ නැගිලා ගන්න බෑ හරි මොලේට මොකද වෙලා තියෙන්නේ ලෝකේ හැටි මේකයි කියලා හිතනකොට මට හිතෙන්නේ නැහැ ලෝකේ හැටි මේකයි කියලා හිතාගැනීමේ හැකියාව මට තියෙනවා නම් නිවන් දැකීමේ හැකියාව මල් ළඟ තියෙනවා මෙන්න දැකගත යුතුයි. එක පැත්තකින් gediyak හැදිලා කැක්කුමයි. අනික කකුල කොර වෙලා. අතකුත් පණ නැහැ. හැබැයි හිතන්න පුළුවන්. කය ගැන අපි හිතා ඉන්නා නිරෝගී කය. ලෙඩක් දුකක් නැතුව ඉඳ හිතා ඉන්නවා. හැබැයි මගේ හිතවිල්ල කුස්සා. කය කියන්නේ දෙ වෙන එකක්. රෝගේ හැදෙන එකක්, කොර වෙන එකක්. වැහැරිලා යන එකක්, වැරිලා යන එකක්. මගේ බලාපොරොත්තුව තියෙන්නේ මොකද්ද? එහෙම නොවන එකක්. එහෙනම් මගේ බලාපොරොත්තු කොයි තරම් පුස්සක්ද? කොයි තරම් මුලාසහගත මෝඩ බලාපොරොත්තුවක්ද මගේ තියෙන්නේ? එහෙනම් මට නිවන් දකින්න තියෙන්නේ මොකෙන්ද? එහෙම දෙය පිළිබඳව හොඳයි කියන චන්දරාගයක් ඇත්නම් මේක මෝඩකම නිසා හට ගන්නා මුලාව නිසා හට ගන්නවා. මට මේකට වැදෙන්න දෙයක් නැහැ කියලා තේරුම් ගත්ත දවසේ. තමන්ගේ මනස ඉතින් ගහනවා නම් ගහපන්. මරනවා නම් මරපන්. කැඩෙනවා නම් කැඩිච්චා. ඉතින් අපි දකිනවා. කර්මස්ථානේ. කැඩෙන දේ කැඩේත බිඳෙන සෑම දේ බිඳේත නැහෙන දේ නැහෙත අතර මිදු නම නිවන් දකිත කැඩෙන දේ නවත්තන්න බෑ කැඩෙන බිඳෙන දේ නවත්තන්න බෑ ඒක බිඳෙනවා ඒක හැටි නැහෙන දේ නවත්තන්න බෑ ඒක නැහිලා යනවා ඔය පිළිබඳ මහා ආසාවෙන් ඉන්න එක අත්හැරගහන නිවන් දකින්න කෙටියෙන් කිව්වා. කර්මස්ථානය. ප්‍රශ්නයක් ආභාවීකරණ හැටි. කැඩෙන දාක කය කැඩුනාවි බිඳෙන දාක කය බිඳුනාවි නැහෙන දාක කය නැහුනාවි අමා නිවන් සුව මට ඌවේ තේරුම් ගන්නතර වෙයි තියෙනවා කැඩෙන එක නැවතුනේ කැඩලා කැඩේ නැහැ නේදාක නැහැ. ඕක දන්න නිසා මට කම්පාවක්. ඒ සාන්තිය මට ආවා කියලා අහුවාම ඊළඟ කර්මස්ථාන කවිය විදියට එනවා. එන් කනසමල සිහි කරනකොට විදුරු මගපල පූර්ණ වෙනවා. ඉතින් මාර්ගඵල ලබන්න අමුතු ලෝකයක් හදාගෙන සුන්දර ලෝකයක් මවාගෙන මාර්ගඵල ලබන්න බෑ. එක දවසක් එක්කෙනෙක් ඇවිදින්න මට මේ ලෝකෙ ඔක්කොම ඉපාලා නිවන් දකින්න ඕනි. නිදහස් තැනක් ඕනි. මගේ කොහොමද තැනද ඔයන්නේ? කිචිවිචි ගා කුරුල්ලන් නාද දෙන සාහිත්‍ය කතාවක් කියයි. හෝ හලින් බියල්ලා ගලා වදින මග මේ නවත්තගෙන යනවා ඇන්ද. පරිවෙල කියන්නේ දෙයක් නෙවෙයි නමක. ඔක නවත්තගෙන යනවා ඇන්ද කිව්වා. වෙන මොනවා කියන්නේ? මේ කොහෙද ඉන්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද මේ සුන්දරත්වය? මේ ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිතවල හැටි සුන්දර ජීවිතය සාන්ත ජීවිතයක් ගත කරන්න ඕනේ. නිවන් දකින්න ජීවිතයක් ගත කරන තැනක් ගැන කියවන්නේ. අර සාහිත්‍ය පොත්වල තියෙන කෙහෙල් වල කරගහගෙන මේ ලෝකේ තියෙන එකද මේ කියන්න හදන්නේ. මොන සුන්දරයක් කතා කරන්නේ මේ ලෝකේ තියෙන කොහෙද තියෙන්නේ කාටද තියෙන්නේ. ඒක හොඳයි. මහා කැලෑවට ගිහිල්ලා මధుරවන් කකා ඉඳ තියෙන හැමතැනම එහෙම කෑකෝ ගන්න සතු කෑ ගන්න ඔළුවටත් මේ කාක්කෝ එහෙම බෙටි ගහලා යන සතු බෙටි ගහලා යන අන්න එහෙම කැලෑවක තමයි මට ඉඳ වෙන්නේ කියලා දැක්කන ඒ කමක් නෑ කිවන කැලෙත් කමක් නෑ ඒකත් හොඳයි කැලේ ඇත්ත දැක්කා කැලේ නැති එකක් බොරුවටම වගන්න නැතුව කැලේ තියෙන ඇත්ත දකි. යන්නේ නේකොට හරපියොත් එයාගෙන බැරිලා හරිය කුණු කට අරමුන් ඉන්නවා කැලේ ඇවිල්ලා හරියට. උන් කාලා මැරෙන්නත් පුළුවන්. හැබැයි ඒක කොයි මොහොතේ වෙයිද දන්නේ නැහැ. මැරෙන්න ඉස්සෙල්ලා අප්‍රමාදව ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ඕනේ. මගේ බලාපොරොත්තුව ඒකයි. ගැලවිච්ච ගල් බුරුල් වෙච්ච ගල් තියෙනවා. ඔය කොහේ හරි ඉඳගෙන ඕවා පෙරලා ඉඳලා පුළුවන්. ඕවා රැකවරණ දාලා නැහැ කවුරුවත්. හැබැයි එහෙම මරණයක් එන්නත් පුළුවන්. ඒ වගේ මරණයක් එන්න ඉස්සෙල්ලා ආර්ය මාර්ගය පූර්ණ කරගන්නයි මගේ බලාපොරොත්තුව. ඔය ගල් ගෙවල් වල උඩ තියෙන දිරපු ගල් පතුළු ඔය යන වෙලාවක ඔය එක කලාවැටලා කැඩලා හිටන් මැරිලා යන්න පුළුවන් පොඩි වෙලා. හැබැයි එහෙම එකක් වෙන්නේ ඉතින් ආර්ය මාර්ගයේ පුරුණේ කරන්නයි මගේ තියෙන බලාපොරොත්තුව. කවුරුවත් පිළිසරණ කියලා කෙනෙක් නැහැ කැලි. දෙරක් දුකක් හැදුනත් අන්සරේ හදිසිය වතුර ගොඩක් බොන්න නැතුව වෙයිලා මැරෙන්න පුළුවන්. ඒ වගේ වතුර ගොඩක් දෙන්නවා කෙනෙක් ඉන්න එක එකක් නෙමෙයි කැලිය කෙනෙක් මහානාත වෙනා. ඒ වගේ ඉතින් පිළිසරණ නැති දෙනා. එහෙම එකක් වෙන්නේ ඉතින් නිවන් අවබෝධ කරන්නයි මගේ තියෙන බලාපොරොත්තුව. මෙන්න මෙහෙම එකක් හින්දා මට කොහේ හරි කලාවක් තියෙනවා කියවන අනු බොහොම සාදු කියලා හිටන් කියන්න වටිනවා. ඔබට නිවන් මාර්ගය තියනවා තේරෙනවා කියලා. ලෝකේ හැටි තේරෙනවා. අපිට කියන්න වෙන්නේ ධර්මයේ ඔන්න ඔය ටික දැකලා තියනවා නම් ඔය විදිහට. නෑදෑයෝ ඔක්කොම මට සලකන්නේ නැත්නම් මම කොයි විදිහ හරි මැරලා යන්න පුළුවන් මට පිළිසරණක් නැති නිසා හැදෙන දෙයට හරියටපත් වෙන්න බේතක් දෙන්න කෙනෙක් නැත්නම් ඉක්මා වෙලා කොයි විදිහ හරි ඒ දෙයේම මැරලා යන්නත් පුළුවන්. එහෙනම් මරණය මාකරා ඒ දෙයට එන්නේ ඉතින්ලා අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්නයි මගේ බලාපොරොත්තුව. කන්න බොන්න තිබුණා මේකයි තව ටිකක් පෝෂණයලා පෝෂණය ඉඩ තිබුණා. නමුත් මට කන්න බොන්න වෙලාවට දෙන්න කෙනෙක් නැහැ. ලැබෙන දෙයකින් ජීවත් වෙන්නයි වෙලා තියෙන්නේ. මේකයි කොයි මොහොතක වැහැරලා අපත් දෙන නිසා වැහැරලා වෙනසිලියයි දන්නේ. එහෙම එකක් වෙන්නේ ඉතිලා අප්‍රමාදව නිවන් දකින්නයි මගේ බලාපොරොත්තුව. කවුරුත් මාව පන්නයි දන්නේ නැහැ ඉරහලන් ටික අයිති කරගෙන. මට උන් එකල හැපෙන්න ගැටෙන්න බෑ දෙවිසේටපත් වෙන්න මට බෑ. ඒතර මට අනාථ වෙන්න වෙයි. කොහේ යන්න වෙයිද දන්නේ නැහැ. මොන පිළිසක්නාකාවක් නැතුව ගිහිලා ඉතින් එහෙම අකාලේ අනාථ වෙලා මැරෙන්න වෙයි. එහෙම එකක් වුණත් මට කමන්නේ නෑ නොවෙන්න බෑ ලෝකේ ඇති එහෙම. අන්න ඒ වගේ රටකට මට බාධකෙන්නේ ඉස්සෙල්ලා හැකිතරම් ඉක්මන් කළ අප්‍රමාදව නිවන් දකින්න ධර්මාභෝධය ලබන්නයි මගේ බලාපොරොත්තුව. මෙන්න මේ යටිය බලාපොරොත්තු ඇති කරගත්ත කෙනෙකුට මේ ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. හම්බ වෙන්නේ කොස් හැටයක් නම් කොස් හැටේ තම්බගෙන කාලා හරි කමන්නේ මැරෙන්න ඉස්සෙල්ලා. ජීවත් වෙන්න ඒකත් මට ඇති නෑ. මම ඒක කාලා හරි අප්‍රමාදව ධර්ම අවබෝධ කරගෙන නිවන් දකින්න බලාපොරොත්තු මේ අත්බැරිය. මෙන්න මේ જાතිය අදහස් ගත්ත කෙනෙකුට හිත නිවෙනවා. ඇලෙන ලෝකේ, ගැටෙන ලෝකේ ඒකට මුලා වෙච්ච කැමැතිසිය නොපවතින ධර්මතාවය වැටහෙන්න පටන් ගන්නවා. ලෝකේ කියන්නේ සුන්දර ලෝකයක් නෙමෙයි. ලෝකේ කියන්නේ නොයේ කාකාර දහසක් කම්කටොළු වලින් පිරිච්ච. යන්නේන හැමතරකම කොයි මොහොතේ මාරකයේ ඇඟට එයිද කියලා අපි දන්නේ නැහැ. නිදගත ගහක් මුල ගහේ පොල්ලුවේ ඉන්නේ. කොයි මොහොතේ පොල් ගෙඩිය ඔලුවට එයිද දන්නේ නැහැ. බැටි ගෙඩිය කොයි මොහොතේ කැඩලා හිටන් එතන වෙලා ඔලුවටලා මැරෙයිද දන්නේ නැහැ. ගහේ ඉන්න සතෙක් නැන්න සර්පෙක් ඉන්න වටපිටා ඉන්න යනකොට ඇවිත් ඇඟිල්ල හරි අත හරි දෂ්ට කරලා නිලියක් දෂ්ට කරලා මැරිලා ඇයිද දන්නේ නැහැ. අරිය ගහලා ඉන්න ගල පෙරේල හිටන් ලෙසලා ගිහලා ගලපල්ලේ වැටලා කොන්ද කැරීද මැරීද දන්නේ නැහැ. මේ කඳ බුදිලා පල්ලමට පෙරිලා මැරෙන අවස්ථාවක් දන්නේ නැහැ. එහෙම දැන් මේ හැමතැනම මාර්ග ගොඩාක් මැද්දේ මේ ජීවිතය පවතින්නේ. මෙබඳු වන්නා මරණය කොයි මොහොතේද දන්නේ නැති ජීවිතය තුල අප්‍රමාදීනීත්ව වෙන ලෝභ දේශ මොහයන් පස්සේ ගිහලා මොනවා හොයන්නද මොනවා හදන්නද? යම් මොහොතකදී ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අල්ලන්න ගිය මුලාවත් දැල්ලා හිටන් අසාර ලෝකයක් නේද මේ අල්ලන්න වටන එකක් නෙවෙයි නේද කියලා මෙනෙහි කරන ලෝකයේ ආදීනව දකිනවා. කවදා හරි මේ ලෝකයේ චන්දරාගයෙන් බැඳුනහම තමයි මේකටම ගැළපෙන දෙනක උපදින්න හයක් ලැබෙන්නේ. පරිසරයක් අවශ්‍ය වෙන්නේ. ඔය ඔක්කොම ටික ඕනේ වෙන්නේ. එහෙනම් ඒකට හේතුකාරක වන්නා වූ යම්කිසි ආසාවක් බලාපොරොත්තුවක් තිබුණා නම් චන්දරාගය කියන්නේ ඒකයි. එහෙනම් බලන්න තියෙන ආසාව හරයක් ඇති එකක් නෙමෙයි. මම මොකටද මේ පස්සේ ආසා කරන්නේ? අහන්න තියෙන ආසාව හරයක් ඇති එකක් නෙවෙයි මම මොකද ආසා කරන්නේ ඊපස්සේ යන්න. ආග්‍රාණය කිරීමේ සුවඳ උලවලා සුවඳ හොයහයන එක හරයක් ඇති එකක් නෙවෙයි. ඇයි මං ඒවට චන්දරාගයෙන් බැඳින්නේ? රස හොය හොයා ඒ පස්සේ යන එක හරයක් ඇති එකක් නෙවෙයි. මම මොකද මේ රසේ පස්සේ බැඳින්නේ? ඇයි චන්දරාගයෙන් බැඳින්නේ? පහස හොය හොයා පහස පස්සේ යන එකේ ඇති හරයක් නැහැ චන්දරාගයෙන් මොකද මගේ මුලාවේ බැඳින්නේ? ඕවා ගැන හිත හිතා වර්ණනා කර සුන්දර ලෝකමාවනිකේ හරයක් නැහැ. මම මොකද ඒවා පස්සේ මනසින් බැඳින්නේ? හරයක් නැති එක මට වැඩක් නැහැ. අත්තරින් වැලි මිදී ගියා නිවන් දැක්කා. ඕ නිවන් මාර්ගය. ඉගෙන ගන්න එකක් නෙමෙයි ලෝක සත්‍ය දැනගෙන අත්තරින් වැලි මිදී යන චන්දරාරි. ඔතන නිවන. මේ නිවන් දකින්න ඕන නම් කොහේ ඔළුවේ හිටගෙන පුළුවන්. අත් දෙකයි කකුල් දෙකයි බැඳලා දාලා කැරේ දාලා යනවා හාමුදුරුවෝ. කැරෑවල යන හොරු මොකද කරන්නේ? දැන් මොන්වහන්සේ ගියාට පස්සේ අපි ගැන කිව්වොත් එහෙම ඔත්තුව කිව්වොත් අපි ඔක්කොම අහු වෙනවා රජුරුවන්ට. එනවා රාජපුරුෂයන්ට අහු වෙනවා. අපිට අපි උල තියන්නත් පුළුවන්, අපි හිතක සාදාමන්නත් පුළුවන්. හැබැයි දැක්කේ මේ හාමුදුරුවා විතරයි. මූ මරලා දාලා. ගන්නවා නිගමනය. ඒක හාමුදුරනේ දැන් මරන්නල හැදී හො. පින්නොත්නේ මාව මරන්න එපා. ඒ බයද මරන්නේ? නෑ නෑ මරණයට බය නෙවෙයි මේ කියන්නේ. කෙලෙස් සහිතව වැරෙන්න බයයි. මම මේ මම උත්සාහ කරන්නේ වීර්යය කරන්නේ අප්‍රමාදව සියලු කෙලෙසුන්ගේ මිදිලා වැරෙන්න. ඒ නිසා මරන්න එපා. ඒ වුණාට ඔබ ඔහොම කියලා නම් මෙතනින් බේරලා කියලා අපි ඉන්නේ දෙන ඔත්තුව දුන්නේ. නෑ නෑ මට යන්න ඕනේ නෑ. මට මෙතනම හිටියත් ඇති. මම මෙතනම ඉන්න මම ජීවත් කරලා තියන්නේ. ඕ උතන ඉඳි ගාන උතන හිටියට පස්සේ උඹ අපි ගියාට පස්සේ ගියොත් මට ගලක් ගෙනත් දෙන්නකො ලොකු මේ. මොනවා කරන්නේ? ගෙනත් දෙන්නකො. ගෙනත් දුන්නා ලොකු ගලක්. පුළුවන් හයියෙන් ගහගත්තා දණිත් හතු දෙක. කුළු එනකම් පොඩි කළා දණිත් දෙක. මේ සාක්ෂිය මැදිද මට යන්න බැරි වෙන්නේ. හොරු බුදු වෙලා බලා ඉන්න බුදුම කෙනෙක් කියකෝ මේ. තමාගේ කකුල් දෙකේ දණිත් සැට දෙකට ඇට පොඩි වෙනකන් මේක තලාගෙන ඉවරලා හිටන් කියනවා. නැගිටලා යන්න බැරි කමට මේ සාක්ෂිය මදිද? පුදුම මිනිහෙක් දාලා යන්න මරන්න එපා. උන්වහන්සේට යන්න බෑ. අර මහ කැලේ අතලමගේ දාලා ගිහලා හිටියා. හුදකලාව යාගන්න දෙය ගන්න වතුර ටිකක් බොන්නවත් මොනවා කරන්න බෑ අර වේදනාවත් එක පැත්තකින් ඔක්කොම එනවා. අනේ මේ ලෝක ස්වභාවය මේක නේද කියතන්. ලෝකේ අසාරත්වය දැකලා උන්වහන්සේ රාග චන්දරාගයන් සියල්ල දුරු කළ එතන පිරුවන් කරා. හරියට පිටපත්. සැපසේද ලැබුවේ දැන් ওই දුක ලැබිලාද මේ අපේ අය කියන්නේ මට සැනසille ඉන්න දෙයක් නැහැ නිවන් දකින්න කිය. අපි හොයන්නේ අපි නිවන් දකින්න මොකක් පස්සේද මේ යන්නේ? නිවන් දකින්නවා කියන්නේ මොකද්ද කියලා දන්නවද? මොන සැනසුමේද නිවන් දකින්න හොයන්නේ? අපේ අයට කවුරු හරි වැන්නොත් නිවන් දකින්න බාධා. කන්න ටිකක් ඉඟවුනොත් නිවන් දකින්න බාධා. හිතා ඉන්නේ එහෙම එකක්. මොකද නිවන් දකින්නවා කියන එකව දැකලා අපිට ඔය ප්‍රශ්නේ එනවා. මේ නිවන් දකින්න හැඟීම නෙවෙයි මේ තියෙන යථාර්ථිත ධර්මය අහුවෙලා නැති එක. යතහ ධර්මයේ තේරුම් ගන්න වෙන දවස ගන්න. කැඩෙන විදින වෙනසෙන ලෝකේ කඩන විදින වනසන ලෝකේ හොරු පැහැර ගන්න ලෝකේ. තරඟ කරන ලෝකේ. සැනසුමක් කොයින්ද? සැනසුම බලාපොරොත්තු වෙන ගිනි කරා යනවා. මිරිඟුව පස්සේ ජලය හොයලා යනවා මුව වාගේ අපේ අය පංචකාමයේ හොයලා මෙරුගුවක් පස්සේ යනවා වගේ සම්පත් පස්සේ යනවා. සැනසුම හොරයා ලෝකෙ පස්සේ යනවා. මෙන්න මේකම තමයි පුතඥ මුලාව. මෙන්න මේක තමයි ලෝකයට වටින්නේ. නව ලෝකයා කොච්චර වටිනවා කිව්වත්. එහි වටිනාකමක් තියෙන්නේ නැහැ කියලා දැනගත් දවසට ආර්ය මාර්ගය දැක්කා. එදාට දැනගන්නවා අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර. තවත් අල්ලන්න වටිනා දෙයක් නැහැ. අපි ආපු ගමනක් තියෙනවනේ එක කාම ලෝකේ. හතර පහේ හරි සුගතිය කියලා හරි ආවා. රූපාවචර ලෝකයේ බ්‍රහ්මයේ කියලා හරි හිටිය අරූපාවචර ලෝකේ අරූප බ්‍රහ්මයේ කියලා හරි හිටියා. අනන්ත අප්‍රමාණ සංසාරයෙන් ආවේ ওই ගමන හරයක් හම්බෙලා නැහැ මෙච්චර කල් ඔයා කොච්චර මොනවා හොයාගත්තා. නා කාම ලෝකේ තනාතයි රූප ලෝකේ තනාතයි අරූප ලෝකේ තනාතයි සියලුම ලෝක අනාතයි. නාතත්වයක් හම්බෙලා නැහැ ලෝකයේ ඇතුලේ. මෙච්චර කාල අනන්ත අප්‍රමාණ සංසාරයේ කොට. ඉතින් අනන්ත අප්‍රමාණ සංසාරයේ ලැබූ ගතක් හිතක් ඇති ඉබඳු වන්නා වූ ගතක් හිතක් ඇති කයක් දරාගෙන දැන් මේ ඉන්න මාත්‍රියට මට හම්බ වෙයි දැසැනසී. අනන්ත අප්‍රමාණ සංසාරයේ බඳු අප්‍රමාණ ලැබලා ලබන්න බැරි වුණා නම් සැනසීම බලාපොරොත්තු වෙන සැනසීම මේකයින් ලැබෙනවාද මේ බඳු එකක් මතු පතලා හිටන් මතු බලාපොරොත්තුවක් තිබ්බොත් මගේ බලාපොරොත්තුව සාර්ථක වෙන එකක්ද මුලාවක්ද මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්නකොට පේනවා අතීතයේ නාතත්වයක් හම්බුන්නේ නැහැ සියලු අද්වැව අනාතත් දැන් මේ වර්තමානයේ ලැබූ අද්වැයක් ඇද්ද නාතත්වයක් නැහැ කනාත එකක් මදු පැතුමක් පැතුවා නම් කෙබඳු ආකාර හෝ අද්වැයක් කොයි පිටස් එකක් පතන් ලෝකේ නැහැ අනාථයක්ම පතනවා මිසක් හරයක් ඇටියක් පතන ලෝකේ නෑ. එහෙනම් මම ගන්න තීරණය මොකක්ද? ගෙවි ගිය අතීතයේ යම් තමා කනාතියක් ගත්තා නම් අනාතිය මට වර්ණනා කරන්න දෙයක් නෑ. මොන වටිනා දෙයක්ද? අනාතියක්ම ගෙවාගෙන ආව. ජීවත් වෙන මොහොත තුළ අනාතියක්ම ගෙවෙනවා. මට පතන්න අනාතයක් මිසක් නාතයක් පතන්න නෑ ලෝකේ. එහෙනම් පැවැත්ම තුළ මම කොතන ඉඳද? ඔන්න ඔය අදහස ආපුවාම අතීතයේ චන්දරාගයක් තිබුණා ගිලිහලා ගියා. මේ වර්තමානයේ යම් චන්දරාගයක බැඳීමක් තියෙනවා ඒක ගිලිහිලා ගියා. මට පතමින් යන්න තිබිච්ච අනාගතයේ ගිරි චන්දරාගයත් වෙන ඒක ගිරිය ගියා. ඔව් අතීතේත් නෑ. වර්තමානයේත් නෑ අනාගතේ. කො මොන භවෙද ඉන්නේ? අතීත භවෙත් නෑ වර්තමාන භවෙත් නෑ අනාගත භවයකත් නෑ. භව නැත්නම් ಜಾති නෑ ಜಾති නැත්නම් ජරා මරණ ශෝක පරිදේ ඔකම ඉවරයි. ඔහු අන්තිමට පිරිනවම් පානවා මිසක් ඔහුගේ මනස කොතනකවත් බැඳිලා නෑ. මේ අරිහත්ත්වේ. සාවිදීන් කිව්වා. ඔතෙන්ට එනකන් වැඩෙනවා. ওই පොඩ්ඩේ වඩාගෙන ගියා. කාම ලෝක අනාතයි. රූප ලෝක අනාතයි. අරූප ලෝක අනාතයි. සියලු ලෝක අනාතයි. අතහැරීම නාතයි. අතහැරීම වෙත්වා නොඇලීම නාතයි නොඇලීම වෙත්වා නොබැඳීම නාතයි නොබැඳීම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා ඔන කර්ම අත්තානය ලෝකේ අනාතයි නිවන නාතයි අනාත අනාත හැටියට දැක්කා නාතවන නිවන නාත හැටියට දැක්කා අනාත නාත දැකනම් කවුද අනාත නාත කියන්නේ බුදුහාමුදුරු දැකේ නැද්ද ධර්මයේ තුල ධර්මයේ තුලින් බුදුන් දැකලා ඉතින් බුදුන් දැකලා නිවන් දැකලා නේද ලෝකේ අනාතයි කියලා දැකන නිවන නාතයි කියලා දැකන බුදුන් දැක නිවන අධ්‍යක් මොනවද ඉගෙන ගත්තේ ලෝකේ ඇත්ත ඇති ඇතියෙන් බලලා හිටන් නිවන දැක්කා මිස පාලි කටපාඩම් කරලා නිවන දැක්කද මොනවා ඉගෙනේද නිවන දකින්න ඕනේ මොනවද නිරුක්තියෝනේ අපි සාව ලෝකේ හැටි යථාර්ථයෙන් දැක්කන අත්හැරීම නොවැළම විදියම නිවන හැර තවත් නාත එකක් නැහැ කියලා දැක්කන අනාතක් දැක්ක නාතක් දැක්ක අනාතනාත් දැක්කන බුදුන් දැක්ක බුදුන් දැක්කන නිවන එතන තව මොකද නිවන දකින්න කරන්නේ ඉතින් අපි නිවන් දකින්නේ කොහොමයි? අනාථ ලෝකේ නාථ කරේ නිවන් දකින්න පුළුවන්. අනාථ ලෝකේ අතරෙ මිදින වැඩි ගියා නිවන් දකින්න ඉත තියෙනවා මිස. අපිට ඕන ඕන කරන ලෝකයක් නැහැ. අපිට පෙන්කෙනින් ලෝකයක් නැතිවයි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. මේ ලැබිච්ච හරිය හොඳටම ඇති කර්ම විපාකයකින් යන්තතා මැරෙන්නේ නැතුව ඉන්නේ. ඒ ටික හොඳටම ඇති අපි නිවන් දකින්න කියලා දැනගන්න ඕනේ. කල්පනා කරන්න ඔළුවක් තියෙනවා තව අංශභාගය හැදිලා හිටියක් කමන්නේ ඔළුවක් තියෙනවා නම් කල්පනා කරන්න. මට ඒ ටික ඇති නිවන් දකින්න කියලා තේරුම් ගන්න ඕනේ. ලෙඩ නැති ලෝකයක්, දුකක් නැති ලෝකයක්, සැනසුමේ තමන් හුරතල් කරන ලෝකයා එහෙම නෑ කොහෙවත්. එහෙම එකක් නෙමෙයි ලෝකේ කියන්නේ. අපිට සන්තෝෂය දෙන්න ප්‍රශංසා කරන ලෝකයක් හැදිලා නෑ. ලෞතර බුදුරන් වහන්සේලා ඔච්චර ලෞතර බුදුලා ප්‍රශංසා කරන ලෝකයක් හැදුන්නේ නෑ. නින්දා කරන්න දා. රහන් නාගෝව සංගාමේ චාපාතෝ පටිතන්තරං අතිවාක්‍යයන් තිතික් විසන් දුස්සීලෝවි බහුජනෝ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. සමාජීය සංග්‍රාමයේද බහැකු ඇතා. හැම පැත්තෙම ඉනී පාරවල් කාගෙන පසුබහින් නැතුව ඉස්සරහට යනවා වගේ මේ දහම් සංග්‍රාමයේ තුල ඉස්සරහට යනවා. ලෝකයට යහපත කියලා දීලා බොහෝ ජනයාගේ වචන නැමැති ඊපහරවල් කාගෙන යන්නේ නින්දා පහල. සැනසුම දෙන බුදුරන් වහන්සේට පහල වෙලා හිටියේ නෑ ඒ කාලේ. අද ඉන්න අන්තිම දුස්සීල හාමුදුරන්ට ඊට වඩා මිනිසුන්ගේ ප්‍රශංසා හම්බ වෙනවා. ලෝතර බුදුරන් වහන්සේට ඊටත් අන්තිම තමයි ලෝකෙන් හම්බ වුනේ. අපි හිතන්නේ සාහිත්‍යකාරයෝ ලියා තියෙන පොතේ නා තියෙන්නේ බුදුරන් වහන්සේට මහා ප්‍රශංසා කළා කියලා. තුමාටියක් යවහල් වලද වලද හිටියා කණ්ඩ බුදුරන් බොණ්ඩ ආවද කවුදලා 500 කියලා වන්දෙක් කෙනෙක් හිටින්නේ නේ ගමේ. 500 භික්ෂුන් වහන්සේලා තුන් මාසයක් බරි කිනේ හිටියා. බලන්න ගියාද කවුද? අද හාල්දුරු වෙන කැලේක ගල් ලේනක ඉන්නවා කියෝ නම් එහෙම ගමම යන්නේ නැද්ද? ගමෙන් දෙකෙන් පංගුවක් යනවා දවස් දෙකක් යනවා. ආරණ්‍ය හදලා දෙන්නම් ඔකවන් දානෙක දෙන්නම්. ලෝතර බුදුරන් වහන්සේ මහරහතන් වහන්සේලා 500 කියලා කැලේක හිටියේ. ගමේ එක මිනිහෙක්වත් ගියේ නැහැ අවුරුදු තුන් මාසයක් යනකම් වතුර පොදක් දෙන්න. කොහොම හම්බෙච්ච හැරෙන්නේ? උන්වහන්සේ වඩනකොට මාගන්ධි කියන වැමිනි මිනිස්සුන්ට උගන්ලා හිටන් ඔහුට වතුර පොදක් දෙන්න එපා ගමින් ඩිදකේ වතුර පොදක් ගන්නවලු බහපියාව ලින්ගිල දහපියාව පිදුරු කිව්වා. ලින් වලට පිදුරු වෙගුවා. වකඩා කැලදලක්වත් තිබේ නෑ වතුර පොදක් පෙන්න. ඔහුට වතුර පොදක් මේ ගමින් දෙන්න එපා කිව්වා. හජාන අරගෙන හදවිසාවක් කියලා බුදුරජාණන් වහන්සේට ওই જાතිය වණ දුන්නා. අපි හිතාගෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් නෙමෙයි ජීවමානව වැඩ හිටියේ. අප්‍රමාණව මිනිසෙන්ගෙන දුක් ඉවසාගෙන. ඒවෙන් කම්පාවටපත් වෙන්නේ නැතුව හැලෙන්නේ නැතුව. කොතන හරි ලැබිච්ච දෙයක ඉඳගෙන. මේ වටිනා ධර්මයේ වටිනාකම දැකලා ඥානවන්තයෙක්ට තේරුම් ගන්නලා කියලා ධර්මය දේශනා කළා. උන්වහන්සේට පුටුවක් නැහැ අද නම් දේ ධර්ම දේශනා කරන්න පුටුවක් අද දුන්නාට බුදුරන් වහන්සේට පුටුවක් හම්බුනේ නැහැ කැලේ ගල්ුඩ එහෙම දේශනා කළා. හලාසුරකින් තමයි බුදුරන් වහන්සේට ධර්මාසනයක් දුන්නේ අවුරුදු 25 30 ගියාට පස්සේ. උන්වහන්සේගේ ධර්මයේ වටිනාකම ලෝකයා දැකලා උන්වහන්සේ පිරිනුවම් පාන කාලේ එනකොට තමයි ටිකක් දුරට හරි සංඝයාට සලකන්න පටන් ගත්තා. වටිනා දහමක් නේ වතු වෙලා තියෙන කියලා දැනගත්තා. හැබැයි අන්තිම මොහොතේදී ආනන්ද වතුර ටිකක් දෙන්නකො. කවුද වතුර දෙකක් දෙන්න ළඟ හිටියේ? කෝටි කීය රහතන් වහන්සේලා හිටියද ආර්යෝ හිටියද? ඒ පළව හිටපු ආර්යයන් අතරේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිව් පිරිසක් හිටියා. අන්තිමට හැරමිටියක් අරගෙන හැදක්ම 16ක් විතර, යොදුන් 16ක් විතර පයින් ගිහිලා පයින් ගිහිලා හිටන් අන්තිමට මග ඉඳ ඉඳ වතුර තෙවහ ආනන්ද වතුර ටිකක් දෙන්න. ස්වාමීන් වහන්සේ කුක්කුටන් අදිය තව ටිකක් ඉස්සරහ යන්කො මෙහි වතුර හොඳවන්නේ. හැබැයි ඊට පස්සේ නම් දිව්‍ය බ්‍රහ්මයේ වතුර අරගෙන ඉනවා කොච්චර දන්නේ නැති වුණේ. ඒවා හිටන් තිබුණා. මිනිස්සු ගෙනහල්ලා දානපත් ගොඩ ගහපු අසද්දෘස මහා දාන දුන්නා. අන්තිමට වයසට ගිහිලා 80 අවුරුද්දක් ගිහලා පිරිනමම් පාන්න ගිය බුදුරන් වහන්සේට අපෝපස්ථාන කරන එක ගිහියෙක් හිටියද කියන රජ කෙනෙක් පත් කළාද කවුරුවා? යන්නකෝ අපි අපිට මෙච්චර උදව් කරපු අපි මහා සාතුරුන් වහන්සේට උදව් කරන්න මෙන්න රාජ්‍ය පාලකයට රාජ්‍ය සේවකයට යව්වද කවුරුවා සැකවරණයට යව්වා ආනන්ද යන්න ලැහැත් වෙන්න කොහෙ සිවුර දෙපට දා හිටා ඔය නාතර පොට නබල හිටා පැත්තකින් දාන්නකො මට ඉඳ ගන්න කෝ ආසනේ අර සිවුර දාගෙන ආනන්ද පිපාසයි වතුර ටිකක් ගේන්න ආවෙන වතුර බොර වෙලා ගන්න විදිහක් නෑ ආනන්ද පිපාස ආයි ගිහිල්ලා බලන්න ස්වාමීන් තවත් වතුර බොර වෙලා බොර වතුර තියෙන බොණ්ඩ බෑ තුන්වෙනි වතාවට ගියාම පෑදිලා තිබිච්ච වතුර ටික ගෙනහල්ලා දෙන ස්වාමීන් මේ වතුර පෑදිච්චා තියෙනවා. දැන් අපොච්චි අපේ මහානායකව නෑ සාමාන්‍ය හාමුදුරු කෙනෙකුට අමාරුවක් වුණාට පස්සේ කී දිනක අපපස්ථාන කරන දායක මණ්ඩලයක් ඉන්නවා. මල වතුර බොන්න නෙමෙයි. තියෙන ඉහෙළම ඒවා ගෙනත් දෙන්න. ඉහෙළම ඉහෙළ රෝහලට ගෙනියන්න. තියෙන ඉහෙළම අපපස්ථානය කරන්න. අද ඉන්න සාමාන්‍ය කුඩා කුඩා මට්ටමේ ශ්‍රාවකයන් වහන්සේ නමර ඊට වඩා සම්පත් හම්බෙනවා. අපේ තුන් ලෝකාගර බුදු පියාණන් වහන්සේට හම්බුණා. හැබැයි සාහිත්‍ය බුදු පියාණන් වහන්සේ නම් හම්බෙලා තිනා බොහොම එළිය. එලිපත මිතිවයයි, උඩලිපත නම් උඩයයි, උස්මීති සමවයයි, සමිඳු නොනැමීම ගෙට වැඩමයි. කෙලවරක් නෑ. මැණික් කිනි වගේ බහිනවා බ්‍රහ්මය, හේසත් අල්ලගෙන, ත්‍රිදීනි වගේ දෙවිවරු වෙනවා හේසත් අල්ලගෙන, සතරන් ඉනි වගේ බුදුරන් වහන්සේ සංකාස පුරද්දාවගේ වරිනවා. ඉතින් කොයි විදිහ අමාත් බුදු වෙලා මිසක් නවතින්නේ. පොඩි වැඩක්ද බුදුහාම තියෙන සැලකි. හැබැයි බුදුරන් වහන්සේ වෙච්ච ඒවා ඒ කාලේ වෙච්ච සිද්ධිය ඇහැර දැක නැහැ. බුදු දෙයි හාමුදුරනේ බුදු වෙනවා තියා. ඒ වැඩේට නම් බයින මං හිතන්නේ නැහැ කියනවා. මොන කෙලියද මේ නින්දා පහස කෙලවලක් හදලා කප්පර කෝටියක් ලබන් දෙලා මැරිලා යනකම් මෙච්චර සබක් කරන්න දෙයිද මොනවද මට දෙන්නේ සැප සම්පත්. බයින තරම බයිනවා. නින්දා කරනවා. ඒක බමුණේ කයිද කවුද මෙතන බුදියා ඉඳලා තියෙන්නේ කියලා ඇහුවා. උන්වහන්සේ පිටුරු මාසයක බුදියා ඉඳලා. ගියාට පස්සේ යන කවුද මෙතන බුදිය හැටි? අර භවත් ගෞතම කියන්නේ. උන්වහන්සේ වෙරලා හිටියන්නේ. අනේ මට බුදියා හිටපු දැක්ක එකත් මයි කාලා කනිකවා. බුදියා හිටපේ දකින්න එකත් එයා ඒ ඒ මනසේ ඇදී මිනිස්සු බුදියා හිටිය දැක්කනම් ඒ බුදියා හිටුව ආසිනේ දකින්න එකත් මට කාලා කනිකවා කියලා හිතනවා කියලා බැලලා යන්න කියලා. කොහොම බුදුරන් වහන්සේට දුන්න සම්පත. අපි අද කොහෙද ඉන්නේ? බුද්ධ ප්‍රතිමා වහන්සේට කරනවා එදා බුදුරන් වහන්සේට සම්පත්තියෙන් වාගේ දහස් ගුණයක්. කෝටි ගුණයක්. ඉතින් නමුත් බුදු බව කියන එකත් බුදු බව ලබන්න තිබිච්ච අමාරුවක් ඒකේ ලෝකයට යහපත කරන්න උන්වහන්සේ විඳ වෙහෙසක් මෙන්න මේවා විඳගෙනත් උපේක්ෂා සහගතව ලෝකේ දයාවෙන් කරුණාවෙන් කටයුතු කරන උත්තමයන් වහන්සේ නමක්ගේ ගුණයයි උත්තම බුදු ගුණය කියන්නේ කියලා එක දවසක බුදු ගුණ දකින්න. අනේ බුදු ගුණ හරියට දැක්කනම් අනේ මම මේ ලෝකේ මොනවා ලැබුණාද කම්පා වෙන්නේ. බුදු බුදු ගුණ වන් දරනවනේ. ඒ බඳු ගුණ දරනවා නම් ඒ සංගුණ නම් දරන්නේ. මේ නිහතමානී චාම් ජීවිතේ නෙවෙයි ඒගොල්ලන්ගේ ගුණේ. ඒවට අකම්පියව දරනවනේ අකම්පියව ඉවසනවනේ. ඒකනේ ගුණ කියන්නේ. එහෙනම් ඒ ගුණයටපත් වෙන මමත් ඉවසීමේ යුක්තයි. මැරෙන දාක මැරිච්චා. හලකන දාක හලකපුවා. බඩගින්න ඉන්නකම් හිටපුවා. ඒවෙන් කම්පාවටපත් වෙන්නේ නැතුව ලෝක හැටි මේකයි කියලා දැනගෙන අත්හැරීම දින වැඩි යනකට හිත තිබ්බනම් මෙන්න මේකයි බුදු ගුණ දහම් ගුණ සංග ගුණ කියලා තේරුම් ගත්ත දවසට නිවන් දකින්න උතුරුරුවන් ගුණ දැක්කේ. ඕක අත්හැරලා ඉවලට 아무තු සුන්දර ලෝකයක්ම වා ගන්න ගියන තාක්කල් මොකද වෙන්නේ? 아무තු ලෝකයක ඉන්නවා තුන්රුවන් ගුණ හිත හිතලා. ධර්මය හරියට තේරුම් ගන්නට එතකොට යථාර්ථය මතුවේ. දවසේ දේශනා අවස්ථාව හුඟක් දුර ඉක්ම ගියා. අනුමೋದනා සිද්ධ කරලා දවසේ කටයුතු ආරම්භ සිද්ධ කරමු. යාබදා.